පිළිගැනීමක් වශයෙන් ප්‍රධාන හිතක් හතක් පෙර ගැහිලා හිතට වුණා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක සම්මර්ෂණය කරගෙන ඉන්න වෙලාවේ සරුවචන් වහන්සේ ඊළව ඉවසින් දැකලා ඊයති වටිනාකම දැකලා එතෙන්ට ඉතිං වැඩම කරලා ඒ කුරුස විතක්ක අට හතම අනුමත කරලා යංග සම්පූර්ණ වීම පිණිස ඌණ පූර්ණ ලෙස අටවෙනි විතක්කයේ සඳහන් කරලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කුළු ගන්නලා ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අනුරුද්ධ ස්වාමීන්ට විශාල ධර්මලාභයක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සර්වඥාන්සේ නැවත ඒ තමන් වැඩ හිටපු ස්ථානයට පැමිණලා නිගදායේ සුන්තුමා විදිහට පාරමිතේ ගමෙන්ලා භික්ෂුන් වහන්සේලාට මේ තමන් වහන්සේ විසින් වුණ පූර්ණේ කරන ලදේ විතක් අට මතක් කරලා එයින් විශාල විවරණයක් අර්ථකථනයක් මේ භික්ෂු සංඝයා වහන්සේලාට අත්දැකලා තියෙනවා. එදා පටන් අද දක්වා මේ භික්ෂුන් වහන්සේලා මේ මහා පුරුෂ විතක් අට කටපාඩම්ෙන් වෙනලා පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවලදී විශාල වශයෙන් අකුරක්වත් ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වරද්දක් නැතුව දිගටම කටපාඩම් වෙනනලා පස්සේ අපේ ධර්ම සංගායනාවේදී තමයි ඉස්ලාම මාතලේ අල්විහාරයේදී මේක ලේඛනගත වුණේ. ඊට පස්සේ ඒක තේරවාද බුද්ධ ධාසනේ ඒ ස්ථාවර සූත්‍ර අතර එක සූත්‍රයක් වශයෙන් අංගුත්තර නිකායේ සඳහන්. ඒකේ සඳහන් වෙන්නේ විශේෂයෙන්ම මේ බහැලා වැඩ කරන පිරිසකට අදාළ හොඳ ප්‍රායෝගික ඉඟි. ඒ පාර ගිය කෙනා පස්සේ නායට දෙන ඉඟියක් වාගේ මේ ඒක එක විදිහකට බලනකොට ආරක්ෂක යන්ත්‍රයක් නැත්නම් ආරක්ෂක මන්ත්‍රයක් වාගේ. ඉතින් මගුප්ත ගතියක් ලෝකයාට මේක තේරෙන්නේ නැති වුණාට වැඩ කරන කෙනාට හොඳටම තේරෙනවා මෙතන තමයි රහත ඇඟිලා තියෙන්නේ කියලා. අන්න මේ මහා කුසලිපත්ත අතෙන් අපි පසුගිය දවස් දෙකේම පාවිච්චි කරේ මේ සූත්‍රය පිළිබඳ හඳුන්වා දීමේට සහ පළවෙනිම සඳහන් වෙච්ච අපිච්චසායන් ධම්මිකේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්චසාය කියන පදේ තේරුම ගන්න. අද මේ දොරදූර්ත කරගත්තේ නැත්නම් ප්‍රවිෂ්ඨයක් ලබාගත්තේ දෙවෙනි වෙන කතාවර දෙවෙනි මහා පුරුෂ විතර්කයේට සන්තුට්ඨසායන් ධම්මිකේ ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියන මේ අර අපිච්චතා පදේ වෙනුවට සන්තුට්ඨතා කියන පදය විවරණය කරගන්නයි. ඒ සන්තුට්ඨ කියන පදය පාලි පදය සිංහලට දාන්න සතුට කියලා අපි පරිවර්තනය කරා. එන්නේ සතුටුමත් පිළිලයට තමයි මේ සාසනය. කනගාටු වෙන අසතුටින් ගත කරන කෙනාට සාසනයක් නැහැ. මේ සතුට විවිධ පැති වලින් අපිට භා යෝග ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව කරනකොට අපි තමන්ට ඉස්සලාමයිති කරගන්නකොට අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනිංගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි කියලා පද හතරකින් අපි පරීක්ෂා කරලා බලමු අපේ චරිත ලක්ෂණ හැටියට කොයි පදයේද වඩා අපිට අර්ථවත් වෙන්නේ. අහං අවීරෝ හෝමි කියනකොට ද්වේෂ චරිතයට ඒක විශාල ආනිසංස රැකෙන්න පටන් අර ගන්නවා. අපිට මේ ලැබිච්ච සම්පූර්ණ දුර්ලභ වස්තු බුද්ධ ශාසනය, මනුසාත්ම භාවය, ක්ෂණ සම්පත්තිය, එතනින් ගියාම ධර්ම දේශනා ධර්ම අත්‍යවශ්‍ය ආශ්‍රය පැවිද්ද වගේ මේ සියලුම වස්තු එක ක්ෂණයකින් සම්පූර්ණයෙන්ම නාස්තික බාටපත් වෙන ද්වේෂයකට ආවා. ඉතින් එන්සාය පෙරකින් කළ දෙන කුමක් ද්වේෂ චරිතයක් නම් අර කිසිම දෙයක බුද්ධයක් නැතුව ඉන්නකොට අනේ මගේ හිතේ ද්වේෂයම වේවා කියලා ඒකේ වැටහීමක් එනකොටම බුදුමාහාර බුද්ධයක් එන්න පටන් අර ගන්නවා අර පෙරකින් වලට තමන්ගේ ඒ කර්ම ශක්ති පිපෙන්න පටන් ගන්නවා. ඒ වගේම අභ්‍යාපජ්ජෝ හෝමි අනිගෝ හෝමි කියන එකත් කායික රෝග මත නැති ඒවා මානසික රෝග නැති ඒවා කියන විදිහට හිංගල පරිවර්තන කරා. ඒවත් ඒ විචක්කචරිත වගේ වට එක එකට එක එකට ප්‍රතිපක්ෂ එතන ප්‍රතිනිධි කියන වචනේ පාවිච්චි කරන්නේ ආයුර්වේදයේ ප්‍රතිනිධි විදිහට උදව් උපකාර කරනවා. අවසානයේ සඳහන් කරන සුඛියත්තානම් පරිහරාණ කියන එක විස්තර කරන්නේ බුද්ධ චරිතය කියලා. මේ ලැබුණා වූ ආත්මයේ සුවසේ ප්‍රයන්නේ කරමු. සුඛී අත්තානම් පරිහරාම. මේකමයි සම්පූර්ණ කාගෙන කියන්නේ. මේ ලැබිච්ච ආත්මය එතෙන්දී ආත්ම කතාවක් ඒ සමතේදි ගැනෙනවා. ඉතින් සඳහන් කරන තමන්ගේ ආධ්‍යාත්මික සහ බාහිර වස්තු. ඒක කියලා තමයි අපි මේක මගේ මම කියලා අල්ලගන්න කොටස්. ඒවා පිළිබඳව සතුටුපත් වෙන ගතිය. තද දෙයින් සතුට වෙන ගතිය. එතකොට මේ අපිච්චතාවය, සන්තුෂ්ඨතාවය, සුභරතාවය ආදී වචන එකම අම්මගේ දරුවෝ වගේ බොහෝම සමාන ගති තියෙනවා. සමහර ඒවා නියුන් දරුවෝ වගේ එකම වගේ තමයි කියන්නේ. නමුත් අපිච්චතාවය කියලා කියන්නේ අල්ප ඉච්ඡ. කැමැති මේ අවශ්‍යතාවයන් ලෝභකම්, කෑදරකම් අඩු කිනක. මහිච්ඡ කියන්නේ අනිත් පැත්ත. සන්තුෂ්ඨ කියලා කියන්නේ තුපි පහට වෙන ගතිය. මේ කියන දෙයින් සනසෙන ගතිය තියෙන ලද දෙයින් සතුටු වීම කියන ගතිය. මේ සන්තුෂ්ඨ කියන ගුණය බොහොම සහැල්ලු ලාමක මතු පිට ගුණයක් වගේ පෙනෙනවා. ඒ මොකද හේතුව ආධ්‍යාත්මිකට යන්නේ කෙනෙක් සතුට හොයාගෙන තමයි. ඒ කියන්නේ ලෝකයේ තියෙන දුක නැති කරන්නයි අපි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. නමුත් මේ ගමනේ යෙදලා ඉන්න නැත්නම් මේ මොන දිහා බලනකොට බොහොම කනගාටුවෙන් ආයාසයෙන් පරිස්සමෙන් යෙදෙනා වගේ දකින්නකොට ඒක අර ජීවමනුස්සයින්ට හොඳක් වගතුවක් මේ ඉස්සරහට ගමනක් තියනවාද කියලා නාපු නැත්තඳ ආම බහගත්ත නැති නැත්තඳ සැක හිතෙනවා. ඒ නිසා අද අදේවවාදී නැත්නම් ආගම් නැති කොටස් සීදුවෙන් ලෝකේ වැඩි වෙගෙන යනවා. මොකද මේ ආගම විසින් මනුස්සයර උත්තරයක් දීලා නැහැ. දුන්නා නම් මනුස්සය තිබුණාට සතුටින් ජීවත් වෙනවා. එහෙම ගැටයක් පේන්නේ නැහැ. ගිය මිනිස්සු කාකොටා වැදෙනවා. කඩාට බෙදීගෙන යනවා. නිකටල්ලේ යන සතුටු වගා ඉන්නවා අඬනවා සතුටක් නැහැ කියනවා බලනකොට මේ සාමාන්‍යයෙන් තේරුම් කරගන්න පුළුවන් සතුට තමයි අපිට වැටේ නමුත් මේක ඉතාමත්ම ගැඹුරු පැත්තක් නැත්නම් ධර්ම ගැඹිරත්වයට ඉන්ද්‍රෞක්‍ය සම්පන්න වඩනකොට ගැඹීර පැත්තට දොරක් විවෘත කර දෙනවා මේ සන්තුෂ්ඨ ගිනාට ආසනික වැඩවලලා මේ තමන් කරන දේ පිළිබඳව ආඩම්බරෙන් සතුටින් ඉදිරියට යන කෙනාට මේ අරතිය කියන භයානක අකුසලයේ භයානක කෙලෙෂේ කපන්න පුළුවන් කියලා මේ සම්බන්ධතාවයක් වෙනවා. මේ අරතිය කියන එක මෑත ඉතිහාසයේ ලංකාවේ හෝ බුදු සාසනයේ කවදාක සාකච්ඡා කරන දේ වදිනවා. ඒක නිකන් අභාවයට ගියේ නැත්නම් යල්පැනපු අවලංගු කාශයක් වගේ බවට පත් වෙලා තියෙනවා. මහර සේනාවල් ගැන කතා කරනකොට කරුවත් යනන්සේ දසමාර සේනාවල කාමාතේ පඨමා සේනා ဒုတိ ය ආරති උච්චති කියලා මේ සංසාරේට අපි විශාල වශයෙන් අදබඳ තබන ප්‍රධානම මහර සේනාව අපෙන් තියෙන කාමය. දෙවෙනියට දෙන්නන්නේ ආරතිය. තතියා කාමාතේ පඨමා සේනා ဒုတိ ය ආරති සත්‍යා කුප්පි කායසා චතුත්තං තණ්හාවදී ඒක දිගට යනවා. ඉතින් මේ මතු කරන්න මම උත්සාහ කළේ ඒ අපි පළවෙනි වාර සේනාව නම් කවුරුත් අඳුරනවා අපි මේ සාකරණ තෘෂ්ණාව දුරු කරන්න කියලා දාන්නේ. නමුත් ඒත් එක්ක මේක දුරු කරනකොටම නැත්නම් මේ දුරු කිරීම සාර්ථකුණත් අසාර්ථකුණත් ඒකට මූණ දෙලා කටයුතු කරනකොටම අපිව බොරු වලක දමලා විලංගු වට්ටලා කකුල් මාට්ටු දාලා වට්ටන්නේ අරකි. ඒක ඉතාමත්ම සූක්ෂම ධර්මයක්. හැබැයි ඒක එකක් තියෙනවා මේ මේ අර්ධය පිළිබඳව අනිත් කෙනෙක් ගෙවුව ಗುಣ කතා කරන්න ගියොත් ඒක සාර්ථක පරිහානියට හේතු සාර්ථක හැම වෙලාවම දකින්න Taman තුල තියෙන එක ඒක නිතරම සාධනීය ඉදිරියට තල්ලු කරනවා. අනුන්ගේ අර්ථය ගැන කතා කරන ගත්තොත් දේශපාලන ප්‍රශ්න මතුවේ. අර්ථය කියන එක අපි ශාසනික වශයෙන් අර්ථකථනය දක්වන්නේ අදි කුසලයට අකමැති. ඒක මේ විස්තර කරලා දෙන්න නම් සීල අදි සීල ශික්ෂා. සීල ශික්ෂා අදි සීල ශික්ෂා කියන දෙකයි. චිත්ත භාවනා අදි චිත්ත භාවනා කියන එක තේරුම් ගන්න. ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනා කියන එක තේරුම් ගන්න. ඉතින් හැම කෙනෙක්ම තාම සීල සමාධි ප්‍රඥා නැත්නම් සීල භාවනා සීල ශික්ෂා චිත්ත භාවනා ප්‍රඥා භාවනා අහලාදී. ඒක ගම්බරි ගම්බීර වගේ අහගෙන ඉන්නවා අදි සීල කියලා කියන්නේ මොකද අදි චිත්ත කියලා කියන්නේ අදි ප්‍රඥා කියලා කියන්නේ මොකද්ද කියන්නේ. ඉතින් ඒකට සුද්ධ අර්ථකථනයක් නැහැ. අර්ථකථනය දෙන්නේ අද රකින්න සීලයට වඩා හොඳ සීලයකට අපි උනන්දු වෙනවනේ ඒකට කියනවා අදි සීලය. අද තියෙන චිත්ත භාවනාවට වැඩිය සමාධියට වැඩිය වඩා හොඳ සමාධියකට අපි කටයුතු කරනකොට අපි අර තිබුණු පරිතද කර ගැනීමක් කරනවානේ. අපේ හිතේම වගේ දේවල් දැඩි කරලා ආයාත කරනකොට චිත්ත භාවනාව ඊට වඩා ගැඹුරට යනවා නම් ඒ සඳහා කරන භාවන දෙනවා අදි චිත්ත භාවනාව. අපිට විපස්සනා වාතේ එන්නත් ප්‍රඥා භාවනාව වශයෙන් නැත්නම් අනිත්‍ය කනාතු වැටෙන භාවනා තිබුණට වඩා හොඳින් කරන ගතිය. අද මේ කියන එක මදි අද ඊට වඩා හොඳ එකට යන්න උත්සාහ කරනවා කියලා. ඒ බලන ගතිය කියන අදි ප්‍රඥා භාවනාව. ඉතින් ලෝකේ පුරාම අද බුද්ධ ශාසනයදී හබන්නකොට මේ අර්ථයට යට වෙලා තියෙනවා. හැම කෙනාම අදි කුසලයට කම්මැලි වෙලා ඒ වෙනුවට ඊට යටින් කියන කුසලේ බොහෝම ජයයට කර කර ඉන්නවා. ඒකට උදම්මනම. තමන්ගේ කළ හැකි උපරිමයේදී යන්නේ නැහැ. අනේ මන් දන්නේ මොකද ඒක තමයි මේ මොට වෙලා තියෙන්නේ. පීය මොට වෙලා තියෙනවා. ධාරි දැල්ල ඇද වෙලා තියෙන්නේ. මුදුනේම තියෙනවා අපි අදට වඩා මේ අධිකුසීලයට, අධිචිත්තයට, අධිප්‍රඥාවට යන උනන්දු ගතියක් යෝග කියන වචනේ ඒකයි වචාර්ථය. යෙදීකට කරන්නේ. එහෙම තමයි බොහෝක වෙනවා. යෝගී ජීවිතයයි භෝගී ජීවිතයයි කියලා කියන්නේ ආමිෂ සබ්බේතයි නිරාමිෂ සබ්බේතයි අතර දෙන වෙනස. භෝගී වෙනවා කියලා කියන්නේ ආංශ දේවල් වලට කාම භෝගී වීම. යෝගී වෙනවා කියලා කියන්නේ ආංශයේ වෙනුවට නිර්ආමිෂයේ බලාපොරොත්තු වෙනවා. නිර්ආමිෂයේ වෙනුවට අවේදිත සුඛේ බලාපොරොත්තු වෙනවා. අන්නේ විදිහට වඩා හොඳ දෙයක යෑමට නැත්තම් මේ අපේ නතර වෙලා තියෙන පරිණාමය දිනු කළ කෙලවරට යන්න Tamanට මේක කළ හැකි එකම සතා මනුෂයා. අනික් සත්තු හැම වෙලාවෙම සහජාසෙත් කොටියලා ඉන්නේ. ඒ සත්තුන්ව කවදාකවත් බල්ලෙකුට කොච්චර සිල් ගත්තත් අලියෙක් වෙන්න අස්සෙක් වෙන්න සිංහෙක් වෙන්න බෑ. ඉතින් බලුදා බලපත්තේ ඉන්න මිනිස්සුන්ට සිල් රැකලා ඒ මනුස්සයා ඊට වැඩිය ශිෂ්ට මිනිස්සෙක් බාටපත් වෙලා දේවත්වයට බ්‍රහ්මත්වයට ආර්යත්වයට අරහත්ත්වයට සම්මා සම්බුද්ධත්වයට යනවා. අන්නේ ජීවුන වීමට ඇති හැකියාවේ ඊගාවට කරන්න තියෙන අධි කුසලය තමයි රතිය කියලා කියන්නේ. භාවනා රාමෝ හෝති භාවනා රතෝ. ඒක මොට වුණාට පස්සේ මොට කරන අකුසලයට කියනවා අරතිය කියලා. අරතිය එන්නේ සන්තුෂ්ඨතාවේ නැති අත්පත. ඒ නිසා මේ සන්තුෂ්ඨෝ කියන ගුණේ තේරුණාට අපිට සතුටුවත්ව ජීවත් වෙනවා කියන එක තේරුණාට අපි දවසින් දවස දවසින් දවස අර්ථිය කඩාගෙන අර්ථිය යටපත් කරගෙන භාවනාර්ථය වඩනවාද කියන එක බලනකොට අපිට මේ සන්තුෂ්ත්ව කියන ගුණය මේ වැඩි යහපත් වෙන හැටත් පෙරලා විග්‍රහ කරලා විස්තර කරලා දැනගන්න සිද්ධ ඒ අතින් බලනකොට මේ සන්තුෂ්ත්වෝ හෝති මේක කියන්නේ සන්තුෂ්ත්ස්සායන් බික වේධම්මෝ නායන් නම් අසන්තුෂ්ත්ස්ස කියන එක අපිච්චතාවයෙන් වෙන් කරලා ඉගෙන ගන්න තරම් වගේ. ඒ නිසා මම හිතුවා අද දවසේ ධර්ම දේශනාවට මේ සන්තුෂ්ත්ස්ස නැත්නම් සතුටටපත් පුද්ගලයා භාවනා ගමනේ ආධ්‍යාත්මික ගමනේ ශික්ෂාවේ සතුටටපත් පුද්ගලයා පිළිබඳ සර්වඥාන්තයේ මේ කියපු පාඩය දවසේ තේමාව කරගන්න. ඉතින් ඒකට සරුවචනාන්ත ඊගාවට අර්ථකථනයක් දෙනවා. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ උන්වහන්සේගේ වචනේ අනුමත කරලා ඔව් ඔව් ආනන්ද අනුරුද්ධ සතුටෙන් ජීවත් වෙන මිනිහට නැත්තම් සුඛී අත්තානම් පරිහරාම කියන විදිහට ළමගේ ආත්මය සෝසේ පරිහරණය කරන්නටයි මේ ධර්මය එහෙම නැතුව ඒකත් එක්ක මෝඩ වඩු ආයුධත් එක්ක පොරබදන්න වගේ යන්නදාම අවුල් වියවුල් කරගෙන කනගාටුවටපත් වෙන මනුෂ්‍යයර පරාජිතයට මේ ධර්මයේ අදි තැනක් නැහැ කියන එක අනුමත කරලා වික්‍රම මහසලාට ශ්‍රී මුක දේශනාවක් වශයෙන් ඒකම ඉදිරිපත් කළා සර්වඥාන්සේ සඳහන් කරනවා සන්තුත්තස්සායන් වික්කවේ ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස්සාති ඉතිකෝපනේතම් උත්තං කිංචේතම් පරිත්ත උත්තං මහණෙනි මම උඹලට සතුටෙන් hinahadevi යන විදිහටයි මේ ශාසනය. hinahadevi සතුටෙන් යන කෙනාටයි මේ ධර්මය කියලා කිව්වනම් කනගාටුවෙන් ඉන්න කෙනාට පශ්චාත්තාප වෙනා නෙවෙයි කියනනම් මම කුමක් අරමුණු කරගෙන කුමක් සඳහා මේ කියන ලද්දේද කියලා කත්තුකම්මේදා ප්‍රශ්නයක් නගලා සර්වචනාන්සේ උත්තර දෙනවා ඉද බික්කවේ දුක්ඛ සම්පුත්තෝ හෝති ඊතරීතර ජීවරය සීනාසන විලානපච්චේ දේසජ්‍ය පරික්කාරේන සන්තුත්තස්සායන් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ සන්තුත්තස්සාති යන්තං ගුත්තං ඉද මේකම් ප්‍රතිසූත්තං මහනි මම මේ මේ ශාසනයේ යම් මහණෙක් ලද යම් සූරකින් සතුට වෙනවා ලද යම් පින්දපාතයකින් සතුට වෙනවා ලද යම් සේනාසනයකින් සතුට වෙනවා ලද යම් බෙහෙත් පිළිකරකින් සතුට වෙනවා ආන එවැනි කෙනාටයි මම මේ මේ සන්තෝෂෙන් සතුටෙන් hina වෙ ඉන්න මනුස්සයටයි සාසනේ අනික් කෙනාට නෙවෙයි කියලා කිව්වේ මෙන්න මේ අත්යෙන් කියලා මේ සිව්පසය පිළිබඳව සතුටුමත් ගතිය තමයි සරුවචනාංශයේ අදහස් කළේ කියලා කියනවා. මෙන්න මේකෙදී ඉතින් උඟ දෙනකොට මම නිත්‍ය වගේ මතු කරන විදිහට ගියන් හිතෙන්න පුළුවන් මේක සංඝහාන්තරාර දීපු උපදේශ පන්තියක් ආයුධ කට්ටලක් ඒ නිසා දී අපට චීවර පින්ද පාත තේනාසර ගිලම්පස කියලා જાතියක් නෑ අපිට තියෙන්නේ ඇඳුම්, කෑම දීම, ඉඳුම් හිටුම් සහ බෙහෙත්. මේවට කියන්නේ UNOගේ basic needs කියලා. මූලික අවශ්‍යතාවයන් හතරක් තියෙනවා. මිනිසෙකුට ඇඳුම් තිබුණොත් තමයි ඒක ශිෂ්ට ගතියේ ලකුණක් වෙන්නේ. ඊළඟට ආහාර සම්බේ සත්තා ආහාරච්චිකා කියලා සිළුම සත්‍ය ආහාරය මත රඳාපවතින එක එකම ලෝකාටත් අලංගු එක සත්‍යයක්. ඒක නාමකින් කියලා කුමාර පඤ්ඤා ආනකොට සර්වඥාන්ති දේශනා කරන්නේ පිළිගන්නේ සබ්බේ සත්ත ආහාරති කියන සෑම සත්‍යකත්ම ආහාර දෙලිය යුතුයි. ඒ වගේම සීනාසන හාවට පැලස්සක් තියෙනවා. එහෙනම් හැම සත්‍යකටම කුරුල්ලෙකුට බිලක් තියෙනවා. කවුද මං කැදල්ලක් තියෙනවා. මනුෂ්‍යයරත් ඒ වගේ ඉන්ද්‍රකණක් තියෙනවා. ඒ අනුව තමයි අපි මේ ආරාධි ශිෂ්ටාචාරය එහෙම නැත්නම් චීන ශිෂ්ටාචාරය, ඉන්දියා ශිෂ්ටාචාරය කියලා දේශයත් එක්ක ගලපලා තමයි යන්නේ. එතකොට මේ ලැබුම් පොලක් සීනාසනයක් ආවාසයක් තියෙනවා. ඒකෙන් බෙහෙත් පිළිකර කියන එක ලෙඩ වෙන මනුස්සයාට අවශ්‍යයි. මෙන්න මේ හතර සම්බන්ධයෙන් ලද යම් දෙයකින් සතුට වෙනවා කියනකොට ඊට අතහරපු සංඝයාට මේක තමයි එකම දේ වෙන කරන්න දෙන්නේ. තමන්ට ලැබිච්ච සිවුරකින් පිළ පාතිකින් සීනාසනයකින් බෙහෙත් පිළිකරකින් සතුටිය. දැන් අපි හිතුවොත් එහෙම අපි යමකමක් හම්බ කරන්න ඉස්සලා පුංචි කාලේ අපි දෙමව්පියන්ගේ යැපෙන ගියක් කියලා. එතකොටත් අපිට මේක අවශ්‍ය වෙනවා. අපි මේක නමුත් දන්නේ නැහැ. අපිට කවුරුත් කියලා දෙන්නෙත් නැහැ. ලැබයන් අඳුනකේ සතුටයන්. ලැබෙන් ලැබෙන් දෙයක් කාලා ජීවිත කර ගන්න පුරුදුයන්. හම්බෙච්ච තැනක මේ සවස්තුවසේ වසන්ඩ ඒක ඕනම ගයක් නිවහනක් වඩපත් කරගන්න හැටි දැනගනි. ඒ වගේම බෙහෙත් පිළිකර වලින් ලද දෙයකින් සතුටින් කියලා තේරුම් ගන්න අමාරුයි අපි ඒ කාලෙදී අයිතිවාදිකම් සටන් කරනවා අම්මලා තාත්තලාගේ ඉතින් රණ්ඩු කරනවා. ඒකට ඉතින් අවුරුදු රණ්ඩුවම් කරන්නේ නැහැ මොකද පුංචි වයසේ. ඊට පස්සේ අපි ගිහිල්ලා මේ පැරණි ක්‍රමයේ හැටියට ඔන්න හැට ගන්න හොට බිම ඇනිච්ච දවසේ අන්න දරුවන්ගේ යටෙන්ට වෙනවා. අන්න එතෙන්දි ඔන්න කීවර පින්නපාත වේනාසන ගිලම්පත කියන හතරේ නැත්නම් ඇඳුම් ආහාර ලැබුම් පොළවල් සහ බෙහෙත් කියනදී ඒ ලද දෙයින් සතුට වෙන්න කැමති නැත්නම් ඉතින් දරුවන් දෙනවා නෙමෙයි නාක මැරලා යන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැහැ කියලා තරහ වෙනවා. ඉතින් ඒකකොට බංගා දරුවන්ට මුන්න මං කන්න දිලා අයිය දඬු පරදඬු උසමකම් හැදුවාද මොකද මුන් දන කන්න දෙන්නේ. නමුත් එතනදී වුණත් අර බිත්තුන් වහන්සේලාගේ මේ දීප පාඩම දන්නවනම් ලද දේ සතුටු වෙන්න, සුභර වෙන්න, අල්පේච්ඡ වෙන්න, සන්තුෂ්ත වෙන්න මේ වයසක යන මනුස්සයා ගෙදරට දෙවියෙක් ප්‍රශ්නයක් වගේ අලතුනා බාටපත් වෙනවා. ඒ මනුස්සයා ඒකෙදී මේ සතුටු නැතුව මට මෙහෙමයි කියලා කියන්න පටන් අරගත්තොත් ඒක මහා මේ ඉදිරි ගණ්ඩමක් හරි වුණා වගේ අල්ලි අවුලකටපත් වෙනයි ඒක වගේ. ඒ නිසා ගිහි ජීවිතයට සම්බන්ධ නැම කියන්න බෑ. ගිහි ජීවිතයත් මේක සම්බන්ධතාවයක් තියෙනවා. හම්බ කරගෙන කෑවා. ළමා වයසත් පැත්තකට දාලා ඔය කියන සංന്യാසිකයත් පැත්තකට දාලා හම්බ කරන කාලෙත් වුණත් මෙතෙන් ගන්න දෙන වචනේ තමයි පරෝධිනේ සලකලා ඇඳුම් ගන්නවා නම් පරෝධිනේ සලකලා ආහාර පාවිච්චි කරනවා නම් පරෝධිනේ සලකලා ඉන්න තැන් හදා ගන්නවා නම් පරෝධිනේ සලකලා බෙහෙත් පරිකර කරනවා නම් මේ අතිරේක සුඛෝපභෝගීත්වයට ගිහිල්ලා මේ දේවල් නාස්ති කරන ගතිය පරිභෝගිකත්වයේ කියන එක ඉච්ඡිතම විලාගේ ඒකෙන් මේ තරම්ම පරිසරය කෙලෙසෙන්නේ. ඒ විතරක් නෙවෙයි පරිසරය කෙලෙසි පරිසර ජීවත් වෙන මානසාගේ හිතත් කෙලෙසෙනවා. යන්නේ. ඒක නිසා හම්බු කරගෙන කෑවත් මේ හම්බු කරන කන දෙන්නුත් වියදම් කිරීම පිළිබඳව අර පිටිපැසම දන්නවනම් ඒකෙන් විශාල තමන්ට කාලයක් ඉතුරු වෙනවා. ආධ්‍යාත්මයට ගොඩක් වෙලා ඉතුරු වෙලා ඒ පුද්ගලයාට ඉදිරිය බලන්න අභිකුසලයට යන්න හොඳට වෙලා හම්බුනේ. දැන් ඇත්තටම බැලුවොත් ඒ අර මැද වයසේ ඉන්න හම්බ කරන යුගයේ ඉන්න ඇත්තන්ගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බැලුවොත් ඇත්තට මෙච්චරම මහන්සි වෙන්නේ Tamange බුද්ධියට නන්නේ. ඒකෙන් තමයි තේරෙනවත් වෙනවා නේද පුළුවන්. නමුත් ලෝකේ තියෙන තරංගයේ හැටියට නොකරත් බෑ. ඒ වගේම ඒ ඇත්ත බොන්සි කාලේ ඒ ඇත්ත වින්දට වැඩිය දහගුණයකින් දරුවන්ට දෙන්න පුදුමාකාර තරංග යුද්ධයකට දැන් වැටලා තියෙනවා. ඒ වගේම තමයි ඒ ඉස්සර හිටපු දෙමාපියෝ අර සන්තුෂ්ඨීව අල්පේච්ඡව සුබරව ගති කරපු නිසා ඊදරක ඉඳගෙන ඒ කියන දේවල් පොඩි දරුවෝ හදාගෙන කටයුතු කරාට දැන් එක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැන්දා කෙනෙක් මාමා කෙනෙක් වයසට ගියාම අනේ දේවල් වල තියෙන නරනාටක බුදුමාකාර බරක් වෙලා තියෙනවා. ඒ මොකද හේතුව අපි සංස්කෘතිය අතින් ආර්ථිකයෙන් දේශපාලනයෙන් දුරුමයි කිව්වට අපිට මේ සන්තෝෂය සම්පූර්ණම දුර වෙලා තියෙනවා ඒවා සේරම කෘතිම වෙලා දැන් ඒ කිසිම දෙයක් කිසිම කෙනෙකුට කරගන්න බෑ එක දරුවෙක් ඉන්නවනම් ඒ මුළු ගෙදරම පුදුමාකාර කල්පලයක් වඩපත් වෙනවා එක වයසට ගිය කෙනෙක් ඉන්නවනම් ඒ මුළු නිදසම සම්පූර්ණ වෙනස් දෙයක් වඩපත් වෙනවා මේක පිළිබඳව ළඟදී ලංකාවේ කරපු සමීක්ෂණයක් ඒ නැගදි නැති කිනන්දාක ආත් නෑ අදේශේන නන්දසේන රත්න පාලවන්තය කරලා කරලා එයා කතා කරලා තියෙන සම්මන්ත්‍රණ ශාලාවකට අවුරුදු 25 55 අතර දැනට නිෂ්පාදන ශේෂ්ඨයේ ඉන්න තරුණ තරුණියන් එක්කෝ යැත්තෝ සේවා දායකත්වයෙන් කරනවා නැත්නම් මේ පරිපාලනය කරන කම්පැනි කරනවා එහෙම නැත්නම් ඉගෙන කරගෙන වැඩ කරනවා නැත්නම් යමක් නිෂ්පාදනය කරන මේ පිළිසඳ සම්මන්ත්‍රණයක් කියලා එයා විස්තර කරලා දුන්නාලු විනාඩි 55ක් අරගෙන ඒ හම්බ කරන මිනිස්සෙකුට ආද එන ටෙන්ෂන් එක එක දරුවෙක් ගෙදර ඉන්නවනම් ඉතින් අපේ අම්මලාට තාත්තලා දරුවෝ 10යි 12යි 13යි ගණන් කරලා ගෙට දා ගන්නවා හැන්දාවට උදේ පාන්දර ගණන් කරලා එළියට ගන්න එච්චරයි ගන්න. උන්ට අතපය තියෙනවද අඬුපණු තියෙනවද හොයන්න වෙලාවක් නැහැ. දැන් එහෙම ළමයෙකුට දතක් කියන හරි බඩ එකක්මක් හරි ආවොත් අනේ අම්මේ ඒකට කියනකො නරුණාට ගන්දියා බලනකොට මේ තමන්ගේ මුල මතක නැති වෙලා අරව කිසිම විදියකට විශේෂයකට පුරුත් වෙන්න බෑ වරුවක්වත් හුලං වදින්න බෑ මේ පින්න පූල් ගෙඩි වගේ මොන් හදලා අන්තිමට මොන් ඇවිල්ලා තාත්තටයි අම්මටයි දිත්තෝලේ දික් කරන වෙලාව එනකොට අනිවාර්යයෙන්ම දික් කරනවා ඒක පිළිබඳව කිසිම සැකයක් හිතන්න එපා ඒ පොල්වල ගෑවෙන් හදන්න නැති දරුවෝ එකෙක්වත් නැහැ අම්මට අපට කලකන්නේ එහෙම කරුවාට පස්සේ මේ දුමෝපියන්ට ඇතිවෙන ටෙන්ෂන් එක. ඒ වගේම තමන් ඉන්න සමාජ මට්ටම රකින්න ගිහිල්ලා අද මේ නටන උදේ ඉඳලා හැන්ද වෙනකන් රූප දන්නේ තරමකනේ අපි ජීවත් වෙන්නේ. අපි නිකන් මේ විකට ඇඳුම් තරමයක. එක එක නාට ඕන තාලෙන් ඊට පස්සේ අම්මා හරි තාත්තා හරි දෙවිච්චහම ඇති වෙන ප්‍රශ්නේ තියා බලනකොට එයා ඒ කරුණු ලස්සනට සමීක්ෂණය කරලා පෙන්වවලු සිංහල ඉතිහාසයේ කවමදාකවත් නැති විදිහට මේ වැඩ කරන ජනතාව අද හත් ගුණයක විතර ටෙන්ෂන් එකක් ඉන්නේ. ඒක අවසාන ඵලය මොකද්ද? සීදී නසා ගැනීම සහ ආර්ථික. නිසා ලංකාවේ ආර්ථිකයේ තියෙන ප්‍රධානම බාධාව තමයි මෙන්න මේ වැඩ කරන ජනතාව කියන කොටහ ගැන බලන්න කවුරක්වත් නැහැ. ඒ දරුවෝ එක් එක්ක අමරදාතේ බිල් දැම්මට කිසිවගේ අම්මලා තාත්තලාට උපකස්තන් කියලා දන්නේ. ඒක ඉතින් දරුවෝ ඉන්නේ රාත්‍රී ගමනලා දාන. ඒකෙන් වයසට ඇත්තෝ ඉස්සර උනේ වැට කාඩ පම්පැදුරක් තියෙනවා. මුඛා කර ගෙදර ඉඳගෙන කර්මාන්තය. දැන් බෑ. ඒ ඇත්තෝ තන්නේ කර එක්ක මහලු වෙනවා. ඒ නිසා මොන හරි එක දාලා රකින්නේ. ඒක තමන්ගත් පුදුමාකාර සමාජ මට්ටමක් මෙහෙවන්න වෙච්ච නිසා පුදුමාකාර විදිහට අද මේ ධර්ම වැඩකන ජනතාවට සීදීනසා ගැනීම වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් අකාල මරණ. ඒකට කිසිම සමාජ ආයතනයක අදහස් නැත්නම් අවධානය යොමුලත් නැහැ. ඒ නිසා ඒ ඇත්තෝ ගැන කල්පනා කරලා බැලුවොත් වැඩිම බර අදින ජනතාවට කිසිම කිසි ආකාරයකින් සාන්තියක් නැහැ. ඒ ඇත්ත හැබැයි දරුවක් බලනවා, සජයක් බලන්න ඕනේ, සමාජ සේවා කරන්නත් ඕනේ, වයසට ගිය කට්ටිය බලන්නත් ඕනේ, යුතුයන් එක හේරම කරනවා. ඉතින් පැය 8 නෙවෙයි 16 කරුවත් නැහැ. ඒත් අන්තිමට සතුටකුත් නැහැ. එන්න එන්න එන්න මේ උත්සන්න භාවය වැඩි වෙනවා. ඒ නිසා ඒ අන්තිම විනාඩි භාගය කතා කරලා කිව්වලු ඒ මම මේ කතා කරන්නේ මේ වැඩ කරන ජනතාවට ඒත් කරුණා කරලා ආත්මාර්ථකාමී කියලා හිතන්න එපා. දවසට අඩු ගන්න විනාඩි 30ක්වත් දාලා භාවනා කරන්න නැත්නම් ඕගොල්ලන්ට ඇති වෙන ටෙන්ෂන් එක වැඩි කල් යන්නේ ඉතලා හයි බ්ලඩ් ප්‍රෙෂර් වෙනවා නැත්නම් heart attack වලට වෙනවා. එහෙම නැත්නම් මේ කරන බර ඇදින්නේ තේරුමක් නැති මේ පුහු මේ ශෝබනේ නිසා සිවිනසා ගන්න හිතේ. කියලා මේ තමන් ගැන මේ සම්පූර්ණ වෙන්න බැරි නම් සතියට හෝ තමන් ගැන මෛත්‍රියට හෝ ඉපදෙන්න එතකොට තේරෙන්න පටන් අරගන්නේ මේ අපි කාගේ න්‍යාය පත්‍රයද කරගන්නේ. ඉතින් මේක නොවීම පිණිස සර්වඥාන් වහන්සේ සඳහන් කරන්නේ සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවර පින්දපාද සීනාසෙන් ගිලානපත්ත්‍ය දේහපත්කාරය. මේකේ රහස ඒ කියන්නේ අපි පාළයක් ඉගෙන ගන්න ලංකාවේ ස්වර්ණමය යුගයක් තිබිලා තියෙනවා දාගන්න. ඒ කාලේ තමයි ලංකාවේ ආර්ථිකයේ ස්වර්ණමය යුගය. ඉතිහාසයේ ස්වර්ණමය යුගය. අන්න ඒ කාලේ ආල්ලා බලනකොට මෑත කාලේ ස්වාමීන් වහන්සේලා දෙතුන්ම ඒ කාලේ ඉතාමත් අගය කරාලු මේ සරුවචනාසික මේ වචනේ සන්තුෂ්ටෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර පින්දපාතේන ඉතරීතර ගිලාන දේතනේ සීනාසනේන ඉතරීතර ගිලාන පච්චේ දේහජ පරික්කාරයෙන් කියන එක සඳහන් හරිය වංශ සූත්‍රය. මේ ආර්යවංශ සූත්‍රයේ අශෝක රජු අශෝක ධර්මවලත් අලියවසා කියලා සූත්‍ර කීපයක් තෝරගත්ත එක සූත්‍රයක් තමයි ආර්යවංශ සූත්‍රය. ලංකාවේ ඒ ස්වර්ණමය යුගයේ ආර්යවංශ සූත්‍ර දේශනා පොළවල් පිළිබඳව කතා අද ලංකාවේ ජීවිත රසවාහිනී වාගේ පාලි වෘත්තවල බුදුමාකාර විස්තර කළා. ඒ කාලේ රජතුමා ආර්යවංශ සූත්‍රය දේශනා කරනවා නම් යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුව රාජ්‍ය අනුග්‍රහය කරලා දීලා තියෙනවා. ඒකල ගම් නින්දකන් ලියලා දීලා තියෙනවා. මිනිස්සුන්ගේ කියලා මේ ස්වාමීන් වහන්සේ මාස තුනකට කලයක්වත් දෙන්නලා මේ ආර්යවංශ සූත්‍ර දේශනා කළක් පවත්වන්න ඕනේ. උඹලා එදාට සීපසෙන් ප්‍රස්ථාන කරන්න ඕනේ. ඉතින් එහෙම අලි පවත්වපු ආර්යවංශ සූත්‍ර දේශනා පොළවල් අදත් ලංකාවේ සටහන් වෙනවා. ඒවා ගල්පූර්ව සටහන් කළා තියෙනවා. ඒක ආර්ය වංශ පොළොවයි කියන්නේ. අන්නේ ආර්ය වංශ දෙවොණදී වික්ෂුන් වහන්සේලා මේ බුදුහාමුදුරුවෝ විසින් වික්ෂුන් වහන්සේලාට දේශනා කරපු මේ සූපස පාවිච්චය පිළිබඳව තුන් පිටයක් මුළුල්ලේ මුළු රැයක් පුරා අර ගිහියත් අන විතර කරනවා. ඉතින් ගිහියත් ඒක තේමාවක් වශයෙන් සිංහල සංස්කෘතිය වශයෙන් ජීවන රටාව වශයෙන් තේරුම් අරගන්නවා වික්ෂුවද සූරණන් අපිට ඇඳේ. භික්ෂුවට බින්දපාත වෙනවා අපිට කෑම. භික්ෂුවට ආවාස වෙනවා අපිට ඉන්න ගේ පොළ. ඒ වගේම භික්ෂුවට බෙහෙත් විතර කියලා කියනවා අපිටත් බෙහෙත්. අන්නේක පිළිබඳව ඒ ලියවිච්ච කතාවල පුදුමාකාර දේශීය ගතියක්. ඒ වගේම පුදුමාකාර උප්‍රායික ගතියක් තියෙනවා. ඒ මම පැවිදි වෙන ඉස්සෙල්ලා ඒ කාලේ ආර්යවංශ සූත්‍ර දේශනාවට හොඳට හිතේ අපේ තාඹුගල ආනන්ද දෙවියන්. ඒ නිල්ලම මං ඉන්න කාලේ නිල්ලම අනුසාර කරනවා. පස්සේ මං ගිහිල්ලා ඒගාන්ති ලොල්ලේ ලොල්ල හෙලේ හිටියේ. ඒකට පානෙන් ඇවිල්ලා නායක ආරාධනා කරලා ඒ ස්වාමීන් වහන්සේ දෙන්නගෙන ආර්යවංශ සූත්‍ර දේශනාවක් කරාදී නිල්ලම. ඒකට මම පැවිදි වෙලා නැහැ. නමුත් හොඳටම ආසන්නයි. කොයි වෙලාවෙ පණිවිඩ ගන්නෑ කියලා මේ කලසුම් කරගෙන ඉන්න වෙලාවේදී ඒ සූත්‍ර දේශනා කරනකොට මම ඔක්කොම කලසුම් කරලා මම ඉස්සර වාඩි වුණා. පටන් ගත්ත වෙලාවෙ ඉවර වෙනකන් මට කඳුළු ගියා පුදුමාකාර විදිහට මම දැන් මේක සතුට තුළ කනලාගුත් ගියා. මොකද ඒ වගේ තරම්ම දක්ෂ යෝසුත් දෙන්නා. ඒකටම හැදිච්ච හාමුදුරු කෙනෙක් අන්තිම අල්පේ ඉච්චයි ඉතර ඉදිනිය සභාවේ වැඩ කරපු කෙනෙක් උන්කට කැලේම ජීවත් වෙන්නේ ඒ සංකේත ආදර්ශවත් විදිහට කටයුතු කරනවා බොහොම ප්‍රසිද්ධයි. ඉතින් අද ඒ ආර්යවංශ සූත්‍රය හැබැයි නැත්නම් ටිකක් ආයෙත් මම කියලා ආවා. දැන් ආපහු යට ගිහිල්ලා තියෙනවා. ඒ ආර්යවංශ සූත්‍ර දේශනාව ගත්තාම මේ සන්තුෂ්ටෝ කියන ගුණයත් ඒ සන්තුෂ්ට නැති අසන්තුෂ්ට වෙනකොට මතුවෙන අර්ථිය කියන අකුසල කර්ම මාර් බලවේගය නැති කරන හැටියක් විස්තර කරනකොට තේරෙනවා ඒක යුගයක් කියලා. සමහර යුගවල මේවා මතුවෙනවා මතුවෙච්චාම කාටක් වගේ ඒක වටිනාකම තේරෙනවා. ඒකර කවුරුත් වගේ පොදු පහේ ඒකේ ප්‍රයෝජන ලබනවා. සමහර යුගේ එනවා ඒවා තුච්ච කරලා කලකන. මේ පහත් කරලා කලකන. සුඛෝපභෝගීත්වයටම තන දෙන්න. පාරිභෝගිකත්වයටම තන දෙන තුච්ච යුගේ එනවා. ඒ කාලවලට අර ගුණ යටපත් වෙලා අර්ථය මතියලා ලාමක වැඩවලට යනවා අධි කුසලයේ අන්තක. ඒකවලදී සාධන හරීම අපලයි. සාධන කාර්යයන් ආඩම්බරයන් නිකම්ම සෝදපාලුවට ලක් වෙනවා. අර සන්තුත්ත්ව ගුණේ දරන රත්ත්‍ය භාවනා රත්ත්‍ය භාවනා රාමතාවය කරන ඇත්ත පිස්සෝය පුළු නරක වෙච්ච ඇත්තෝ කියලා කොන් කරන්න පටන් ඉතින් ඔය දෙක අතරේදී යම් කිසි කෙනෙකුට ඒ අරතිය යට කරගෙන භාවනාවත්ේ භාවනාවන්තයි වඩාගෙන සම්පූර්ණ වෙන්න නම් මේ ආර්ය වංශ සූත්‍ර දේශනාව විතර හොඳ දෙයක් නැත්නම් හොඳ ධර්ම කොටසක් ඇත්තද ඒකට සාධුවත්යන් වහන්සේ යම් ප්‍රමාණයක බරක් එහෙම නැත්නම් ගම්භීරත්වයක් එකතු කරලා තියෙනවා උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා සරුවත්නන්සේ සතිපට්ඨානයේ ಗುಣ හතක් තේරුම් ඒ කායන වයම් දෙක්කේ මග්ගෝ සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවාණං සමික්කමයි දුක්ඛ දෝමනසං අත්ථගමයි ඥායස අධිගමයි නිබ්බානස සච්ච ක්‍රියාවයි කියලා මහන්නේ මේ කායන මාර්ගය වැඩි තුනට ආනිසංස හතක් තියෙනවා කියලා සූත්‍රයේ දේශනා කරන්න ඉස්සෙල්ලා ಗುಣ වර්ණාවක් කරලා තියෙන පද හතක් ගන්න. ආර්යවංශ සූත්‍ර දේශනාවට බද 8කින් ගුණ වර්ණනා. මම මේ දේශනා කරන්න හදන ආර්යවංශ සූත්‍ර දේශනාව කියලා පටන් අරගෙන අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බාන සංකීති නසංකී විසංති අපපටිකුට්ටා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤේ කියලා මාන්නේ මේ ආර්යවංශ හතර අග්ගඤ්ඤයි අග්‍රයි රත්ත්‍ඤ්ඤා චිරාත්‍රත්‍යයි බොහෝ කාලයක් පන්නස්ස 12000 බුදුරජාණන් වහන්සේලා අඛණ්ඩව අච්චින්නව පවත්වාගෙන ආවිල්ලා තියෙනවා වංශඤ්ඤා මේක තමයි ආර්යයන් වහන්සේලාගේ වංශය සුද්ධෝදන රජු ආවිදලා මොකද මේ අපිට නිඳා කරන්නේ? ඇයි මේ හිඟා කන්නේ කියලා නෑ මහරජ මම මේ වංශ පවත්නවා. මොකද්ද අපි රාජ සම්මත මහා ශාක්‍ය වංශේ කවුද මේක හිඟේ ඉන්න නිකි? දෙවිදන්ක නෑ අපි මේ ආර්ය වංශේ. පින්නපාතේ වගේ. වංශඤ්ඤා රත්ත්‍ඤ්ඤා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණයි. තාමත්ම පැරණිද. නිකමද බලන්න අපි දැන් මේ ලෝකේ අවුරුදු විස්සක්තියක් විතර ප්‍රබුද්ධව ගත කරයි කියලා හිතනවා නම් දැන් අපි හැමකම තේරෙනවා ඇති ඒ කාලය ඇතුළත ගිහි ඇඳුම් මොස්තර කොච්චර ප්‍රමාණයක් මාරු වුණාද කියලා අර වයේ අපේ කපකාර මහත්තයෙක් ඉන්නවා එයා තරණ හිට පිටකොලේ මාත්‍යේ ආල්පේ ජීවත් වෙන කෙනා ඉතියාගේ දරුවෝ පඩි ගන්න දවසම බලන්න කියලා නමක් ඇවිල්ලා කියනවා මට ඩෙනිම් කන්සර්න් ඔපරේෂන්ක් ඕනේ මට මිඩි ගවුමක් ඕනේ නැත්නම් මිනි ගවුමක් ඕනේ කියලා කියනවා ඉතින් මෙයා දන්නේ නැති නිසා දරුවා අරගෙන ගිහිල්ලා ඉතින් කැමැත්තනේ අරගෙන දෙනවා. සුමානේ යනකොට දැලි අපල්ලේ අල්ලන්න ගන්නවලු ඒක. කුස්සිය අලුත් එකක් කියලා. අරුණාචාරි කියනවා මේ ඉස්සල දවසේ සාප්පුවේ මෙච්චර ලස්සනට දෙන්නු දෙයි. මේ දරුවා මාවත් අඳ ගහන්න පඩියෙන් පළවෙනි එකක් දෙයි. අනිත් එක ආපු ගමන් ඒක අල්ල විසි කරනවා. අපි ඉස්සල විසි කිරුවේ ඉරිච්චාන. වැඩ ගන්න බැරි වෙනවා. දැන් වෙලා තියෙන ෆැෂන් එක මාරු වෙන වෙලා. ඒ නිසා බටහිර ලෝකයේ එක දාර්ශනිකයෙක් කියනවා මේ ෆැෂන් එක කියන එක කොච්චර තුච්ඡද කියනවනම් මහා සහයකට වැඩි ජීවත් වෙන්නේ. මේ සේරම මාරු වුණා. නමුත් බලන්න ජීවරේ කවදාකවත් මාරු වුණාද කියලා? කවුරු හරි මේ ජීවරේ මාරු කරන අත තිබ්බනම් උන්ද කාබාසින් වෙලා යනවා. නැතිනාසිලා යන කවදාකවත් සීර නම් වෙනස් වෙන්නේ. වෙනස් කරපු ඔක්කොමල වෙනස් වුණා. සූර්ය එදා පටන් අද දක්වාම බම්බයක් වමන දිගට ඊයන් හතර මහරක් විතර උසට ධම්ම ධගයක් වගේ තියෙනවා. මේක දේවර පොරවල වහගත්තට පස්සේ අනේ කොච්චර ලස්සන කියන්නේ. වික්ෂුණාංශකමක් හරියට දේවර පොරව ගත්තට පස්සේ ලෝකේ ඉඳන් හොඳම ඇඳුම බවට පත් වෙනවා. ධම්ම හතරක් වෙද්ද. කඩ කපලා ගන් ජංගී දේවා කියලා ගන්ති අල්ලලා ගත්තට පස්සේ ඒ කිසිම කෙනෙකුට වෙනක් කරන්න බෑ. ඒ තරම්ම පැරණි. බුදුරජාණන් කියන අසංකින්න මේක කවදාකවත් සංකර කරන්න යන්නත් එපා සංකර වෙන්නේ. අසංකින්න අසංකින්න පුබ්බා මේ බුදුපජාණන් වහන්සේ කොච්චර දෝ කාලයක් වහන්සේ පාරමිතා පුරන කාලේ දැකලා තියෙනවා කිසිම දවසක කිසි කෙනෙක් මේක සංකර කරන්න කියන්නේ. නසංකීයති ඒක සංකර වෙන්නේ නැහැ සංකී විස්සන්ති අනාගතේ බහන මෛත්‍රී බුදුහාමුදුරුවෝ මේක වෙනස් කරන්නේ අප්‍රතිගුත්තා සමනේ බ්‍රාහ්මණී මේ ශූර දැක්කොත් කිසිම අන්‍යාගමක බමුණෙක්වත් සමනේකත් දුක් නොදකින් කියන්නේ නම්බුකම ආහන් නිවැරදි ශූරක් නේ නම් උඹලාට දීලා තියෙන්නේ ඊගා ලද යම් සීලකින් සතුටුයල්ලා කියලා බුදුජානනාංශයේ චීවර පින්ඳ පාද සේනාසන ගිලම්පස කියන මේ හතර දෙයටම පුදුම විදිහට මේ ආර්යවංශ මහාර්යවංශ හතරතම මේ පොදු ಗುಣ 8ක් 9කින් ಗುಣ වර්ණනා කරනවා. ඒ නිසා අපේ පැරණි රජවරු එන්නේ සිටවරු කම්ප්‍රධානී පුදුමාකාර විදිහට මේක සන්තෝෂෙන් ගත කරලා තියෙනවා. මේක සන්තෝෂෙන් බනහලා මිනිස්සුયો මේ බාහිර ඕපේට සෝබනේට එහෙම නැත්නම් මේ බොස් කුහු මාන්නයට යන්නේ නැතුව ඉන්දුද ලැබෙන ඉඩ පහසෙන් මුදලෙන් කාලයෙන් ධනයෙන් සමේ සීලයට වැඩිය ලොකු සීලයක් වඩපත් කරගන්න චිත්ත භාවනා ටිකක් වැඩි කරගන්න එහෙම නැත්නම් ප්‍රඥා භාවනා දියුණු කරන්න පුදුමාකාර කාලයක් ඉතුරු කරගෙන දැන් කාලේ ඇත්තටම ඒක එක්කෙනෙකුට ගන්න බෑ මුළු සමාජෙම දුවන්නේ අර විදිහට සිවුර නැඳුම් කියලා ගත්තාම ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය ඇඳුම් නැයි. එසන තේ රබර් පොල්. ඒ තරමට මිනිස්සු මේක වෙනස. ඉතින් ඉතුරු වෙන දෙයක් නැහැ. ඒකට කෑම ගත්තාම මොන තරම් ව්‍යාපාර දබන සංഭാෂණ, භෝජන සංග්‍රහ, নানা ප්‍රවිධයට භෝජන සංග්‍රහ පවත්. ඊවල් හදන්න ගියාම ඇයි කිසිම සීමාවක් නැහැ. කවුරුවක්වත් හදන්න જાතියක් තමයි වුණේ. ඉන්න බැරි වුණාට කමක් නැහැ. හැබැයි ගේපෙනම තියෙනවා. බෙහෙත් ගන්න ගියාම උන්කි බෙහෙතක් වුණත් කමන්නේ නම කියන්න බැරි ඉංග්‍රීසි ස්පෙෂාලිස්ට් ගෙල්ල ඉවරලා ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ පොලිමේ ඉන්නකොට නිකම්ම හරියට වෙයි. මේ ලෙඩක්ම තියෙන්න ඕන කමක් නැහැ. පොලිමේ ඉන්නකොටම අනෙක් කච්චත් එක්ක තමයි ගැඳු විලාසෙත් අදික පෙන්නගෙන එනකොට වැඩේ හනිපයි. ඒ වගේම තමයි මේක කොච්චර හරි දෙයක් වුණා නියම වෛද්‍යවරයාගේ ගමේ ගත්තත් ඒ ලෙඩේ හරියන්නේ ඒකට දරුවා මට සැලකුවේ නෑ මුන් මට උපස්ථාන කෙරුවේ නෑ කියලා අමුතු ලෙඩක් දැන් තියෙනවා. මම හරින් වර මට සිද්ධ වෙනවා ගියාම මම හොඳට බලන් ඉන්නවා. මේක ඉස්තිරි සායද එහෙම නැත්නම් මේ ඇඳුම් විලාසිතා දක්වන මේ රූප සුන්දරී තරඟ පාත්තන කරද්ද කිය. මුතුම සෝදුවක් තියෙනවා. ඉතින් මේක නිසා මිනිසුන් වෙලා දින කොච්චර හම්බ දෙයක් මගේ මොනම දෙයක් කරගන්න වෙලාවක් නැහැ සතුට හිතුවේ නැහැ. ඉතින් අන්තිමට වෙලා තියෙන්නේ අදි කුසල කරන්න ඉහළ දේ කරන්න කිසිම වෙලාවක් නැත්තේ නෑ. ඒක හැම කෙනාම දානයයි සීලය දෙකම කරන්න පුළුවන් එක්කනා සීල විදීල අතහැරලා දාන විතරක් කරලා නතර. ඒ දාන සීල භාවනා තුනම කරන්න එක්කනා භාවනාව අතහැරලා දාන සීල වලින් නතර. සීල සමාධි ප්‍රඥා තුනම කරන්න පුළුවන් එක්කනා සීලෙන් නතර වෙන නැත්නම් සීල සමාධි භාවනා සීල සමාධි සමිති පිටවගෙන නතර වෙනවා. විපස්සනා කරන්නේ. හැම වෙලාවෙදීම අර අධිකුසලයට කම්මැලි වීම නිසා ජාතියක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් පිළිවෙලකට ලක් වෙනවා. ආන්න එක නැති කරන්න නම් මේ එදිනෙදා කරන වැඩවලදී මේ සතුට සිවුරින් සතුට උපේ නැති අන්තිමෙන් සතුට උපේ නැති. පින්නපාතෙන් සතුට උපේ නැති ආහාරයෙන් සතුට උපේ නැති. ආවාස ගෙයින් සතුට උපේ නැති, ජීවල් දරවලින් සතුට උපේ නැති. හේත් පිළිකරවලින් සතුට උපේ නැති ඊයන්ගේ එහෙත් ඉතින් සත්‍ය හැටි පිළිබඳව හොඳ විස්තරයක් ඒ ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඒකේ සඳහන් කරනවා සම්පූර්ණෝ හෝති ඊතර ඊතර ජීවරේන ඊතර ඊතර ජීවරේ සම්පූර්ණිය ආච වන්නවාදී. ආර්යවංශ සූත්‍රය අපිට පාඩමක් උගන්වනවා ලදයම් සූරකෙන් සතුට වෙනවා ලදයම් සූරකෙන් සතුට වීමේ ಗುಣ කතාවක්. සන්තුෂ්ටෝ හෝති ඊතර ඊතර ජීවරේන ඊතර ඊතර ජීවර සම්පූර්ණිය ආච වන්නවාදී. නච්ච චීවර හෝති අනේතනං ආපත් අනේතනං අපපති රූපං ආපති චීවරක් ගැන හිතලා කවදාහකවත් නොකත යුතු පැතිලින් චීවර හැඳ යන්නේ ප්‍රතිකූප නොවන ගැළපෙන්නේ නැතිකමේද චීවර හැඳ යන්නේ ලැබයන් චීවරකින් සතුටු වෙනවා මේක නෙමෙයි මට අරක දෙන්න කියලා නැත්නම් මේ චීවරට වැඩි මට අර චීවරට හොඳයි කියලා කවදාහකත් ඒ චීවර පිළිබඳව අනේසනම් අපත්‍යෝපං. ඒසනා කියලා කියන්නේ පරිේෂණ කියන වචනේ වගේ තියෙන සොයා යෑම, සිවුරු සොයා යෑමක් නෑ ලැබිච්ච දේවල්. ඒ වගේම අපත්‍යෝපං ආපදිතේ නොගැලපෙන ක්‍රම වලට සිවුරු හොයන්නේ ආන්නේ. අනේසනම් අපත්‍යෝපං ආපදිතේ. ලද්දාද චීවරං අලද්දාද චීවරන්න පරිපස්සති. මට අසවල් බලාපොරොත්තු කියලා සිවුරක් නොලැබුණායි කියලා කවදාකවත් ඇවෙන්නේ ලද්දාදි චීවරං අගතිතෝ අමුචිතෝ අනිත්‍යං ආදීනව දස්සාවි නිස්සරණ වඤ්ඤෝ පරිගුණ්ඩති. තමන්ට යම් සූරක් ලැබුණා නම් අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ඒක පිළිබඳව මට විතරයි මේක ලැබෙන්නේ අනිත් කෙනෙකුට පින්නේ. ඒ නිසා එයාටත් ලැබෙන ගොරෝසු සූරක්වත් ලැබෙන හොඳ සූරක් කියලා කවදාකවත් එක තණ්හා මාන දිට්ඨියට ගන්න. ආදීනව දස්සාවි මේ සූර පිළිබඳව මම මාන්න කරන්න ගියොත් මට හම්බ වෙන ආදීනවය සර්වතන් අධිකම්බෝග රූපේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ භ්‍රමචර්ය රැකීම සඳහා ඇතිවෙන සූර කාමාසාවක් සඳහා ධන්නාදිමා වඩන්න ගත්තොත් බුදුනහසේ සඳහන් කර තිනවා ඊට වැඩි වෙනතර ගිනි ගන්න ගින්නට පැනලා මැරෙන්නේ ඒ මොකද ගින්නට පැනලා මැරුණොත් එක ජීවිතයයි නමුත් මේ සූර වැඩේට පාවිච්චි කරලා අනුන්ට කාම කෝප වැඩ කරන ගත්තොත් කිලෝණක් නැති සංසාරයක් අපාගත වෙන්නේ ඒක ජීවිතෙන් කවදාකවත් ඒ විදිහට අගතිතු අනුචිතු අනජාපන්නෝ ආදීනව දසයි. මම මේ සූරාන්තිනේ මොකටද කියලා හොඳට ගන්න. නිස්සරණපඤ්ඤේ. මේ කෙලෙස් නැති කරන්නයි මේ සූරමව පාවිච්චි කරන්නේ කියලා සූර පාවිච්චි කරන හැම වෙලාවෙම අර ප්‍රතිවේක්ෂා කරනවා. මේ සමාජයට ওই භාවනා මධ්‍යස්ථානවල භාවනා කර නැත්නම්වත් මේ දාන ගන්නකොට දාන ගැනීමේදී තියෙන ප්‍රයෝජනය සලකලා කාරණාවල් කියලා දෙනවා. සූරෙත් කියනවා. ඉතින් මෙන්න මේ වගේ මූලික සාමාන්‍ය බුද්ධිය භාවිතා කරන්නේ නැතුව අපිට මේ මේට වැඩිය හොඳ සීලයකට යන්න, මේ තියෙන සමාජයට වැඩිය ගැඹුරු සමාජයකට යන්න, මේට වැඩිය හොඳ විපස්සනාකට යන්න අපි ප්‍රාර්ථනා කරන්න හරියන්නේ අපිට තේරෙන කොහෙන් හරි කොක්කක් වැඩිලා තියෙනවා. කොහෙන් හරි පටලැවිලා තියෙනවා. මොකද හේතුව අපි මේ සිව්පසේ වෙනුවෙන් පවත්තන අවතුම් පැවතුම් වල සන්තුෂ්ටි භාවයේ නැහැ. ලැබියන දේ සතුටින ගතිය නැහැ. ඒ ලදයන් ලදයන් දෙකකින් සතුටු වෙන ගැතිය නැත්නම් ඒ පුද්ගලයාට ආමිෂයෙම ඇහැට පේන රූප සහ කනට ඇහෙන ගන්ධ ශබ්ද නාසයට දැනෙන ගඳ දිවට දැනෙන රස කායට ලැබෙන පහස සහ හිතට එන ධර්ම කියන බාහිර ආරම්මන මතම ජීවිතය ගත කරලා අසන්තුෂ්ටව අසන්තුෂ්ටව මැරලා කවදාකවත් ඒ විදිහට ආධ්‍යාත්මික ගුණ ඒ ආධ්‍යාත්මික ධන ආර්ය ධන හිතා ගන්නවත් හම්බුනේ. සද්ධා ධන, සීල ධන, හිරියොත් අප්පයන් ධන කියන විදිහට සද්ධාව, සීලය, බය ලැජ්ජා වගේ කියන දේවල් වෙනුවට බාහිරටම ගත කළොත් අනිවාර්යයෙන්ම අසන්තුෂ්ටිය මැරෙන්න වෙන්නේ සත්‍ය ප්‍රාණන් බැරි වෙනවා. ඒකේ ඒ පුද්ගලයාට අර සීල සමාධි ප්‍රඥා වැඩ කරගන්න බැරි වෙනවා. ඒ වෙනුවට ওই බාලදක්ක ව්‍යාපාරයෙන් හෝ එහෙම නැත්නම් මේ ලදියම් දෙකෙන් සතුටින් සාසනික දත්තිකින් හෝ සතුටු වුණොත් ඒ මනසට අනිවාර්යයෙන්ම තේනවා මේ විදිහට මම මේ ලදයන් දෙකකින් සතුටු වෙන්නේ. ජීවිතේ කුමක් සඳහාද? මොකද්ද මේ ජීවිතයේ අර්ථය කියලා? අර සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන ආධ්‍යාත්මික පැත්තට හැර. හැරුණත් එතනින් නතර වෙන්නේ. දිගින් දිගට දිගින් දිගට යනකොට අම්මතර වචනය කරවත් මේ පාවිච්චි කරනවා ආධ්‍යාත්මික වස්තු වශයෙන් අසන්තුෂ්ටි එන්නේ. දැන් මෙතනදී මා විශාල ගුණයක් ප්‍රකාශ කරන සන්තුෂ්ටෝ හොදි කියලා. ඒ මොකද ආමිෂ වස්තු දෙකේ. නමුත් නිර්ආමිෂ වස්තු දෙකේ සරුවත් සඳහන් අසන්තුෂ්ට වෙන්නේ. කියන්නේ ලද සීලෙ මදි. තව සීලෙ වැඩෙන්නේ නැහැ අදි සීලෙ වෙන්නේ. මේ ලද සමාධිය මදි. ඒක තව චිත්ත සමාධිය දිනු වෙන්නේ. ලද ප්‍රඥාව මදි. අවසාන දක්වා මම මේ ප්‍රඥාව වඩන්න ඕනේ කියලා. එතෙන්දී අසන්තුෂ්ටතාවයක් ඇති වෙන්නේ නැහැ. ආමිෂේ ඉතරේ සංකීර්ණ භාවයේ මතින්මයි මෙන්න මේ සම්බන්ධතාවයේ තේරුම් අරගත්තට පස්සේ ජීවිතේම විශාල වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒකෝට තේරෙන මේ සංසාරේ ප්‍රධාන හේතුව තණ්හාව කියන්නේ කොතනද? අපි මේ අල්ලන්න පුළුවන්, කිරන්න පුළුවන්, මනින්න පුළුවන් ආමිෂ වස්තු කෙරෙහි ඇලීම නැදීම කියන තාක්කල් අපේ හිතේ කවදාකවත් ආධ්‍යාත්මික වස්තු කෙරෙහි ඉඩක්. ආධ්‍යාත්මික වස්තු කෙරෙහි තියෙන ඉඩ දිනු බහ කරගන්න අපිට වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඌවා කරන්නේ නැත්නම් තේන්නේ නැහැ එවැනි බණවල වටිනාකමක් තේන්නේ නැහැ ಗುಣ කතා කරන්න ගන්න. ඒක නිසා යම් වෙලාවක අපි මේ ආමිෂයේ පිළිබඳ සන්තුෂ්ටි ගතියක් විරාමිස ආධ්‍යාත්මික අත්කලේ අසන්තුෂ්ටි ගතියක් ඇති කරගත්ත දවස තමයි සත්පුරුෂය. ඒකට තමයි කුසලතාවය කියලා කියන්නේ. ඕන තමයි සාසනික ප්‍රඥාව කියලා කියන්නේ. මේකට නෑ මේ ඉත්‍ත්‍යාවක් වෙන්න පුරුෂයෙක් ඉන්නවනේ පැවිදි වෙන්නවනේ අරණ්‍යගත වෙන්නවනේ පන්සලක ඉන්නවනේ ඒවා මොකක්වත් බලපාන්නේ නෑ. ඒ තමන්ගේ මෙන්න මේ මේ අගයන් ආඩම්බරයන් ටික ඍජු කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා සංසාරේ කවදාකවත් මේ විදිහට ආධ්‍යාත්මික වස්තු ඉහළින් කියලා මේ ආමිෂ වස්තු පහළින් කියලා කලකලා නැති වෙච්ච නිසා අපි හැමදාම ආධ්‍යාත්මික වස්තු විශේෂ වෙතත් ආමිෂ වස්තුවට පහින් දින බත් බැලියෝ බවට දාශයෝ බවට කුලීකාරයෝ බවට විකටෝම කරන්නේ ආමිෂය වෙන්නේ වහිනේ. මං කියන්නේ තනි වචනේ කඹරනවා කියන්නේ. අපිට එච්චර හොඳ වචනයක් නෙවෙයි කඹරනවා කියන වචනේ කියන්නේ නිකන්. හොඳ නැති වචනේ. නමුත් මේ ආමිෂයේ මේ තේරම කැඳිවිල්ල කඹරන්නේ. ඒ වෙනුවට අපිට තියෙන්නේ මේක අනිත් පැත්ත හරවලා ආමිෂයේ ලද දෙයින් සතුට වෙලා ඉරාමිතයට හිතේ දුවට පස්සේ ඇති වෙන ගුණය තමයි අරතිය නැතිදී. භාවනා රාමේසා භාවනා රති වැඩෙන් පටන් ගන්නවා. ඒ නිසා ආරියවංශ සූත්‍ර දේශනාවේදී සරුවචනාංශී මේ සිවුරු පිළිබඳව කීවර මහාර්ය වංශයේ ඒකට පින්නපාත මහාර්ය වංශයේ සීනාසන මහාර්ය වංශය සඳහන් කළ අන්තිමට භාවනා පිළිබඳ භාවනාරාමෝ හෝති භාවනාරතෝ භාවනාරාමතාය භාවනාරතිය මේවත් උක්කන්තේ කිනෝ පරම් වම්බීති කියලා මේ භාවනාව පිළිබඳව තරවාගෙන සම්පූර්ණතාවය සඳහන් කරනවා. අපි ඒකට එයි මේ සූත්‍රයේ පස්සට. නමුත් මේ චීවර පින්නපාත සේනාසන පිළිබඳව තියෙන සතුට ගැන කතා කරනකොට උන්වහන්සේ සඳහන් කරනවා ඊයේ කියපු අල්පිස්ථාගයත් මෙතන බොහොම සම්බන්ධ වෙනවා. ඒ මොකද? Taman මේ විදිහට ලද දෙයින් සතුටේන ඒ සන්තුෂ්ටි ගුණය ඇති කරගත්තට කවදාකවත් ඒක නිය ඇති කරපො නැති කෙනාව පහක් කළා ගන්න. මේවා අත්ුක්ඛණ්ඩේති මම මේ ගුණය කියනවා කියලා තමන් උසස් කළ සලකන්නත් එපා. නෝ පරම් වම් බෙහෙති. anu පහක් කළ සලකන්නත් එපා. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ ඉස්සතු. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට ආමිෂය කෙරේ පැවති යුතු ආකාරය සන්තුති විභාගය, නිර්ආමස දේවල් ආධ්‍යාත්මික වස්තු කෙරේ පැවති යුතු අසන්තුති භාවයක් කියන දේ දක්ෂ වෙනවා නම්, අතර කුසලයේ කියන වචනේ ඔතනයි මන්තු වෙන්නේ. දක්කෝ අනලසෝ ඒ සම්බන්ධව නිතරම අනලස්ස අප්‍රමාදී කටයුතු කරන්නේ. කිසිම තැනක මේ ආංශ වස්තු කෙරෙහි නම් ටිකක් ඔය තා වැඩි වුණාට කමක් නැහැ. මේ ආධ්‍යාත්මික වස්තු පාවා දුන්නා කමක් නැහැ කියලා හිතුවොත් ඒ කරපු ප්‍රමාණයට ආනිසංසද මේ ආධිනව විදිහට. ඒ නිසා අනලස්සෝ විකතෝම ආමිෂේ දිහාවත ප්‍රයෝජනේ සලකලා අඳුම මට්ටමින් යන්න. නිර්ආමිෂ පැත්තට කිතාක් දුරට හොඳ කල්යාණ මිත්‍ර දකින්නේ උසස්තම් ධර්ම අසනේ වන භාවනා කරමින් දුණු පවමු කරනවා නම් ඒකේ ආනිසංශ තමයි අපි අවුරුදු 7ක් ඇදුවොත් 6ක් ඇදුවොත් ආදි වශයෙන් නිවන් දකින්න කියන්නේ. එහෙම නැතුව මේකට හැංගිච්ච වෙන ගුප්ත රසයක් නැහැ. ඒ නිසා සෝහි තත්ත දක්කෝ අනසෝ සම්පජානෝ හොඳ දුනමි කන කාලා තේරෙන මොලයක් තියෙනවා. මේ දෙකේදී ඒකත් එකයි මේකත් එකයි කියලා ගත්තොත් කවදාකවත් කලෙලියක් එන්නේ නැහැ ජීවිතේ. කවදාකවත් ආධ්‍යාත්මික වස්තු වෙන අර සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්දිය ධර්ම හෝ අර කියන සත්‍ය ආර්ය ධනවල වර්ධනයක් වෙන්නේ. ඒක කවුරුත් අපිට කරලා දෙන්නේ නැහැ. ඒ නිසා මේ සන්තුෂ්ටි ගුණය හොඳටම සීමාවල් සහිතව අර්ථකථන සහිතව තේරුම් ගන්න ඕනේ. අපිට ගන්න මේ මූලික අවශ්‍යතාවය සම්බන්ධව ඒකට මේ සාමිගල සාංශයෙන් විතරම සඳහන් කරන්නේ ප්‍රයෝජනේ කලකලා කරන්න කියලා. දැන් අපි ඇඳුම් ගැන කතා කරනකොට අපි ගොඩ ගහලා. දුඟ ගොඩ ගහලා. කෑම ගැන කියනකොටත් දිගටම කබඩාකර කරලා ඇදී තැබින් කරා. සේනාසන ගැන කියනකොටත් එන්නවා. නිගලම්පස එහෙත් පිළිකර ගැන කියනකොටත් මේ කබඩාකර තැබීමේ කටයුත්ත වෛද්‍යයෙකුට ගැද්දේ. වෛද්‍යය ඉන්නෝනේ ඒ ලැබෙන දෙයින් යැපේ. ඒක ඒක ගිහින්වත් දැන් ওই නිසනවනේ ඇති කරපු අපෝගවිතත් මහත්තයා කතා කරනවා කියන්නේ මොනේ එකක්ද දන්නේ මං ගිහින් ඉන්න කාලේ කාලිසන්තුණයි ෂර්ට්තුණයි තමයි කවදාකවත් ඊට වැඩි ගන්න දෙන්නේ. මොහොත හොද පාවිච්චි කරන එක තමයි කරන්නේ. ඒ උදා ඉඳලම ඒ ගෙන ආපු ලකුණ. කවදාකවත් මොස්තරේට යන්නේ ඉදි වහ ගන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නැත්තු කොච්චරද ඉන්නවද? ධනම දෙයක් අපි හිතන්නේ මේ හනුමිති කාර්යෝ කිසියම් මේ ජීවිත රසස්වාදයක් ගන්න කිදිස් කියලා කොම් කරනවා. මොකද මේ ආරිවංශ සූත්‍රයේදී මේ සම්පූර්ණ කියන ගැන කතා කරනකොට අන්නේ ඒත් මේ මොකද්ද පෙරපුරුදු ගුණයකටයි මේ කටයුතු කරන්න කියලා ලොකු ආදර්ශයක්. මේක ඇත්තටම පැවිද්දන්ට අනිවාර්ය දෙයක් වඩපත් වෙලා තියෙනවා. විනයෙන් නමුත් මේක රකින්න නියත දිහා බලනකොට එයත් කොච්චර ලද දෙයින් සතුට වෙන පිරිසි ජීවිත ගත කරනවද කියන එක ඒක හොඳටම ප්‍රසිද්ධ කාරණාවක් සමාජයේ මේ දෘෂ්ටි කෝණයෙන් බලනවා. ඒක බොහෝම අඩුවෙන් තමයි තම තමන්ගේ ඒ ආමිෂ දේවල් සඳහා ගත කරන්නේ ලද්ද දෙයින් සතුට වෙනවා. ලැබෙන ලැබෙන වෙලාවක් කාලය ධනෙ සම්මේ පුළුවන් තරම් ආධ්‍යාත්මික දේවල් වලට ගත කරනවා. මෙන්න මේකේ තියෙන මේ ආමිෂ දේවල් පිළිබඳව ලද දෙයින් සතුට වෙන ගැටි තාමත්ම සියුම් සම්බන්ධතාවයක් භාවනාවට තියෙනවා. මේ දෙක අතර බොහෝ විට සීලයට සම්බන්ධ කොටස්. සමතේටත් වඩා විපස්සනා වෙදී ලස්සන සම්බන්ධතා දෙක තුනක් ඔය ආනාපාන සති සූත්‍රය කරගෙන යනකොට අහුවෙනවා සුසුම් සතිපට්ඨාන සූත්‍රයේ ඒක තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ කියනකොට කායानुපස්සනා කොටසේදී ආනාපානේ විස්තර කරන්නේ සතෝ ආස සති සතෝ පස්ස සති කියලා ඉස්ලාම ආස්වාදේ ආස්වාද වශයෙන් දැනගන්නවා ප්‍රස්වාදේ ප්‍රස්වාද වශයෙන් දැනගන්නවා ඊට පස්සේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාස රස රස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති බොහොම ගොරෝසු වල දීර්ඝව නාස්පුඩු පුරවාගෙන උෂ්ම ඇතුල් වෙන වෙලාවදී අපි වෙනව දැනගන්න. පිට වෙනකොට පිට වෙනවා කියලා දැනගන්න. මෙන්න මේක හරිනම් ඒ කියන්නේ වේදනා සබ්දෙහි පිළි බාධාවක් නෑ. මුදිනේට හිත කය යෙදිලා. දැන්පත් වෙනවනම් ඉබේම හුස්ම අඩු වෙනවා. එතකොට හුස්ම කීටි වෙනවයි කියලා, රස්ස වෙනවයි කියලායි සරුවත්යන් සඳහන් කරන්නේ. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති ප්‍රජානාති රස්සං වාපස්. සන්තෝ රස්සං පස්ස සාමීති ඥාන. දැන් මට ඉස්සල තරම් ගොරෝසුවක් නැහැ. ධම්මගේ හුස්ම කෙටි වුණා. ඇතුල් වීම කෙටි වුණා. පිට වීම කෙටි වුණා කියලා හොඳ සිහියේ නිකන් දෝනාවක බස්සන්නා වගේ හොඳට tempත් වෙනවා. ආන් එහෙම කරනකොට කියනවා දැන් මේ කීක වෙලා හොඳටම ආනාපානට මුණ දාලා එතෙන්දි මේක තවත් සහෘද කරගන්න සමීප කරගන්න උත්සන්න කරගන්න ආසන්න කරගන්න ආස්වාදයේ මුලපටන් නැදහරා අග දක්වාම අකගාගෙන යනවා වගේ සම්බ කාය පරිසංවේදී ආස්වාද ප්‍රසවාස ආස්වාස මුළුල්ලම දැකෙමි වෙන හොඳට ඇහත් පිට ඇහත් කියලා බලාගෙන ඉන්නේ ප්‍රසවාසයත් සම්බ කාය පරිසංවේදී මුලමෙද අග දැකෙමි ප්‍රසවාසයත් බලන්න දෙනකොට අර කය හිත සැක නොකරන නිසා සත්‍ය සමාධිය වැඩෙන නිසා වෙනකට වඩා සියුම් තැනින් ආනාපාන හුස්ම පටන් ගන්නකොටම අල්ල ගන්න පුළුවන් ශක්තියක් එනවා ඊට පස්සේ ඉවරයි කියලා බලන්න තවත් වල්ලිගෙත් අන්තිමට වෙනකන් ගෙවෙනකම් බලන්න. ඒක කියන ප්‍රසවාසයෙන්කොට එන්නකොටම අල්ලගෙන දිගට ඉවර වෙනකම්ම ප්‍රසවාසය බලන්න. අන්නේ විදිහට අරමුණක් එන්නකොටම ඒකට එළඹ සිටියේ. ඒකටම අවධානයෙන් බලන් හිටියොත් හැම වෙලාවෙම ඒ අරමුණ ඇති වෙන හැටි. අරමුණේ ආරම්භය වෙනකට වඩා ටිකක් ඉස්සරහින් බලන්න. වෙනකට වඩා සියුම් මට්ටමින් අල්ලන්න පුළුවන්. ඒ වගේම ගෙවුණයි කියලා නතර කරනකොට තව ගෙවිගෙන යන හැටි බලනකොට වෙනකට වඩා ගෙවිගෙන යන හැටි දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආනාපානිය සියුම් වුණා වෙනකට වඩා විස්තර වාක්‍ය. එන්න නොදැක්ක සියුම් කොටස් දැක දැක ඉන්නකොට මේ සන්තුෂ්ටි ගුණය නැති කෙනාට ආමිෂය මතම ගොරෝසු දේවල් මතම ඊයේ දන්දා රූපය හදාගත්ත මිනිස්සුෙකුත් නම් හුස්ම නැති උනායි කියලා බයක් ඇති වෙනවා. මේ ආංශ දේවල් නැති වෙන්න නැත්නම් ආධ්‍යාත්මික වැඩෙනවා කියන මේ සත්පුරුෂ ධර්මය ගන්න කෙනාට ඒක වෙලාවකට හිතනවා මේක නැති වෙන්න නැති වෙන්න සාධිය වැඩි. ඒක නැති වෙන්න නැති වෙන්න සීලය සතිය වැඩෙනවා කියලා මෙන්න මේ කුම්බේ අනනුසුතේසු ධම්මයේ පෙර නොයසු නොවිතු විරෝ ධර්මයකට ඇහැපැයි. එතකොට කියනවා අන්න එහෙම හුස්ම තමයි පටන් ගන්න හුස්ම තමයි බලන්නේ කියේ. නමුත් හුස්ම ලාවට පටන් අරගෙන ගොරෝසු වෙලා අන්තිමටම සිුම් වෙලා යන හැටි බලන්නොත් හුස්ම ගෙවුනට සති සමාධි වැඩෙනවා. නැත්තම් රූප ධර්ම ගෙවුනට නාමමය වශයෙන් ගුණ වැඩෙනවා කියන මේ පරිණාමයේදී නොසැලී එහෙම නැත්නම් කියනවනම් එල්ලයක් ඇතුව ශ්‍රද්ධාවකින් ඉන්නවයි කියන එක මේ ජීවිතයක විශාල පරියක්. අන්න ඒක සඳහා කරන ශික්ෂාවට බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමි චිත්ත. කාය සංකාර කියන්නේ ආසස්වස්වාද. පස්සම්බනේ කියලා කියන්නේ සංසිඳුවමින් සංසිඳුවමින්. අන්නද සංසිඳන පැත්ත. ගොරෝතර පටන් ගත්ත දේ සංසිඳන පැත්තයි වටින්නේ. ඒකයි සත්‍හා මේ සතිය කියන්නේ හොඳ සතිය කියන්නේ අදි අඛණ්ඩ සතිය කියලා කියන්නේ චිත්ත භාවනා අධිචිත්ත භාවනා කියන්නේ මේකයි. ඒ සඳහා ආනාපානය කැප කරන්න ඕනේ. ඔහි එක ගෙවිච්චාව. යෝනාට මම ඒක දිහාම බලනවා කියනකොට පස්සම්බනය. සංසිඳීමක්. මේ සීලේ අනුපාදයක් නැත්තඳ සැලෙන චපල මනසක් ඇති කෙනාට මේ බය පානවා. දාඩිය දාන්න. සහලවෙන. ඊින් දාඩිය දානවා මේ මොකද වෙන්නේ කියලා චක්කය. නමුත් මේ සන්තුෂ්ඨ ගුණේ අත්පුරුෂ ගුණය දන්න කෙනාට කලාතුරකින් ආම්බෙන් වගේ කරන ඔන්න ඕනි ගිනි අඟුරක් වෙච්චාම මම මේක නින්වයි කියලා සත්පුරුෂ සාධනක පහන. ඉච්ච දවසේ මේක වෙනස. ඒක පෙන්වන්නේ කොහොමද ඊළාට බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊටි පරිසංවේදී අසසිස්සාමීති සික්කති සුඛ පරිසංවේදී අසසිස්සාමීති සික්කති. මෙන්න මේ මාරුවේදී සන්තුප්තිය නොවුනොත් කොහෙද ප්‍රීතියක් සුඛයක් පහළ වෙන්නේ. මේ මනස භයෙන් ත්‍රස්ත වෙයි. පදනම නැති පෝරකේ ලෑල් ලයින් කරපු මිනිහෙක් වගේ ගැහෙනවා සැලෙනවා ඒ තාකල් උන්නට ආධ්‍යාත්මික ගමනක් නැහැ අද භාවනා කරන කට්ටියන් විදියට 60 ගානකට වැඩි ඔන්නතෙන්දයි ලෙන්ද වෙලා බොටල් එකක් ඒ ඔතන හිර වෙලා තියෙනවා ඒ අත්තන්න මේ ආනාපාන ගොරෝසුරකින් තාකල් විතරයි භාවනාව කියන්නේ ඒක සියුම් වෙනකොට සන්තුෂ්ටි ගුණය රකින්න හැටි දන්න. ඒක ගොරෝසු අවස්ථාව තමයි මේ සිව්පසය පිළිබඳ සතුට පැත්තකට දාලා ගොරෝසු ආමිෂය පිළිබඳ සතුට වැත්තකට දාලා ඒ වෙනුවට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පැත්තට හැරිලා පුරුදු වෙලා තිබුණා අහලා තිබුණා නම් එවන තමයි සත් ආර්ය ධනවතින් සද්ධා ධනං සීල ධනං විරියෝතප්පයන් ධනං වගේ ගැඹුරු ධර්ම පිළිබඳ වටිනාකම දාලා තිබුණ කෙනෙකුට නම් දවසක මේ පරිවර්තනය වෙන්න පුළුවන්. ඒකට ආනාපානේ සංසිද්ධුණට ඒක කවදාකවත් බයක් වෙන්නේ නැහැ. නැත්නම් දන්නවා ඉතින් සන්තෝෂය අඩු වෙන්නේ නැහැ. මේ වෙලාවේ තමයි නොසැලෙන සද්ධාව. උලන් වදින්න නැතනකපත් වෙන පහන් දැල්ලක් වගේ හිත නොසැලී බලන්න ආනපන නැති වෙනවා නැති වෙච්ච ආනපනට කතිය තියෙනවා. නමුත් මට මේ සමාධිය තියෙනවා කියලා ගියොත් ඇක්චුලෙන් පහළ වෙනවා පුදුමාකාර සතුටක්. ඒක පස්සන ප්‍රීති වශයෙන් සඳහන් කරනවා. ඒක තමයි කණික ප්‍රීති, කුද්ධිකා ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති උද්දේවාපීති පරණාපීති වශයෙන් හදන්නේ. ඒකකොට ඉන්ටපු ගම අර කණික පීචේනකොට ඇඟ කොහොම කිලිපලා යනවා ඒක පාරට මොකද වෙන්නේ? අසත්පුරුෂයාට මේක බය හිතෙනවා. මේ පිස්සු හැදෙන්න දෙනවද දන්නේ නැහැ. කොර වෙන්න දෙනවද දන්නේ නැහැ. අංශභාග වෙන්න දෙනවද දන්නේ නැහැ. මෙව කොහෙද භාවනා කරනකොට එන්නේ කියලා නැගිටලා යනවා. නමුත් මේ සම්පූර්ණ ගුණයේදී ආමිෂ අතහැරලා නිර්ආමිෂ පැත්තට යනකොට සැලෙන්න එපා. හෙල්ලුම් ගන්න එපා. ඉතින් සීයෙන් ඒක අනුග්‍රහ කරන්න ඕනේ කියන එක දන්න කෙනෙකුට නම් හිතනවා කැඩෙනවා නම් කැඩෙන්නේ මැරෙනවා නම් මැරෙන්නේ ඇඟනේ මේක සම්බන කන්නේ සම්බන කාද්දාව බැදගෙන කන්නේ බැදගෙන කාද්දාවයි කිය ඉන්න නම් මේ සම්පූර්ණ ගුණය ඇත්තටම සම්පූර්ණ ගුණය නිසාම තමයි ඊගාට ඒ තුලින් ප්‍රීතියක් පාගන්නේ බයක් ඇති වුණොත් සත්‍යයක් පහළ වුණොත් ඒක ප්‍රීතියක් එනවා ආශාන්තරාවක් ගුවන්ගත කරන්න ආදෙනකොට රාමකතේ දානෝග තමයි ආරක්ෂකකම කියලා දෙනවා. ඒ කියන්නේ පයිලට් වෙන වැඩක්. එයා රණ වේගට දාගෙන සම්පූර්ණ වේග කාගෙන යනකොට පණිවිඩයක් වෙනවා කර්මාකල පුරු එක ගිහිල්ලා ඉන්න දැන් වල වාඩි වෙනවා. ඒකට ආරක්ෂක විදිහ නම් දක්වලා ඉවරයි. ඒගොල්ලෝ ගිහිල්ලා පරිකල කරගන්නවා. Tamanටත් කියන පරිවද කරගන්නවා. ඒ මොකද දැන් පොළවේ වේග කාපු ආශාත් ආශානය හරලයක සමබර වෙන්නයි හදන්නේ. පරිවිදාකයේ තිබුණේක වායෝ ධාතුවට සංගන්නයි හදන්නේ. එතකොට මේ පදනම නැත්තම් උපස්තරය වෙනස් වෙනකොට ඇඟ කිලිපොළි ඕනම කෙනෙක් ගහ කිලිපොළි. ඒ වගේම තමයි ගුවන්හාන ගත කිරීමේදී අන්තිම භයානකම තැන මෙතනදී යම් විදියකට කටි ඇවිදවිද ගිහිල්ලා ගුවන්හානේ සමබර භාවය වෙනස් වෙලා ධාවනපතෙන් පැන්නොත් ආයෙ බාගන්න වෙලාවකුත් නැහැ ඉන්නේ එක්ක මුඩේ නැත්තම් කුඹරක මඩට. සහොක්කෝදම කියන ප්‍රතිපද කරන සම්කෝයයකට තියෙන සම්පූර්ණ මධ්‍යස්ත වෙන්නේ කොම්බර වෙන්න පයිලට් සම්පූර්ණ සහයෝගය දෙන්න නැත්නම් ගුවන්ගත වෙන්නේ. ගුවන්ගත වෙන කම්ම පැත්තට කරගෙන ඉන්නේ. ඉල්ලෙන් දෙපා වටපිට ගඟලන් දෙපා මොකද අහනට සම්පූර්ණ බර තෙලිත් වැඩි වෙලා ලගේජ් එකත් වැඩි. උඩට ගියාට පස්සේ ඈන වෙලාවක් වෙනවා පැටි ගලවන්න එපා කියලා. එකකම්ම තේරෙනවා ඇඟි කිලි පොළනවා සහලනවා උඟ දෙනකොට වමන යනවා ඒ වෙනස ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ භාවනාව රූප ධර්ම පැත් ගිහිල්ලා ඉතාමත් සියුම් වෙලා දැන් නාම ධර්ම පැත්තට උස්සන් හදනකොට අපේ මුළු సంతානෙම සාලම විශේෂයෙන්ම සක්කාය දිට්ඨියද ඉඳුම් හිතුන් නැතිය. ඉතින් අපි නැවත නැවතත් අර රූප ධර්ම ඉල්ලනවා නම් ආයාසින් හුස්ම ගන්න හදනවා ඇස් දෙක අරලා බලනවා අතපත ගන්න බටන් අරගත්තොත් අර අසීරු අවස්ථාවේදී පයිලට් සහාය වෙන දුන්නා වගේ මේ ගුවන් යානේ කොයි යක්කේ ඇවිදන්නේ ආන එතනදී ඒ සමබර භාවය පවත්වන්න නම් සන්තුෂ්ටි ගුණය ගොරෝසු මට්ටමේ රැකලා පුරුදු කරලා තියෙනවා. පුරුදු කරා නම් තේරෙන්න පටන් ගන්නවා මෙච්චර මේ ඉස්සලා භාවනා දෙකී දවසක් මෙතෙන්ට මං ඇවිල්ලා ආපස්සට බය වෙලා ගියා. එක දවසකටවත් ජීවිතේ පූජා කරන්න මේ කය පූජා කරන්න අපි ලෑස්ති වෙනවා. ඒ තරමට මානසිකයට බැස්ස බර. ඉතින් එනකට සාසනය හරියන්නේ නැහැ. එහෙම ගණන් ධර්මය හරියන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා. ඒ විදිහට තාමත් අභෞවිය පුද්ගලෙක් ඕනම දවසක මේ ධර්මයේ තේරුම් අරගෙන හරි පාරේදී ප්‍රතිපද කරලා ඉතින් සහාය දුන්නොත් පහුවෙන්ද හරි. ඒක ධර්මයේ තියෙන පුදුමාකාර මේ ආශ්චර්යවත් ගුණයක් අපි කොච්චර අපි විහිං අකුල් හොයන්න ගියත් ධර්ම කවදාකවත් අපිට දඬුවම් කරන්නේ කවදා හෝ බණ අහලා කවදා හෝ භාවනා කරලා පෙර නොඇසුණු විරු විදිහට Tamanට හරියට තේරෙනවා මේ සහලවන වෙලාව උද්දින්න දෙයක් වෙච්චාම මම බුදුන් සිතර ගන්න ධර්මයේ සීකර ගන්නවම සංඝයා සීකර ගන්නවම ගේ සීලයේ සීකර ගන්නවා කියලා. සද්ධාවෙන් කටයුතු කරොත් කුමුදාලන ප්‍රීතියක් එනවා. අර කිලිපුල වල තිබුණක මුළු ඇඟපුවාම කරන්ට් එකක් යනවා වගේ පාට ෂොක් එකක් වදිනවා වගේ අකුණු විදුලි කොටන්නා වගේ ගැහෙන්න පටන් ගන්නවා. තාමත් ඇක හිතනවා නැරෙන්න යනවාද පිස්සලා දෙන්න හදනවාද කියලා අර තිබුණු තැනෙන් තැනින් කිලිපොළන ගතිය මස්නත් ගතියද මුළු ඇඟම සහලවන ගතිය කියලා. ඒ තාම ඉන්නේ අපි සම්මුති පැත්තේ. ඒ තාම ඉන්නේ අපි රූප ධර්ම පැත්තේ. මෙන්න මේක දෙතුන් සැරයක් වුණු කරපු ගම ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා අරමුණට හොස්ත උලල ඇතුළට යනවා. ආනාපානයේ ඇතුළට කිවි දෙන්නා වාගේ. ආසස්වසස්තික වෙනසක් නැතුව වාගේ. මේ දෙකම වෙනුවට හුදු ස්පර්ශයක් වැටෙන්නා වාගේ අත නෑර බවතින සතියක් වාගේ දෙක අතර සමීපතර ආශ්‍රයයකට යනවා. මොකද්ද මේ දෙක කියන්නේ අරමුණ සහ භාවනා කරන හිත. ඔන්න ඔතනදී තමයි අර ඔක්කාන්තික ප්‍රීති කියලා වතුරට බැහැගත්තා වගේ තේරෙන පටන් ගන්නවා. ඒ තාම පදනමක් නැහැ. තාම එකලසයක් නැහැ. මේ මට්ටමේ හතර පස්සේ ගියාට පස්සේ තමයි උද්වේග ප්‍රීතිය කියන කෙන්න පටන් අරගෙන උද්වේග ප්‍රීතිය කියනකොට තමයි තේරෙනවා අම්මගෙන් කිරි දීපු කාලවත් නොතිබිච්ච විදිහේ පුදුමාකාර මුළු ශරීරයේ සෑම සෛලයක්ම විස්රාම වෙලා විවේක වෙලා බුද්ධමාහාර ඉඩකට කිසිම හැලහැප්පීමක් නැති තැනකට හිතගෙන යන පටන් මේ මේ දැන් රූප ධර්ම කියන ආනාපානයේ කියන වායෝ ධාතුව පොට්ටබ්බ ධාතුව ගෙවිලා ගියත් දැන් මේ නාම ධර්ම වෙන ප්‍රමෝද ප්‍රීති පහළ වුණත් මෙන්න මේ මාරුවේදී සතිය කැඩෙනවා. කැඩුනොත් ආපහු. ඒක තමයි අසපුරුෂය කියන්නේ. මේක ඉදිරියට යන්න නම් පුදුමාකාර විදිහේ සද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේකට ගොරෝසු අත්කලක් තමයි මේ ආමිෂයෙන් පෙරදුනාට ආමිෂයෙන් ප්‍රදාන කරගත්ත සතුටක් හිතේ තියාගන්න එපා. ආමිෂයේ හේතු කරලා ආමිෂයක් එක්ක වාංගු කරලා තමයි අපි නිර්ආමිෂය ගන්න. අපි ආමිෂේ බදාගෙන නිර්ආමිෂය ගන්න හදනවා කියන එක කවදාකවත් වෙන්නේ. ඒ නිසා නාම ධර්ම රූප ධර්ම වල ආනාපානෙ කුඳු නෑ කියන්නේ සක්මන් කරනකොට ඒක හොඳට තේනවා. ගිරීගෙන යනකොට අපි හොඳට සීල මාරු කරලා එකලස් වෙලා තේරුම් කරලා දෙන්න ඕනේ දැන් ආසයන්තරාව ගුවන්ගත වෙන්න හදන්නේ ඔබ ප්‍රතිපද කරගෙන හිටපන්. ඒකට අටුවාචාන් වහන්සේලා සඳහන් කරන්නේ කුලං වදින්න තැනකපත් වෙන පහන් දැල්ල වගේ හිත ප්‍රසන්න කරගන්න. සතුටෙන් මරනවා නම් මේ වගේ ළඟ මැරණ එක සතුටුයි. මොකද මේ සාසනික වැඩක් කරන්න කියලා ඒ ඒ ඒ හැකි සංඥාවේ වීර්යයේ ප්‍රීතියේ සතුට ගත්ත ගමන් ඒ දෙගුණ තෙගුණ කරන විශාල උබ්බේක ප්‍රීතියෙන් නම් කිරියලියක් උතුරාගෙන යනවා වගේ සහලවාගෙන යන පරමා ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඊදාට තේරෙනවා මුතුවා කල්පෙන්න ගියා බය නිසා බය ගැන කෙලස්. නිසා අපි ආපහු වෙරලා කවදා හෝ ඒ කතාවල එහාට ගියාන යන්න ගන්න තීන්දුවත් හා සමානම අකාලිකවම අනන්තරවම වහාම ප්‍රීතියක් ඇති මෙන්න මේක මේකට වඩා ගැඹුරින් විස්තර කරනවා වේදනාන පස්සනාව විවර කරන තැන ආනාපාන සතිය. ඒක සතිපටන්නේ නැහැ. ඒක සඳහන් කරලා තියෙනවා චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමීති සික්කති චිත්ත සංඛාර පරිසංවේදී පස්සසිස්සාමීති සික්කති. චිත්ත සංඛාර වශයෙන් අපි කිල්ල වේදාල සූත්‍රයෙන් උපුටා ගත්තොත් එතන සංඥා වේදනා දෙකයි ගන්නවා. අපිට ජීවිතේ ඉස්සල්ලාම ආනාපානය කියලා කියන්නේ උණුසුම් සිතින් ගති කම්පන චංචල ගති කියලා මේක නිින්දනයක් කියන එක වැටෙන්න පටන් ගන්නවා. හුස්ම ගැනීම තමයි හුස්ම ගැනීම අත්දකින්නේ අපි නිින්දනයක. ඒක පිළිබඳ හැම වෙලාවෙම සංඥාවක් තියෙනවා. හුස්ම වැටෙනවා හොඳයි නරකයි ගොරෝසු නම් හොඳයි සියුම් නම් හොඳයි ළඟ නම් හොඳයි දුර නම් හොඳයි කියලා විවිධ සංඥා තියෙනවා. හොඳට භාවනා කරනකොට මේ සංඥාවලින් ඇති වැඩක් නැහැ. ඒ ආනාපානීය තේන ගුරුසු හද ආසත්පස හුමුත් වැඩක් නැහැ. වේදනාවසෙන් හිමීට අදුක්කම සුඛ දිහාට ලං වෙනවා. සංඥාවසයේ ඒ නම් කරගන්න බැරි. මේ ආස්වාසයේද මේ ප්‍රස්වාසයේද මේ නැදද මේ පින්නීමද මේ හැකිලීමද කියලා නම් කරන්න බෑ. මේ වමද මේ දකුණද කියලා දරා ගන්න බැරි සංඥාවල විරංජන වීමක් සිදු වෙනවා. ඒවා බිය දීගෙන යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචර වේදනාව මේ මෙනෙහි කරන හිත වැඩ කරන්නේ නැතුව මගේ සතිය කැඩිලාද සමාධිය කැඩිලාද කියලා අසත්පුරුෂ යෝගාවචරයට මෝඩ යෝගාවචරයට අපවින යෝගාවචරයට හිතේ. නමුත් යම් යෝගාවචරයේ දන්නවනම් ඉස්සල්ලා ආසත් ප්‍රසාපේ පටලිය ආපෝ තේජෝ ගෙවි ගියා වගේ දැන් වෙන්න හදන්නේ සංඥා වේදනා දෙක දෙවි ගිහිල්ලා අදුක්කම සුඛයයි ඒ අමුතු සංඥාවක යෙන්න හදනවයි කියලා එතෙන්දිත් අර වගේම සාහලවිල්ලක් වෙනවා අන්දමන්ද වීමක් වෙනවා හිත වික්ෂිප්ත වීමක් වෙනවා අන්නිම නොවි පවත්වාගෙන යනකොට සර්වඥාගේ පාවිච්චි කරන විවාද පස්සම්බයං චිත්ත සංකාරං අසසිස්සාමීති සික්කති මේ ගෙවෙමින් පවතිනා වූ සංඥා වේදනා දෙක තව තවත් ගෙවාලමින් මම ආශ්වාස කරන්නේ නෙවෙයි ගෙවෙමින් පවතිනා වූ සංඥා වේදනා දෙක තව තවත් ගෙවාලමින් සංසිඳුමින් ප්‍රස්වාස කරන්නේ නේ කියලා හිතෙන්න නම් සෑහෙන කාය ජීවිත নিরপেক্ষ තීරත්වයක් තියෙනවා. තමන් මේකේ ගෙනාව රුචිආර්ථිකම් භාවා දෙන භාවනාවෙන් ඕන දෙයක් හප කරන්න පුළුවන් තත්ත්වයට එනකොට අසම්බණයක් එතන සිද්ධ වෙනවා සංජීවීමක් සිද්ධ වෙනවා අර වගේ කාය සංඛාර නෙවෙයි චිත්ත සංඛාර සංඥා වේදනා ඊළාට මොකද දැන් අභිප්‍රමෝදයන් චිත්තං අසසිස්සාමිති චෙක්කදී අභිප්‍රමෝදයන් චිත්තං පසසිස්සාමිති චෙක්කදී අන්නර කැපකිරීම කරනකොටම හිතේ අධිප්‍රමෝදයක් පහළ වෙනවා අධික කරපමෝදයක් පහළ වෙන්න පටන් ගන්නවා නිරාමිෂ සුඛයක්. කවදාකවත් ජීවිතේ නොදෙන්නේ. අන්නර කැපකිරීම කරන්නේ නැතුව කවදාකවත් මේ නිරාමිෂ සුඛය අභිප්‍රමෝදේ එන්නේ. ඉතින් තමයි මේ සූත්‍රයේ දෙපොලක සඳහන් වෙනවා ප්‍රසම්බනයත් එක්ක සංසිඳීමත් එක්කම පුදුමාකාර ඊගාවට අපි විරුද්ධ වෙන්නේ ප්‍රීති සුඛයට හෝ අභිප්‍රමෝදයට. ඉතින් මේක ලැබෙනවා නම් ශාසනයේ ලැබෙන්න කටයුතු කරන හැටි තමයි මේ සන්තුෂ්ටි ගුණයෙන් පෙන්වන්නේ මේ සඳහා තියෙන්නේ අල්පීච්ඡතාවයමයි Taman දන්න ගොරෝසු දේවල් අතාරිනවා. ඒ අතාරින්නේ හැබැයි හැම වෙලාවෙතම සතියට සමාධියට වාංගු වෙනවා. ඉතලන්නේ. ඉතලුවක් නෙවෙයි. ධර්මමාන මානසක් නෙවෙයි. ආන ඒකත්වයට යනකොට බේන්න පටන් අර ගන්නවා මේ අදි කුසලයේ කියලා කියන්නේ කාය සංස්කාර සංසිඳීමයි චිත්ත සංකාර සංසිද්ධිය. ඉතින් ගොරෝසු දේවල් අල්ලලා පුරුදු වෙච්ච එකනනේ මේක බය කාරණාවක් වෙනවා. නොදන්න තැනකට යන ගමනක් වෙනවා. කැපකිරීමක් වෙනවා. මේ අහඹ දෙයක් බවට අභියෝගයක් බවට පත් වෙනවා. නමුත් මේ අධිකුසලයට කම්මැලි නැති භාවනා රාමතාවේ භාවනා රතිය ඇතිගෙනාන මෙතෙන් ගියාට පස්සේ පුදුම සතුටක් ඇති වෙනවා. මේක අම්මලා තාත්තලාට දරුවන් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ගුරුවරයෙකුට ශිෂ්‍යයන් උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. දිව්‍යකට බ්‍රහ්මයේ සාන්ති ධර්ම වලින් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කැප කිරීමෙන්. උදන ගතියෙම ගන්න තියෙන දෙයක්. ඉතින් මේ ගොරෝසු ආමිෂයවත් පුදා ගන්න බැරි කෙනෙකුට ඒකට උදේ ඉඳලා හැන්ද වෙනකන් ව්‍යාපාර කරනකොට මේ වගේ සියුම් ධර්ම අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒක නොකිය සර්වතන්ති සඳහන් කරනවා සන්තුත්ත සන්තුත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස්ස. සතුටු කෙනාටයි මේ ධර්මය මේ වගේ දේවල් වලදී අභියෝගයක් ගන්න කැමති නම් මම කියවර කවදාකවත් මේ ධර්මයෙන් වැරදිනවා. සර්වඥාන්දේට තථාගත කියන වගේම සුගත කියලා වචනයක් පාවිච්චි කරනවා. ඒකෙන් අදහස උන්වහන්සේ මේ දුෂ්කර ගමන hinaගෙදි ගියේ ඉඳලා. සුන්දර වූ ගමනක් ගිය උත්තරයන් වහන්සේ. උන්වහන්සේ අපිට දැන් සිව්ව කිවර පින්නපාත සේනාසන දිලම්බටලා දෙන්න අදිස්ථානයක් කරලා තියෙනවා. අපිට මේ ප්‍රතිපදාව කියලා දීලා තියෙනවා. අපිට ශ්‍රද්ධාව උපදවන්න බුද්ධ රත්නයක් ඉතුරු කරලා තියෙනවා. ඒක නිසා අපිට පහසු වෙන්න ඕනේ කියලා හිතෙන්නේ. නමුත් කරගෙන යන එකනට තේරෙනවා බුද්ධමාකාර අමාරුයි මොකද අපි හිතපු දේ නෙවෙයි. අපේ රුචිය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ ධර්මයමයි. අන්නේ රුචියට අනුව ගියොත් අපි බාර ගන්න මේ සැප මේ ආමිෂය කැප කරන්න කැමති නැත්නම් කවදාකවත් බුදුහාමුදුරුවෝ දෙන්න හදන ඒ අභිප්‍රමෝදය ප්‍රීතිය ප්‍රමෝදය නෙවෙයි. එනිසා සතුටුමත් කෙනාට, ඉනහදිවි යන කෙනාට මේ ශාසනය අඳා වැටිච්ච කෙනාට කවදාකවත් යන්න හම්බෙන්නේ. ඒ අඳා වැටෙන්නත් හේතුව ආංශේ විතරයි දන්නේ. මේ ස්ථීවර දෙන්න පාත සේනාසනේ උපදවා ගන්නයි මේ සම්පූර්ණ මේ නාඩගම් නටන්නේ. සරුවත්සන්සේ සඳහන් කරලා තියෙනවා මහණෙනි ලාභ සත්කාර සම්මාන සිලෝක විතර භයානක දෙයක් නිවනට ඇත්තේ නැහැ. නිසා යම් තැනක ලාභ සත්කාර සිලෝක වැඩෙනවාද පිටුගැතු සම්පත් ඉච්චෙනවාද ඒක සම්පූර්ණ නිවරෙන් පරිබාහිර දෙයක්. අඤ්ඤෝ ලාභෝපනිස් මිනිස්යා අඤ්ඤෝ නිබ්බාන ගාමි. ඒක සම්පූර්ණ එකිනෙකාට විරුද්ධත්ව මුණ දාගෙන තියෙන දෙයක්. නිසා ලාභ සත්කාර වැඩි වෙනවා නම් නිවන නැහැ. වැඩි වුණත් ඒ ලාභ සත්කාර ආශා බන්ධන වලින් තොරව අතහැරියොත් තමයි නිවන හම්බෙන්නේ. ඒක ලබන්න නම් මේ සන්තුට්ටි ගුණය ඇතුළත ගුණවලට නැමෙන ගතිය, බාහිර වස්තු කෙරේ නොනැමෙන ගතිය, නිහී පැවිදි ભેදයක් නැහැ. ඒක හරි වාසනාවන්ත උපදේශ කට්ටල ආයුධ කට්ටල රාශියක් මහානකමඩ බුදුහාමුදුරුවෝ ලියලා දීලා තියෙනවා. මොකද අපි බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කියන තරණ ගියයි කියන එක ජීවිත පූජාවෙන් කරලා තියෙනවා. මොකක් පැවිද්දන්න ඕන වෙලාවක ඒක තමා විසින් පවරගෙන හටවගෙන ගන්නවා. ගත්තට පස්සේ ඒ බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ නැත්නම් ඒ බුදු සුවඳ බුදු තෙද එන්න පටන් ඒක මේ බුදුහාමුදුරු විසින් දෙන දෙයක් නෙවෙයි මේ ධර්මයේ හරිය තේරුම් අරගෙන සෑම තැනකදීම ඊටම සතුටින් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෙනාට තමයි ධර්මයේ තියෙන්නේ නැති කෙනාට මේක ගන්නවා. ඒක නිසා මේ අරතිය කියන අදි කුසලයට කම්මැලිකම එන්නේම මේ සන්තුෂ්ටි ගුණේ නැතිකම. ඒ නිසා අද ඔය හැටියට තියෙන සමිති සමාගම් සම්බෞද්ධ සංවිධාන සෑම දෙයකින්ම කරන්නේ Taman දන්න ලාමක කුසල් වලට බුද්ධමාකාර යොදවීමක් එදේ. ඒ වුණාට කළ හැකි ඊගාවට මං වෙන්නේ මේ වගේ පින් ඇති කෙනෙක් මේ දේ කළ යුතුයි කියලා ඊගාවට කෙන යුතු අධි කුසලය පිළිබඳව කම්මැලිකමක් ඇති කරගන්නවා. ඒක තමයි ඒ පුද්ගලයා සාසන කරන්න පුළුවන් වින්නේ. නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපිට ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 2500ක් පරණ ශාල ආචාර්ය પરම්පරාවකින් ආපු ශාසනය අපිට විශාල යුග මෙහෙවරක් තියෙනවා. අපි ඒ නිසා ශාසනය වඩනවා කියන්නේ එකයි ඒකන සීල සමාධි ප්‍රඥා පිළිවෙල. ඒත් අපිට මොන දේ කරත් ඒක සමහර විචක මේ අරතියට යට වෙලා වෙනවා. ඒ නිසා අරතියට යට නොවීම නම් ආර්යවංශ සූත්‍ර දේශනා කිලින්ම පැහැදිලිවම සමාන කරලා දෙන්නවා. මේ ලද දෙයකින් සතුටු නැගතිය තියෙන කෙනාට මේ අරතිය කියන අකුසල කර්ම යටවීමක් වෙන්න හැමදාම සාසන ප්‍රගතියක්මයි බලන්නේ දිගට දිගට යන්න පුළුවන් එතකොට ඒ පිළිබඳ සන්තෝෂය මතු වෙනවා නමුත් ස්වභාවයෙන් මේ පුද්ගලයා සතුටු සිතින් ගමන් කරන කෙනෙක් ලදයේ ජීවිතය සුවසේ පරිහරණය කෙනෙකුට විතරයි සාසනය කියන්නේ ඒක නිසා උඟ දෙනෙක් හිතනවා මේ බුද්ධ ශාසනයේ මේ අනිත්‍යතාවය දුක් අසුභේ මරණ සත්‍ය පෙන්වන එකක් කියලා නිසා තරුණ කොටස් කැමති නෑ මේ සාසනය ගැන කතා කරන්න. මොකද ඒගොල්ලෝ හිතනවා ඒක නිකන් මේ නස්කූනි කුම්මයි කනවැන්දුන් සාසනයක් කියලා. නමුත් ඕන පූජනීය ස්ථානයකට යන්න. පන්සලකට ගියොත් විතරයි ලස්සනට ඉනාවෙච්ච අසූ මහා කුසල යන්ජනයන්ගෙන් සහ දෙක්සක් මහා පුරුෂ ලක්ෂණයන් සහිත බුදු පිළිමයක් දකින්නේ. අනිත් තැන් වලට ගියාම බලන්න යක්කුයි, ප්‍රේතයයි, මිනිහෝලි කටේ, නායි, පොළොංගු තමයි දකින්නේ. මේකේ දුක්ඛ සත්‍ය ඉස්සරහ තිබ්බට බුදුරජාණන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ වලින් පේන්න තියෙනවා එතනසේ කොච්චර සන්තෝෂ වෙන තැනකට සන්තෝෂ විදිහට දේශනා කරපු ධර්මයක්ද කියන්නේ. අනිත් පැත්ත මේ විදිය හොඳ සැප දෙන්නම් කියලා කිව්වට ඊළ බලනකොටම පේන තියෙන යක්කු ප්‍රේතේ බුදු. කොච්චර සන්තෝෂයක් වෙනද බුදු විදියට දකින්න. අනිත් වැඩි කියන්නේ. ඉතින් මේක හොඟ දෙනෙක් මේක තේරුම් ගන්න. ඒ නිසා හිතනවා මේ සාසනයේ තියෙන කලකිරිච්චක් තමයි. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මම අඩු ගානේ 10 15 තැනක මට උත්තර දෙන්න හිතුණා. සිද්ධ වුණා ඇයි මහාන වෙන්නේ මොකෙන්ද කලකිරුනේ කියලා. මොකද කිසිම දෙයක කලකිරීමක් නැහැ. ජීවි ජීවිතයේ සැපයක් නෙතන නිසා සැප සොයාගෙන. ඒක නම් අද ඉඳලා ඉඳලා ඒක ඇත්තට නැත්ත. පුදුමාකාර සැපයක් මේක ඇතුලේ තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ හැමදාම අහන ප්‍රශ්නයක් තමයි ජීවිතේ ඉඳගෙන සීතලින් කොහොමද? ජීවිතේ ඉඳගෙන සමාධිය වඩන්නේ කොහොමද? ජීව ඉඳගෙන ප්‍රඥාව ලන්නේ කොහොමද? ජීව ඉඳගෙන නිවන් ලබන්නේ කොහොමද? මොන දේ වුණත් ජීවිතම නම් අතාරින්න කැමතියි. ඒක නිසා කවදාකවත් වෙන්නේ නැහැ. නිසා දැනටම හිතන්න පැවිද්දෙක් විදියට. දැනටමත් අපි බොහෝ පැවිද්දන්න වැඩි අධි සීලය අපිටයි කියනවා. බොහෝ පැවිද්දන්න වැඩි අපි ළඟ සමාධිය කියනවා. බොහෝ පැවිද්දන්න වැඩි අපි ළඟ සමා ප්‍රඥාව තියෙනවා කියලා බැලුවොත් අර තුප්පහයි ප්‍රශ්නේ අහන එකක් නෑ ඉතරහට. ජීවිතය ගැන අපි කටවගත්ත කියන්නේ කොහෙද කාලා තියෙන පිටක හරි ගහලා තියෙන කාගකත් කියයි. අපි මේක ඉස්තර කරනකොට ප්‍රශ්නේ ව්‍යාකරණය නගනකොටම තමයි මේ කලබලකාරී ජී ජීවිතේ නිකන් කියනකොටම මට නිකන් අර කූඩලට ලුණු ගැහුවා වගේ මට දෙනවා මූට නම් කවදාවත් කියලා දෙන්න බෑ ඒක. මිනිස්සුන්ට කොහොමද ගෑණියෙකුට කියලා හන්නේ සාධාරණ ප්‍රශ්නයක්. මොකද පැවිදිුණත් කියනවා ගෑණි මිනිස්සු තමයි. ඒ ජීවිත මිනිස්සුන්ට කතා කරන්න හදනවා නම් ඒකෙන්න මුණත ඉතිහිය කලට කිතුවා වගේ මොනතව. ඒක පැත්තක දාලා ආනිස සම්පatti සහ නිරාමිස සම්පatti කියන විදිහට බුද්ධත්ව කියන දකින්න බුදුචානන්සේ කිසි කැටක් නැතුව කිසි පැකිලීමක් නැතුව සාක්‍ය පුත්‍ර සාක්‍ය දීකා කියලා මතනවාකට. ඒ වගේම බුදුචානන්සේ ඒ විකුභායෙන් ඔබ සම්පදා කරනොත් භික්ෂුව මෙහි එව කියලා කතා කරනවා. එන්නකොටම භික්ෂුත්තේ හැට පිළිච්ච වතකට පිළිච්ච භික්ෂුවගේ රූපයක් නැගලා. අන්නේ නම් මේ දෙක භාවයේ හිතාගන්න. අපි මේ දේව කරන දේවල් දිහා බලනකොට ඒකටම වැහැගත්තු සමාත්මකවක් කරගන්න බැරි දෙයක් නේද? පැවිද්දෙන් ලැබෙන ගන්න නිසා මම මේ කතා කරන්නේ. පැවිද්දේ වශයෙන් මන්න හරි සතුටක් තියෙනවා. අපි ඒකට කරපු දේ අපි කරගෙන යන්න පුළුවන් වෙච්ච එක ගැන ගිහි කාලේ අවුරුදු 7ක් 8ක් ඉන්න කාලේ මම නිතරම මේක දිහා බලපු නිසා මම නිකම දක්වත් ජීවිතමක් මගේ පච්චකෙట్లా තිබුණේම නැහැ. පැවිද්දේ පැත්තෙන් නෑ ප්‍රශ්න දෙයක්. බලන්න අපිට කිසිම අඩුපාඩුවක් නැහැ. මේකත් මං කියන සම්පූර්ණ ගුණයක් කියලා. සම්පූර්ණ කියන්නේ මේ ජීවම කියලා අසන්තුෂ්ටි ගතිය එනවා නම් ගොඩ ගන්න බෑ. මේ පැවිදි වෙන්න හදනකොට ඉතරවුල් බාලා ඒ සුදු අන්දලා ගන්න සුදු අන්දලා ගුරු අන්දලා අරගන්න. අරගෙන ඉවිලා ගොමයි කහයි උඹස් මැටි කලවම් කරනවා. කලවම් කළා මත් මුටි ගානන් ගිහලා වතුර ගොඩක් ගන්න ගිහලා ඇඟ පුරාම ගානවා ගිහි ගඳ යන්නේ කියලා. නාවනවා. ඉතින් බාල රැවුල බාල ඉහිගන්ට යන්නේ කිය හුඟස් මැටි කහයි ගොමයි. කලව කළ ගන්නවා. ඕ ආමනාගෙන ගියා ගිලන්නේ. ගාලා ඒකට හැන්දෑවේ ඉත බාලා වතුරකටකට ආව කියලා ඔක ගෑවට පස්සේ අපායට ගිහිලා දැන් මගේ හැමතැන ඔළුවත් කැපිලා අරකේ කා ගෑවිච්චාම දනවා. ඉතින් අඬනකොට කියන්නේ නෑ නෑ ඔක ගී ගඳ ඇඬුවේ කරන්නේ කියලා. මම දන්නේ ඉතින් බුරුම රටේ කෙරෙන්නේ නැහැ මොකද తాවකාලික පැවිදිින් ඉඳ වෙන්නේ නැති. ලංකාවේ කරන්නේ. එදා රෑ යනවා නින්දත් බුදු වම්මේ කවදාකවත් ඇති නින්දා කර ඉසභාවයට පස්සේ ඒ නින්ද කවදාකවත් අමතක වෙන්නේ. ඉසභාව දවසට ලැබෙන නින්ද. ඉතින් මේ වගේ පැවිදි හැටයක් තියෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරමින් අපිට අපිත් එතන ඉන්නේ කියලා හිතාගත්තට පස්සේ සන්තෝෂේ නම් ආ කඩාකප්පල් කරන්න ගා අපි කිසිම නෑ අපි එංගලන්තේ නෙවෙයි අපි ඇමරිකාවේ නෙවෙයි අපි ලංකාවේ නෙවෙයි අපි පිටිර ප්‍රදේශේ නෙවෙයි අනම්මන මුකුත් ඕනේ අපිට මේ ලැබිලා තියෙන මේ සීල සම්පatti ප්‍රඥා සම්පatti සමාධි සම්පatti දිහා බලනකොට මේක පැහැදිලිවම බුදුහාමුදුරන්ගේ පුතෙක් කියලා අයිතිවාසිකම් කියන්නේ. අන්නේ අයිතිවාසිකම් තුනේ ඇදෙන සතුටෙන්මයි මේ භාවනා කරනකොට එන අන්දමන්ද භාවයේදී හරහා යන්න පුළුවන්. ඒ නැත්තම් මේ ජීවිතේ කොච්චර භාවනා කරත් එක දැන කරකැවෙනවා යන්නේම නැහැ. අන්නේ නැති කරගන්න සතුට පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ඒ දිනාට මේ සාධික සම්පත්තිය සන්තෝෂය ලබා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඉන්න ප්‍රයකුත් විනාඩි 20කට ආසන්න කාලයක් අරගෙන තියෙනවා. ඒක මේ සම්බන්ධව මේ වෙලාවෙම ජීවිත කලේ යමක් තියෙනවනම් අරගන්න පුළුවන්. ඉන්නේ නැත්නම් අපිට හවස ධර්ම සාකච්ඡා වේලාවේදී ප්‍රශ්න මතු කරන්න පුළුවන්. නමුත් කෙසේ නමුත් තාල්කාන්තිලෙන් මම ආරාධනා කර සිටිනවා ජීවිතකලේ ක්‍රමයක් තියෙනවා මතක් කරගන්න. ජීවිතේ මේවා කියන එක හොඳ නැද්ද? මට හරියටම අයිනවා මගේ සහෝදර ස්වාමීන් වහන්සේලා ඕන නැති දේවල් මිනිස්සුන් කියලා අවශ්‍යනවා. ඈ? මොකක් කළාට එලා තියෙන භාවනාවට නොවෙන පිළිස්සෙත් මේවා කියපු ගමන් සම්පූර්ණ කලවම් වෙලා යනවා. භාවනාවට පෙළඹිච්ච පිටසකට නම් මේකේ රසයක් තියෙනවා. පොඩි කිව්වොත් ඒ සම්පූර්ණ සාධන විරෝධී ගතියක්, පැවිද්දට ගැලපෙන්නේ නැති ගතියක්, අද ලෝකෙට ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ හරි අමාරුයි බණ කියන්න අහන කට්ටියගේ ගුණේ හුඟක් වටිනවා කියන කෙනාට වැඩි. දැන් අහන කෙනාගේ ගුණ. එන්න නැති වුණොත් මම වැරදි වැඩක් කරන්න පාඩපත් වෙනවා. මම නිතරම වැරදි කිරීමත් ඒ කියන්නේ මොකද මම ඒකට මේ හරියට හරියෙන් කියනවා දැන් පුළුවන් තරම් පරිස්සම් වෙලා තියෙන්නේ. බැරි වෙලා හරි මේ කවුරු හරි පටලවා ගත්තොත් ලොකු විලෝපනයකට යනවා. මිනිස්සු හිතනවා නැති බණක් හොයාගෙන ඇවිල්ලා කියනවා ලෝකේ තියෙනවා විලෝපන කරනවා. මම අර සමාහලට ගිහින් ඇවිල්ලා කියනවා නෑ සංස මේක මේකෙන් මට පොර දෙනවා කියලා කියනකොට මට තේරෙනවා මේ මිනිස්සු ටිකක් හරි මේක දර ගන්නවයි කියලා. එහෙම නැත්නම් මේ අන්දමණ්ඩයි මොකද ඒ තරම්ම මේ පොලිය මිට ගත්ත ලෝකයක් තියෙන්නේ. හරි යුතුයකම් කොටස කියන එක සමාජික යුතුයකම්, දේශපාලන යුතුයකම්, ආර්ථික යුතුයකම් සහ ආධ්‍යාත්මික යුතුයකම් කියලා හතරක් තියෙනවා. ඔන්නේ එකකට නැගිලා වහන්න හදන්නේ. සමාජික යුතුයකම් විතරනේ. බුදුසජන්නාගේ කර්ණිනිත සූත්‍රයේදී මොකද්ද කියන්නේ? අත් කුසලයේ කැමති, ස්වార్థ කැමති කෙනා ජීවිත පස්සේ ඒ කියන්නේ යුතුයකම් ඉස්සරහ කරන්නේ. ඒක දිගන්නේ සක්කෝ, උජුත, සූජුත, සුබද ඔක්කොම දින නිසා එහෙම ඒ අර ගමන් ගන්න අර පටු ආකල්පයෙන් පොදු මතයට ගත්ත ගම බුදු වචන 100 100ක් ඇත්ත වෙනවා අපි කියන අපි මේක පටු කරගෙන ඒ ඒ කුණු ගන්නෙම යනවා අමතක කරගන්න හීනෙම තමයි කරලා ලං ටිකක් හරි මොනවද කියන්නේ අම්මා කෙනෙක් එක්කම අම්මම තමයි හරි ඒකේ දෝෂයක් නැහැ ගියාත් නේ අම්මා වෙලා හම්බවුණු දරුවෝ ගැන දැන් මොකද කියන්නේ ඉන්න හැදියක් කාංකාවක් මතක තියෙනවා. දැන් මේක අතහැරලා කියලා වෙන ගුණක් අල්ලගත්තාම මේක බදාගෙන කණ්ඩා හදනවා එතන. එසාට මේක මතක නැහැ. ඒකවල මේක මාළු විකාරයක්. අනේ ළමයි කතා කිරුවොත් කියන නාට්‍ය මැරෙන්නෙත් නෑ ඇඳ අහකා වෙන්නෙත් නෑ. ඔය ඔක්කොම මැරෙනකම් බලන්නේ. ෂුවර්. මම ඒදාලා කෝට්ටේ බණ කියන්නේ ඊට පස්සේ අපි ලොකු අක්කයි ඔක්කොම දැන් අත්තම් බලා. හතර දිනක් විතර වාඩි වෙලා ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ ඇත්ත ඉස්සලා කියේ එහෙමයි. අනේ ස්වාමීන් වහන්සේ නොහිටියනම් අපිට හරක් මගේ මැරෙන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් නම් මේක තේරෙනවා. මම කිව්වා දැන්වත් ඔබ මැරෙන්නේ හරක් වගේමයි. ආයික දෙකක් නැහැ. ඔය ඉක්මනට වෙනසක් වෙලා නැහැ. වෙලා තියෙන මේකනේ ස්වාමීන් වහන්සේ මේ දරුවෝ කියනනේ ශස්ත්‍රජන් දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් අපගේ දෙත්තෙන් බබලාගන්නේ කියලා. ඉතින් ඒ නිසා ඉතින් ඒකට කියදෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා දැන් දරුවන්ගේ ප්‍රශ්න ඉවරයි. දැන් දරුවන්නේ දරුවන්ගේ ප්‍රශ්න නිසා දැන් ඔයගොල්ලෝ නැතුව බැරි පිටක් කියලා හිතන්නේ ඉන්නේ. මම ගොත් තොපි ගෙදරින් ගියොත් උන් දොඹ කෙලෙන් කවුන් කවුන් හදලා පාටියක් දාන්න. තොපි ඉන්නවට කුණු කන්දලේ මේ කරන්න දෙයක් නැතිකොට ඉන්නේ. යනවනම් ඔයිට වැඩි සතුටු නෑ. චී ස්වාමීන් වහන්සේ දරුවන් කවදාකවත් එහෙම නෑ කියලා. එක නෝන කෙනෙක් හිටියා බැංකුවේ ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියෙක් සෙක්‍රටරි. එයාට අනිවාර්යෙන් මගේ දුවනන් කෙලින්ම ඔහොමම කිව්වයි කියලා. අම්මගේ වැඩ බලාගන්න මගේ ජීවිතේට ඇඟිලි ගහන්න දෙන්න එපා කියලා. මම කිව්වා ඒ අම් ඒ දරුවා විතරයි කෙලින් කතා කරලා තියෙන නිසා උඹලා දන්නේ නැහැ උඹලා ඒ තරුණ ජීවිතවල පෞල් කම ජීවිතවල හිඟගෙන කරන අපරාධය. ඒ මිනිසුන්ගේ ඉන්ද්‍රිය බලන උඹලා කරන ගාන උඹලා ගෙදරට කවුරුත් ඇඟිලි ගහනවා. එහෙනම් උඹලා ගියොත් ඉන්දියාවට දාලා පාටි හදන්න. පාටි දාන්න ඉන්දියාවට පොඩි නැත්තම් දොබගෙනින් තවම ගන්න. ඒ නිසා උඹලා ඉඳගෙන උඹලා කියා ගන්න හදනවා මම නැතුව බෑ කියලා. නැති දවසේ ඒකට හොඳින් කරනවා. ඒක තම තමන්ගේ වැඩක් බාරගන්න. එතකොට ඒ දරුවෝ දරුවෝ වෙනවා. නැත්නම් උන්ට කියන්න විදියක් නැහැ අම්මා ඵලයන් කියලා. කම්ම දැනගන්න එපා වෙලාවට තමයි ගහලා යන්නේ. යන්නේ. ඕකයි සත්‍යයේ ලෝකේ. අපි හිතනවා අපි නැති වුණොත් උදේ ඉර පායන එකක් නැහැ, හැන්දෑවට ඉර බහින එකක් නැහැ. මේ දරුවෝ ආණ්ඩයි. මොකක් අනේ නැති දවසට පොඩ්ඩක් ගිහලා හැංගිලා බලන්න අපිට වැඩි හිතියක් වැඩි ජොබියෙ ඉන්නේ. ඒක සත්‍යයක්. ඒ ආයක පිට සත්‍යයක්. නමුත් ඒකයි ඇත්ත. මං කියන්නේ ඒක 100%ක් කරන්න එපා. ඒකටත් වෙන්න දෙන්න වරින් වර ඉවත් කරනවා මාස දෙක තුනක් පැත්තකට ලබනවා. ලස්සන අපි නොදැක්ක මේ මේ පැත්තක් තියෙනවා. ඉන්නේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් මේ මේ එහෙමනම් දැන් තියෙනවනම් මේ වෙලාව එකක් දෙයක් ගත්තට කමන්නේ. ඒකට හැන්දාවට ලෝඩ් එක අඩු වෙනවා. ඈ ඇලිව්වට මං අවු වෙන්නේ නැහැ මම ඇත්තකේලා නේද එක එක එක එක බලමුලා ඒක බර අඩු කරන්න ස්වාමීන් වහන්සේ විදර්ශනා ඥාන පහළ වෙන්න තමයි ඒ ගැන දැනගන්නවාද විදර්ශනා ඥාන ගැන ටිකක් විස්තර කළ හැකිද එරුවන් සරණයි මේක ඇත්තටම මේ මොනමගේ යවනවා මොකද හේතුව ප්‍රශ්න වෙන්නේ මේවා ගැන කිව්වට පස්සේ මේවා කල්පනා කරන්න පටන් ගන්නවා භාවනාවට ගිහිල්ලා. එතකොට guided meditation එකක් වෙනවා නිකන් කෝණු කරගන්නවා භාවනාව. මම කියන්නේ වැඩ යන හැටියට මැස්ස ගන්න දෙන්නේ. මම අරමුණේ ඉන්නවා පුළුවන් නම් අනිවාර්යයෙන්ම වැඩ යනවා අපිට තේරෙනවා වෙනකට වැඩි අරමුණේ ඉන්න පුළුවන්. අරමුණෙත් වෙනදා නොදැක්ක තරම් ගැඹුරක්. අපි දැන් අපි ඉස්ලාම් දාසේ දැක්කට වැඩි දෙවෙනි දවසේ දකින්න තුන්වෙනි දවසේ දකින්න මේ එකනාගේ ස්වරූපේ මෙහෙමයි, රුචි අරුචිකම් මෙහෙමයි, අඬනකොට මෙහෙමයි කතා කරන ගැටේ වෙනවනේ. ඔච්චරයි ඇති ඇති දකින්නයි කියලා කියන ඔය මේකට මම හොඳටම දෙන්නම් උත්තරයක් ඒ සමා විස්තර කරගන්න පුළුවන්. දැන් ඔය මේ විපස්සනා ඥාන 16ක් ගැන කතා කරනවා. මේක පිළිගන්නේ. විපස්සනා ඥාන 16ක් ගැන කතා කරනවා. ඔය විපස්සනා ඥාන 16 තියෙන අටුවාවේ විතරයි. බුද්ධ දේශනාවේ නෑ. බුද්ධ දේශනාවේ තියෙන ප්‍රධාන වශයෙන් සත්‍ය විසුද්ධි විතරයි. ওই සම්පිරිසුදු තියෙන එකම එක සූත්‍රයක රතවිනිත සූත්‍රෙ විතරයි. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කියවන්න සුත්ත නිපාතේ. සුත්ත නිපාතේ කියලා කියන්නේ තාම ගැඹුරු අටක වර්ගයේ පාරායන වර්ගයේ පොත් තියෙනවා. කිසිම තැනක සෝවාන් සකදාගාමි අනාගාමි අධ්‍යක් කියලා වෙනසක් නැහැ. බණ ඇවුව රහත් වෙනවා. බණ ඇවුව රහත් වෙනවා. පහු වෙනකොට තමයි ඒක හතරට කැඩියේ. හතරට කල සෝවාන් වෙන්නත් විසුද්ධි හතයි. විසුද්ධි හතරත් විපස්සනා ඥාන 16යි. ඒක එක ඥානයකට කඩ කඩ කඩ කඩ විස්තර කරගෙන යනකොට මේක විශාල සමීකරණ බාටපත් වෙනවා. නැත්නම් කොම්ප්ලිකේෂන් එකක් ඇවිල්ලිවල දැන් මං ඉන්නේ පච්චි පරිග්‍රහ ඥානෙද සම්මතන ඥානෙද දිබ්බචක් අන්නම් මනම් කියලා අහනකොට මට තේරෙනවා මේ මිනිස්සු මේ මොනවද ඔළුවේ දාගෙන තියෙන්නේ කියලා. අන්තත් ඔක්කොගේ තියනවා. ඉතින් ඒක අමතක කරන්නයි මේ භාවනා කරන්නේ. විපස්සනා ඥාන මනින්ද කෝදුව මීටරක ගෙනවාද කියලා තමයි හැම කෙනාම අහන්නේ මැනලා දීලා යන්නේ ඉතරයි ස්වාමීන් වහන්සේ භාවනා උගන්වන්න ඕනේ ඔබ වහන්සේට පුළුවන් නම් මාව මැනලා දීලා යන්න කියලා. මම මේ කොන්තරත් එක්ක කවදාවත් ගන්නෑ මම කවදාවත් මාමමයි ඉන්නේ. ඒසංග විදර්ශනා ඥාන කියලා කියන්නේ අබ්බැහියක්. ඒ කියන්නේ මේ ධර්ම තණ්හාවේ මම හිතන්නේ දෙහෙතෙන් හැදිච්ච ලෙඩක් ඒක. ඊස්ට්‍රොජෙනික් ඩිසීස් එකක්. මේකට බේත් නැහැ. ඕන විස බීජකින් ලෙඩක් හැදුවොත් ඒකට බේත් තියෙනවා. නමුත් විදර්ශනා ඥාන පැත්තට කියලා පටලවාගත්ත මනුස්සයාට මොන්නම තාලකින්වත් කොට ගන්න බෑ. මනසට ඒක තේරුම් කරලා දෙන්නත් බෑ. තේරුම් ගන්න කෙන කියන්නේ මෙව විහිළුවට ලක් කරනවා. මේ සාන්දර තේරෙන්නේ නැහැ. මම ඊට වැඩිය උඩ ඉන්නේ කියලා හිතන්නේ. ඉතින් මොකද කරන්නේ? අපි බත් කනකොට විඥානේ අතර ගන්නකොට අපිට බඩගින්න කියනවා. කාගෙන කාගෙන වල දැන් ඇති කියලා කියන්නේ විශේෂත්වයේ කොහේ? ඒකට කාගෙන කාගෙන යන බඩ පිරීගෙන යනවා කියලා කියන්නේ මනින්න ඕන කම නැහැ. එච්චර විතරක් නම් යන් කියලා තමන්ගේ තුවාලේ තිබුණ තනිපොම. විපාකයේ තිබුණ හාන් දිනුනා. බඩගින්න තිබුණ ඇරුණා. ඕක මොනවද මැනෙන්නේ නැති. ඒකෙන් අදහස් කරන්නේ මනින්න බෑ කියන එක. මනින්න පුළුවන් ඒක කරුවත් නිශ්චය. ආසියම් කියන ඥානෙ පුළුවන් හොඳේ බුදු වලට පුළුවන්. නමුත් නැනපු ගමන් වෙන හොඳට වැඩි නරක රාශියක් වෙනවා. අද ලංකාවේ භාවනා කරන කටියට කතා කරලා බලනකොට අයියෝ කාගෙන තියෙන කෑමනක හැටි. ඒ තරම්ම මාන්නේ වදගන්න. මම යායිනේ පත්‍ය පරිග්‍රහණානේ මම ඉන්නේ සම්මසන ගන්න. එයා සම්මසන ගන්න මම දැන් උදේ අබ්බේ ගන්න. අද භාවනා සංධියාවට උදයබ්බේට යන්න උගන්වනවා. හිත ඥානයේදී මම මම සංඛාරෝපේක කාගේ ඉන්නේ. අපේ ගුරුතුමා අපිට සංඛාරෝපේක කවත් කියලා දුන්නයි කියලා කියනවා. ඉතින් මම අහගෙන ඉන්නකොට ඉතින් මේ තරම්ම සිංහල බෞද්ධයක් තාකතියිද කියලා. මෙච්චර ඔලබලද කියලා. තමයි නැති කරන්න උත්සාහ කරන වෙලාවේදී ඉතින් අපි ලොකු සාහිත්‍ය කාලේ හැම තැනම භාවනා කරගත්තේ සාහිත්‍ය අරගෙන අත්සන් කරගෙන යන්නේ. හරියනට කිව්වා සෝවාන් කියලා ඔබ වහන්සේ කසම් කරලා දෙනවා. නැත්නම් එයා කිව්වා සකදාගාමී කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ ඔය හදිස්සිය විනාඩි 5කට වැඩි වෙලක් ඉන්න බෑ සංසු මේ සුවාන්ද සකදාගාමී. මේ නුගදාන් ගෙන්දන්ගේ හොඳයි යදයි කියන අර හොඳම වැඩේ තමයි කීයපු ගුරුවරයාටම කියලා කරගත්තා නම් බොහොම හොඳයි කියලා. අහුබන්තරත් එක ගන්නෙ නෑ අනික. මේක තමයි කියන්නේ මේක ඇබ්බැහියක් මේ ෆැෂන් එක මේක මේක කොමර්ෂලයිස් වෙන හැටි, ෆැෂන් එකට යන හැටි. මේක අන්තිම රටක් වශයෙන් කියනවා නම් අන්තිම සවුත් විද්‍යාවට තමයි මැලේසියා. මැලේසියාවේ සේරම කාලා. හැම කෙනාම විශ්වවිද්‍යාලේ ටෝක්ස් වෙනවා. මෙන්න මෙන්න රූප පරිච්ඡේද ඥානය කරන්නේ. මේවා නාම පරිච්ඡේද ඥානය කරන්නේ. මේවා නාම රූප පරිච්ඡේද ඥානය කරන්නේ කියලා අස ගහනවා ගිහින් ඉන්නවා. සීලෙවත් නැහැ. බයලජ්ජත් නැහැ. මහලු දේවල් කතා. මේක ගහගෙන ඉන්න මේ හිතනවා දැන් බුද්ධ ධර්ම නැගිටලා. දැන් හරි. බලන්න උඩ දෙන ආදර්ශයෙන් මුන්නම්ම දෙයකටවත් උමු කිලක් නැහැ. ඒක නිසා මේක මේ මම ඉල්ලීමක් කරනවා. මෙන්න වගේ මනෝන් කිරුම් වැඩ පැත්තකට දාන්න. මේවා නිහතමානී වෙන්න. මනින් නැති තැනකට යන්න ගංගානංගගේ වැලියටයක් වෙන්න උත්සාහ කරා. නිකන් අපි යම් මිනිස්සු අතර කෙනෙක්. අපි මේ භාවනා කරන කට්ටිය මම අරයත් දීවයි. ඒකෙන් කෙලෙස් නම් තමන්ගෙන මගේ නම් සුද්ධම අදහස මේක තමන් විහිං රවට ගැනීමක් ගුරුවරයා විසින් ශිෂ්‍යයාලවත් කරනවා එතකොට මම එන්න හදනකොට පන්දි සංඥාසේ මට එපා වෙලා මම ඉන්නේ මොකද හරි සරයි ඒ සංඥා නේනවාම යන්න ඕනේ හොඳ ඵලයක් ප්‍රශ්න නැහැ ඊට පස්සේ ගිහිල්ලා විලෝ මම යන්න ගිහිල්ලා මොකද කරන්න හදන්නේ මොඳ මං ආවේ නිස්සන්න වනේ මං දැන් ගියාට පස්සේ මට ගියයි භාවනාව ගන්න කියලා උඹ භාවනාව ගන්න කිල්ල විදිවසෙන් ලැබු ධම්මපදේ. ඉතින් මට බුරුම කියවන්න බුණා අත්තානමේව බටමන් පටිජග්ගීය නිවාරේ උඹට තේරෙන්නේ. මේ වැඩක්ම බලාගෙන පස්සේ අනිත්‍යව බලපන් කියලා මේ බුද්ධ වචනේ කියේ. උඹත් භාගයට තැම්පිච්ච allele. ඕක කාපුවම කන කන මියක වඩනක් කරනවා කිව්වා. ආදරෙත් එක සෙල්ලම් කරන්න යන්න බයි. ඒකට නිකන් මම නිකන් අර අත්තාලේ කඩාවන වැඩම වගේ වාරක ඉරසම මොනවද කරන්න බෑ මොකද ඒ සංගතය යමක් තමයි දැනන කතා කරන්නේ. මොන සංගත හොඳයි ඒක තමයි දැන් දැන් බාහිර කම්බිලා කියලා කියන්නේ. මොකක් හරි තියෙනවනේ තව ටිකක් මේක ඉවරෙන්න තැම්බෙන්න ඕනේ කරන්නේ. මොකද්ද කරන්නේ? උඹට තව අවුරුදු 6ක්වත් ඉන්න වෙයි කියලා. ඒ විදිහට මේ process එක යන්න ඕනේ කියලා. මොකද සංගතය මට තේරුම් කරන්න බෑ ඉස්සන් වෙන එක මට ඒකෙන් වැඩක් නෑ. වැඩි වෙන්න නම් මේකේ ලංකාවේ තියෙන හරියක් තියෙන්නේ කඩියට තමයි. මේ තියෙන ටික පෙන්නනවා. අනික හැම ඇටේම වහගෙන ඉන්නවා ලංකාවේ තියෙන කජු ඇටේ එළිය තමයි තියෙන්නේ. ඕක කවදාකවත් යකෝ උඹලගේ සාසනේ නේද මේ දීගදුරක් කියලා ගන්න බැරි තමයි රහතන් වහන්සේලා හිටපු සාසනේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එක එක්කත් ලෑත් වෙලා. එක එක්කත් ලෑත් වෙලා මාන්නාතිය හරියට ගරු කරනවා. ගරු කළා තුච්ච කරලා කතා කරනවා ලංකාවට අද වෙලා තියෙන්නේ. හැම දෙයක්ම දෙපෙන්නට මොකක්. අදාක සාසනික ගුණයක් නෙවෙයි. එහෙනම් මේ කොහොමද සලෙක් කරනවා? මෙන්න අපි මේ වෙනද භාණ්ඩයක් බාටපත් කරගන්න. ඒ නිසා මේවායේ මේ දොස් කියන්නත් එපා. ඒක මොකද ඒක අපිට කියලා තියෙන අපි ළඟ ඒ ගුණ දිනවලට පෙන්වන්නත් එපා. දොස් කියන්න දෙපා කියලා. ඒත් අපි අපි වශයෙන් ආරසා වෙන්නේ. මේ කවුරුත් මේ නාටකම නැතුවද අපි අනිවාර්යයෙන්ම නැති එකක් නැහැ නේද? අපිට තියෙන්නේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා භාව. එදුණට වැඩි ඉහළට යන්න හදන මිසක් අරක මේකයි මේක මේකයි පරසූපමාවේ සරුවත් නැති කෙලින්ම කියලා තියෙනවා. වැඩ කරගෙන යනකොට පොරොවේ අත දිලිසෙනවා. පොරු කලිය ගෙවෙනවා. වැඩ කරන වැඩ කරන භාගයක් වාසේ වඩුව බලන් නැතුනේ මේ කොච්චර අත අත නැදෙන්නේ එක තැනයක් ගහන කොච්චර නැදෙනවද කියලා බල බල ඉන්නේ. මදින කදින ගානේ කොච්චර ගෙවෙනවද බලන්නේ. ඔය කියන්නේ මොහාත තියෙනවද වැඩ. වැඩ කරලා ඉවරනාට පස්සේ ඔක අල්ල විදිකොල්ල ගන්නවා. ඒක කායි විශේෂයක් නෙවෙයි නේ. ඒ නිසා අතරමැදි බල බල ඉන්නවා කියලා කියන්නේ අර දැන් වෙන මුත්‍ය රහුන් අරලා ඇන ඇන බලනවා දැන් අලේ තන්දිලා. කියන hali එරණකන් ඉන්න පුළුවන් තැන් දෙනකන් ඉන්න බැරිලා කියලා කිව්වා. ඒ දැන් මෙව නිකන් මේ ගොඩින්ම දුරු කරලා දානවා. අ ස්වාමීන් වහන්සේ කෙනෙකු සමාධිගත වූ විට දැනගන්නේ කෙසේද එකම රෝගෙ මේකෙත් තියෙන්නේ. ඒ නිසා සමාධිය කියලා කියන්නේ චිත්තයිසික ධර්ම ටික, ඓසික ධර්ම ටික එක එක නඩේට එක නැන්නට යන්නේ. අසමාහිත කියලා කියන්නේ ඓසික ධර්ම එකිනෙක අතර සම්බන්ධයි. උපමාවට කියනවා අපි මෙතන සබාවක් නම් යෝජනාවක් දෙනවා. එක්කෙනෙක් කියනවා මම විරුද්ධයි කියලා. තව කෙනෙක් කියනවා මම පක්ෂයි කියලා. ඒකෝට මොකද ස්වභාවික දෙන්නේ? ආ පක්ෂ රටේ අතෝසන් විරුද්ධ අතෝසන් කියලා ඉතින් සංදේකට යන්නේ. ඉතින් ඒකමට අර අඩු පක්ෂයේ හිටියත් කෙනෙක් ඇවිල්ලා කතා කරන බෑ බෑ. එහෙම කරන්න බෑ මේකට කරුණු කියන්න මට වෙලාවක් ඕනේ. ඒකෝට විරුද්ධ පිටකට ණයකට දෙවිල ඉතින් දිගට දිගට යන තාක්කල් එකක් සිද්ධ වෙනවා. ඊගාව යෝජනා ගන්න පමාවෙයි. සමිතිය සමතේකටපත් වෙන්නේ. එතකොට මොකද කියන්නේ? සමිතිය අසමාහිතයි. අසමාහිත තාක්කල් නියෝජන ඉවර වෙන්නේ නැහැ ඊගාවට යන්නත් බෑ. ඉතින් අද තියෙන පාර්ලිමේන්තුවේ හැම කමිටියකම උතන තමයි තියෙන්නේ. සමාහිතයි කියලා කියන්නේ සමතේකටපත් වෙනවා. මේක ගත්තා සමතේනම් කමිටිය නැත්තම් නැහැ ඒක ඉවරයි ඊගාවට ගියා. ඒක ඉවරයි ඊගාවටම ටිකම තීන්දුව කරගෙන යනවා. ඒ නිසා සමාධියටපත් වෙච්චාම විපස්සනා ඥාන හෝ මොන දේ හරි ඉක්මනට යනවා. එහෙම නැත්නම් හැමතැනම තරංගි තරංගි ඉන්නවනම් ඒ සමගිය නැත්තම් ඉතින් ඒක නිසා වෙන්නේ කාලේ නැස් වෙනවා ප්‍රමාදයට වැටෙනවා. ඒ නිසා සමාධිය කියන්නේ චිත්තයිතික ධර්ම එකම දෙයකට එක රාශිය. එකම දෙයකට යොමු වෙනවා, ඒකාග්‍ර වෙනවා. එතකොට ඒකට මේ සමාධියේ හොඳ නරක දෙකක් නෑ. මේ අල්ලන්න බෝසා යනකොට ඌට ඒක රාශියලා තින්නේ මේ අල්ලන එක টොප් එකට කරනවා. ඒ සමාධියක් තමයි. එතකොට භාවනා කරනකොට හසිනෙට හෝ මණ්ඩලයේ හිත යොදවන පස්සේ ඒ සමාධිය තමයි. ඒ සමාධිය කියලා කියන්නේ සමත්ය කියලා හිතාගත්තාම සමිතියක එක නඩේ එක අමලයක අපනම්නා වගේ නැමෙන ගතිය. ඉතින් අපේ හිතේ තියෙන දෙතාවක. සායිසික ධර්ම අතර ගැටෙන ඒ තාක්කල්ලගේ පුතක් යන. සමාජයට ගියාට පස්සේ අපිට තේරෙනවා මේ ශක්තිය එක පැත්තට ගත්තාම බුදුමාකාර දෙයක් තියෙනවා. ඒකත් අපි සමාජය දැනගන්න. ඒකත් අවුල් කියුන්නේ අවික්ෂේප ගතිය තමයි සමාජ ලක්ෂණය වශයෙන් පෙළෙන්නේ. ඊගාට ආර්ය තුන් විභාගයේ පැහැදිලි කරන සිල්ලාසෙදී මම මේකදී කියන්න මම වෙලාව අවස්ථාව ගන්නවා මම බලාපොරොත්තු වෙච්චි සැලකිල්ල නැති නේද? කතා කරනවා දකින්නකොට මම අර කමටහන් සුද්ධ කරනවා කියලා දැක්කා. ඒක හරි නෑ ඒක. මම ඔයගොල්ලන්ට කරු කරනවා. මම බලාපොරොත්තු වෙච්ච මටම නෑ. ඒක අදවත් හරිදද කරගන්න දැන් අපි තුන්වෙනි දවසේ සාමාන්‍යයෙන් එහෙම තමයි එන්නේ. ඉතින් ටිකෙන් එන්නේ ආදී තුන්වෙනි භාවය කියලා කියන්නේ බුදු අහම් ගන්න කරු කරනවා කියන්නේ. අපේ නිසන්වනේ මේ විවස්තමාලාවේ ගහලා තියෙනවා සරුවත්යන් වහන්සේ වැඩ ඉන ගඳ කුටිය ජීවමාන බුදුහාමුදුරුවෝ ඉන්න විදිහට කලකන්න ඒ අවට කතා කරන්න යනවා. කතා කරද්දී තියෙන බුදුහාමුදුරන් විතරයි. එතන ගින්දෙක්යක් තියනවාද? මේ කටයුතු කතා එක ප්‍රශ්නයක් නෑ. ඒක බුදුන් කරන උපස්ථානය තමයි. අරියෝ අතුන්නේවා වූ සම්මිවා කතා. එන්න ආර්ය කියන්නේ භාවය කියලා කියන්නේ ඇත්තටම අපි එකිනෙකාගේ ලොකු ගෞරවයක්. ඒ බන්දිසාංශේ බුදුන් බන්දිසාංශ කියලා ටොරන්ටෝ වල භාවනා කරන්න මේ කතෝලික අධ්‍යාපනය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කියලා කියනවා මේ අපි කතෝලිකයන් එක්ක කියලා දෙන ප්‍රශ්නයක් නෑ. කීයේද සෙන්ටර් එක ආපිච්ච ගන්න. නැත්නම් ආය භාවනා කරාලු. ආයෙද ඉන්නවලු චෙක් කතා කරනවා. එක්කෝම බිම්බලාගත්ත යනවා. භාවනා වැඩ පිළිවිද ගිය ගිය සාර්ථකයි දැන්. බොහොම ගරු. ඒක අවුරුදු ගියල්ලා සෙන්ටර් එක හය කරනකොට ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. ඇවිදලා වගේ. ඕගොල්ලෝ මේ බුම්මගම ඉන්න තරහ වෙලා වගේ කවදාකවත් අපි එහෙම දෙයක් දැකේ නැහැ ඒගොල්ලෝ. ඒක අසත්පුරුෂ වැඩක් වල. අපි සෙන්ටර් එකේ එහෙම කට්ටියට දෙන්නේ නැහැ. ගුඩ් මෝනින් කියන්නේ. ඇයි හොඳක් නැහැ. ඉතින් එහෙම ලෝකේ හිතනින් අපි විතරම කපුටෝ වගේ දෙමලිච්චෝ වගේ කච කච කච කච කච කච ආවිත් හරි සෝෂල් හරි ෆෝවර්ඩ් කියලා හිතන්නේ. බුදු ආමතෝ දැක්කොත් බලුවමනේ තරම් ගලවන්නේ. ඒක ඉතින් ඔක්කොම කරලා මේ ඇවිල්ලා මොනවද මේ පයිස පාසන් කරනවා. මොනවද මේ සමාජ සමාජ සිවිලෙන්නේ ආර්ය තුන්ගේ භාවයේ තියෙන සත්පුරුෂයාට වැටෙන අසත්පුරුෂයාට නරකට වැටෙන ධර්මතාවය. අන්තිම කතා නොකර ඉන්නකොට ඒක ශක්තිය වල බුදුමාකාර ශක්තියක දෙන කතා වලට පස්සේ නිකන් ඔක්කොම දෝරේ ගලාගෙන යනවා මේ දවසක නිවිලා කරලා ගියා. ඒ නිසා ආර්ය තුන් භාවය තේරුම් කරලා දෙන්නේ නෙමෙයි ඩොක්කක් අනින්දයි දියේ. මොකද්ද කිව්වොත් කිව්වොත් මම මතක වෙනවා. ඔව් මට ඉතින් මතක නෑ මේක මොකද්ද කියලා කියන්නේ ආ ඒකදී මේ ඊටත් ඒ වගේම ඒකත් එක එක සිද්ධියක් තමයි බුදුදන් වහන්සේ කියන්නේ සාමාන්‍ය පිළිපාත වදින වෙලාවක හරි වෙලා තිබුණොත් උන්වහන්සේ සාමාන්‍යයෙන් ඒ තීර්ථකාරාම වලට යන ගතියක් තියෙනවා කියන්නේ. එනකොට මේගොල්ලෝ කතා වෙනවලු ගෞතමයන් වහන්සේ වදිනවා දකිනවා. උන්වහන්සේ නිස්සබ්ද බාහිර කරනවා. ඊළඟ ඒ ප්‍රධාන රාජසුන් වහන්සේ අනිකටේ නිස්සබ්ද කරනවා. ඒ තරම බුදුදන්ගේ නිස්සබ්ද බාහිර කරනවා. ඒ ඔය කියන සූත්‍රේ නාගික සූත්‍රයේදී නාගික හමුදා උපස්ථානෙදී ඉන්නේ ඉතින්දි නාගි තහංගුරු ඇවිල්ලා බුදුරජාණන්ගේ පින්චෙන් දුනානේ මිනිස්සු ඇවිල්ලා තියෙන පූජා සත්කාරයක් කරන්න නිසා කොහොම හරි පොඩ්ඩක් ඒ පූජා බාර ගන්න. ඒ තුන්තරක ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලාවල ඒ නාගි තහංගුරු හිතන අවශ්‍ය නාගි තහංගුරු බුදුරජාණන්ට කියනවා නාගි තුඹ දැනගනින් සර්වඥාන්ති කියන කවුද කියලා. මං යන පාරක ගව්වක් තරම් පේන්නේ ඉස්සරහින් ගව්වක්වත් නැත්තම්. ගව්වක් තරම් පිටිපස්සෙන් පේන්නේ නැත්තම්. අද අදුගාන නිදහසේ මල මුත්‍ර ගහ කරන්න පුළුවන් කියලා. ඒක කවුරුත් දන්න සත්‍යයක් නේ. ඒක විදිහ මොකද වෙන්නේ? ඉන්නේ මේකයි බුදුහාමසෝ පිළිගන්න සත්‍යය. තමන්ගේ හැඟුම් තමන්ට අවශ්‍ය විදිහට ජීවිතය පාවිච්චි කරන මේ ඇලි ගලි වාසියදී බුදුමාකාර වගකීම වෙනවා කියන කාරණේ. කතා කරනකොට තව දැඩි හේබැඳිලා. ඒ නිසා අපි එකිනෙක නයි එකිනෙකාගේ වැඩ කරගෙන ඉන්නවා නම් අඩු ගානේ මම මල මුත්‍රා කිරීමේදී මට දෙන්නේ ගව්වක තරම් දෙයක් නැත්නම් මම සතුට වෙනවා කියන්නේ. ඉතින් හරියට මේ යනි ප්‍රායෝගික උපමා වලින් සංගතන සිදුවිලි තියෙනවා. ඉතින් ලෝකයා කැමතිම නැහැ ඒ සමාජශීලීත්වයෙන් අයින් වෙනවා. ලෝකයට තියෙන එක තුන්නේ සමාජ ධර්ම කැඩිලා තියෙනවා. මොන ආර්ය භාවය වැඩෙන්නේ නැහැ. ධර්ම වැඩෙන්නේ නැහැ මේ කතාව තුළ. ඒ නිසා බුදුන් තරම් ධර්ම සාකච්ඡා කරන්න. මේ ධර්මීය කතා. හරියම තුන්මී භාව නැතිලාට ආර්ය තුන්මී භාවයට යන්නේ. අනේ විදිහට මේ ඒක අමාරුයි කියන්නේ. මොකද අපි මෙතෙක් කල් කරගෙන ගිය රටාව නෙවෙයි. නමුත් මේ යොදන කාලය දන්නේ කොහොමද වැඩක් වෙන්නේ නැහැ නිකන් හොතෝතමලේ ගන්නවා වගේ වෙනවා මේ නාස්ති මේ නිසා රිට්‍රීට් වලට ගියාට පස්සේ පරිවණදි කොරුදුවක් ඇති කරගෙන ගණන් කරලා වචන කතා කරනවා එහෙම නැත්නම් තමන්ගේ නිකුත් වෙන ශබ්ද ගැන අහුම්කම් දෙන්න ගියාම හරි පුදුම එකිනෙකාගේ ගෞරවයක් ඇති ඒක මේ සාසනික ගෞරවයක් කියලා කියනවා සත්‍යය සම්පජන්යේ භාවනාවට උපයෝග කරගන්න ආකාරය පැහැදිලි කරමින් කරනවා ඉල්ලා සිටිනේ අංගාතන සම්පූර්ණයෙන්ම කයේ සැහැල්ලුව ඇතිව එහෙත් ඇසීම් දැකීම් ඇති ඉක්න බවක් නැති මේ අවස්ථාව ධානයක්ද සංඛාර නිරෝධ අවස්ථාවක්ද පැහැදිලි කරන්න පෙරුවන් සරණයි ඊගාවිතන සමාධිය සහ ධානය වෙන් කරගන්නට වෙන් වෙන්න දැනගත හැකිද එනම් කයේ සෑම ක්‍රියාවක්ම ක්‍රියාවක් සමගම හිතන බවක් දැකි වේ. මෙය සංඛාර ස්කන්ධයේද පංච උපාදානස්කන්ධයේ සංඥා සංස්කාර ස්කන්ධයන් පිළිබඳ පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ උදාසීන දේශනාවට ඉති සබ්දිනකින් මාර්ග මාර්ග ඵලයක් ලබා ගැනීමට සත්‍ය කුමන ආකාරයෙන් ප්‍රවේශයේදී සවිස්තරව පැහැදිලි කරමින් කර්මාවෙ ඉල්ලා සිටිනේ ස්වාමීන් වහන්සේ සිව් කිරිසින් දියාපත් අත්දම්ම නිරුක්ති ප්‍රතිබහන ධර්ම කොටස පැහැදිලි කර දෙමින් අර්මයි ඔක්කොම එකම ලෙඩේ තියෙන කෙනෙක් කියලා කිව්වා. මේ ප්‍රශ්න සෙට් එකම ලියන එකම ලෙඩක් තියෙන කෙනෙක් කොහෙදෝ ඈතක බලන්න කතා කරන්නේ. ඉන්න තැන නෙවෙයි. මූල ධර්ම ප්‍රශ්න ඒවා. සාදාකත් ප්‍රායෝගික ප්‍රශ්නේ. ඒක නම් මේවට බණවලදී නම් පුළුවන් තරම් කාරණා එකතු කරන්න. ධර්ම සාකච්ඡාව ගන්න දැනට අපි ඉන්නේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් විසඳගන්න මේක මූල ධර්ම දැනුම සඳහා ඒව පිරිසුදු කරන්න ගත්තොත් එන්න ධර්ම සාකච්ඡාවේ ධර්ම දේශනාවේ වෙනසක් නැහැ. ඒ නිසා මේ වයිදි තියෙන්නේ මේ භාවනාවට වැඩිය මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගැතිය. කර්මවේදයට වැඩිය ඒ කොධර්ම කරුණු පිළිබඳ විස්තරයක් හෝ මේ වයිදි නිසා මේ ටික මම ධර්ම දේශනා කරනකොට ඒ අදාළ මාතෘකායනකට විස්තර කරලා දෙන්න මේ වෙලාව පාවිච්චි කරන්න මම පැහැදිලි කරනවා නම් තමන්ගේ භාවනාවට අදාළ ඒකද ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න පුළුවන්. ඒකෙන් තමන්ගේ භාවනාව ඉදිරියට ගැටේ කියන ප්‍රශ්න තමයි අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව කරන්නේ. එනිසා අර පොතක තියෙන ඒ කර්ම වල පැහැදිලි කරන්න කිව්වත් තියෙන. ඒකත් භාවනා කරන දෙයකට නේ ඔළුව දාන්න හොඳ නැහැ. ඒකට වෙන්නේ මම දන්නේ අරයා දන්නවා කියලා අවුල් වෙනවා. මම ඔය උරුම ඉන්න කාලේ අවුරුදු 30 ගණක් විතර කර්ම ස්වාමීන් වහන්සේ නමක් ආවා අපි ධර්ම සාකච්ඡා කරගෙන ඉඳලා. වැඩි මහම ස්වාමීන් වහන්සේලා. ඉතින් ඇවිල්ලා වාඩිම වන්දි සාස්ත්‍රය කියන්නේ. ඉන්නකොට ප්‍රශ්නයක් අරුවා. ඒ සංගීත වේදින් ප්‍රශ්න අහන්නේ මේ සංගීත ප්‍රශ්නයක් අරුවා. ඊට පස්සේ විදර්ශනා ඥානවල වෙනස්කම්. ඉතින් සාහිත්‍ය ටිකක් කළා කර්මන ඉඳලා වෙන ප්‍රශ්නයක්ද කියලා. නෑ මේක විතරයි. ඒක සාහිත්‍ය භාවනා කරන එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට මේක කියන්න බැරි කමක් නෑ කියපු ගමන් ඔයගොල්ලෝ මේවා කල්පනා කරන්න බලන්න. ඔබතුමා ප්‍රශ්න අහලා යයි. මේගොල්ලෝ ඇවිල්ලා තියෙන රට රාජ්‍ය වලින් වෙන වැඩකට. ඒ නිසා මෙවැනි ප්‍රශ්න අපි සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාවට ගන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න මේ මන් දෝත්සාහය කරා. කවුරු හරි අහුවනම් මේ භාවනා කරගෙන ඉන්නකොට ප්‍රශ්න අද බොහෝම ගෞරවයෙන් ඉතිසිය. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී අපි ගන්න ඕනේ තමන්ගේ භාවනාවට අදාළ. මොන ධර්මයක කතන් ගත්තොත් තියෙන නරක දේවල් නෙවෙයි. මේ දේවල් කතා කරන වැඩේ මේක හොඳයි. ඒ නිසා මේ ප්‍රශ්න ටික පොරොන්දු වෙනවා ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාවලදී මේවා සම්බන්ධ කරන්න වෙන තැන්වලදී මම මේවා පුළුවන් තරම් මේ වෙලාවට අදාළ කරලා කතා කරන්න. එහෙනම් අර කරගෙන යන භාවනාවට මේ මූල ධර්ම කන්න වැඩිච්චාම මේ කරත් ඉස්සර වෙන ගුණපතට. මුද රැයට අද ප්‍රශ්න නැති වෙන්නේ කියලා. ඔක්කොම ඔව් ඈ ඒක ඈ නෑ නෑ බය කරන්නේ නෙමෙයි මම කියන්නේ අතුරම සාකච්ඡාවට ප්‍රශ්න මතු කරන එක අපි උනන්දු කරවන්න ඕනේ නමුත් අපි නෑ මේ වෙලාව එක කරන වෙලාව නෙවෙයි ඒක කරන්න තමන්ට ඉතින් වෙලාවද වෙන සාමාන්‍ය චිත්ත කතා පොත් කියන එකදී මේ පොතක් හොඳයි භාවනා කරන වෙලාවේ ඒක හොඳයි ඒකත් අර වටිනා කාලේ දෙයකට නාස්ති නිසා මේ මේ පොත් ටික මෙතන දාලා තියෙනවා මම කියන්නේ ඒක ඕනේ භාවනා කරන වෙලාවට පොත්තු කරන්න හදනවා කියලා කියන්නේ මල පොතකට තන දෙනවා මේ පණ තියෙන දේ අතහැරලා දාන. භාවනා වේ පොත්තු වෙන වෙලාවල් තියෙනවා අපිට භාවනා විචිත් කරන්න නැති වෙලාවක ප්‍රශ්නයක් නැහැ. විචිත් වෙන කොච්චරකින් අපි වෙන් කරගත්ත වෙලාවල් තියෙන පොත්තු වෙන අර කොවිඩ් අහමුතුරෝ ජීව පොතක කියලා තියෙනවා මම දුස්සලාය කරගන්න කියලා නිතරම. ඒකට දැන් මම 70 25000ක් ඇවිල්ලා තියෙනවා ලෝකේ යහකොනේ දලා මේ කොනට ඔයාලා පොත්තු ගන්නේ. මම ආයේ මේ හජීර ජීවාන ගුරුවරයෙක් කියලා ගුරුවරයෙක් භාවනා කරන්න ඉතින් මම පොත් වෙනවට ඕන කරන්නේ ඒක ඕන කරන කෙනෙකුට මේක බොහොම කලාතුරකින් හම්බෙන දන පුළුවන් තරම් බලන්න ඕනේ මූල කර්මස්ථානට මුණ දාලා වෙනතර සතිය පවත්තන්න මුලින් චින්තාමය ඥාන සාකච්ඡා වෙනවා ඕන දැනට ගන්න පුළුවන් පොතල තියෙනවා රාත්‍රී නම් තියෙනවා සමහර පොත් නේ සමහර කොහොම නැහැ කොහොමද ඒක පොත පොතම තමයි අත්දැකීම් කියන්නේ ඊට දෙවිලක් ඊළඟ තමයි විච්චිත් එකදී මාන්තයෙන් ගෝනේ එයාගේ දැනෙන මට වැඩක් නෑ. මම අරමුණට මුණ දැම්මම මොකද වෙන්නේ? ඒකත් මට හම්බෙන ප්‍රශ්න මොකද්ද කියනවා මිස අර වගේ දේවල් වලට යන්නේ කියොත් ආස්ති කාලේ නැති කිරීමක් කියලා කියන්නේ පන්සල් දවසක් ඉන්නේ මොකද ජර්මනි වල විච්චිත් කරලා තිනවා කරනකොට ඉතින් මේ මිනිස්සු අතරම මොකක් අමතර පදනමකින් ආපු මිනිස්සුනේ එනංශයේ සායද එළියට යන්න හදනකොට ඊසි කාර්යයක වාඩි වෙලා මොකක් කියවන්නේ? මේ හැඩ එළියට යන්න කියලා තියෙන ඕගනයිස් කරපු එකනත් එක්ක. යනකොටත් නතරත් වෙලා බැලුව ලියනට ගණන් අරගෙන යන්නේ. භාවනා ගුරුවරයයිද? මේ ඒ කාර්යක නැගින විදිහට අරයට ගිහලා පොඩ්ඩක් කියලින් ගිහලා අපරාධ පාලනා කරනවා. කියන කාර්යකට ගිහලා කියන්නේ. විචිත එකට ඇවිල්ලා කොහොමද උඩ දාගෙන කොච්චර කියලා ඉන්නවා නම් මොකක්ද ඒකදී වෙනස නම් හොවිලේ කාන්තකට ගියත් එකයි විචිත එකට ගියත් එකයි. නිසා ඒකයිදී අපි ඒ වගේ කරන අඩු පිළිස කීකරු කරගන්න. ඒකත් මෙච්චර කරගන්න. ඒ මොනවා ඉතාලම වටිනා කාලයේ යොදවන කට්ටියගේ ආදර්ශද මේගොල්ලෝ ගන්න නිසා මේගොල්ලන්ට ජය ගන්න දෙන්න යන්නේ නරක. එහෙනම් මොකද කියන්නේ සම්පූර්ණ උදයට. මේක බුලුවන් තරම් අර නිශ්ශබ්ද භාවයේ ඉන්දිය සංවරයේ බයලජ්ජාව ඇති කරගෙන ළඹ සිට සියෙන් ගත කරන එක තමයි කරන්නේ. දැන් දවස් දෙක තුනේ යනකොට ඒකට එනවා ගැම්ම. ආයේ කාලයක බාහන හරියට මම හිතන්නේ මෙන්න මෙහෙම මම කියන්නේ මේ සාසනික ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා. මේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. සම්පූර්ණතාවයේ කියන එක ආමිෂ විදිහෙන් තියාගන්න ඕන නිර්ආමිෂ දේවල් වලට අසන්තුෂ්ටිතාවය කියලා. ඒක ඒකකින් ගන්න නැති වුණොත් එන්න ආමිෂ දේවල්ට අසන්තුෂ්ටි නිර්ආමිෂ දේවල්ට සන්තුෂ්ටි දැම්මනම් ඉතින් අසුචි වලක් තමයි. ආයෙ ගන්න දෙයක් නැහැ. ඒකම වචන දෙපැත්ත. ඒ වගේම තමයි ශබ්ද පිළිබඳව අපි ඕනේ සද්දයක් આવොත් ඒ සද්දේ නැද භාවනා කරන්න අපි පුහුණු වෙන එක ඒක. ඒකත් කියනවා. ඒ නිසා අපි සද්ද කිව්වට කමක් නැහැ කියලා ලයිසන් එකක් අපිට තියෙනවා. අන්දන මම මෙදීන් දෙතේරනවා කියලා. ඒ නිසා මෙතන විපස්සනා කරන ධනකෙන් සංකම් ධාරපලවට ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට එහෙම බල්ලන්ට අම්මයි ඉන්න බල්ලෝ මෙතන ඉන්නේ එන කෙනෙකුට කමක් නැහැ කියලා අපි සද්ද කෙරුවොත් අර අර ධර්මයේ තේරුම් ගන්න බැහැ. නිසා අපි අනුන්ගේ සද්ද නැද භාවනා කරන කොච්චර පුරුදුවත් අත්දැකන්න පුළුවන් තරම් නිස්සද්දවතා තමන්ගේ නිකුත් වෙන ශබ්ද අඩු කරනවා. ඒ වගේම ඒක මම ওই කියන එක තේරෙයි. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් තමන් සත්‍ය කරද්දි භාවනා කරන්න බෑයි කියලා චෝදනා කරන ගමන් අනුන්ට හද්ද කරන අය පිච්චිටු. ඉතින් මේක බලන්න ගත්තොත් ඒක ඊට වැඩි අල්පෙච්ච වෙනවා. මම නැවත කියනවා මේ කොමිලා එක ඉන්න ගන්න සද්දයක් තුනක් භාවනා කරන්න දක්ෂ වෙනකන් අපේ දිනයක් වුණාට අනිගොල්ල භාවනා කරන්න කහින්ද ලයිසන් අපිට නැහැ. ඒක සද්ද කරන්න අයිතියක් නැහැ. ඒ තමයි අපි අතිවිද වැළියෙක. නමුත් අපිට තියෙනවා යම් කිසි කෙනෙක් මේ බුද්ධිලා හරියට චෝදනා කරනවා මේ කච්චි සද්ද කරනවා. නමුත් මේ බුද්ධිලා නිතරම සද්ද කරනවා. එහෙම වුණත් මේ බුද්ධිලා දෙකොස් අකින්නයි කියන්නේ අපත් නැහැ. ඒකට තියෙනවානේ අපිට මධ්‍යම ප්‍රතිපදාවට යන මොකද හරි නැද පාන තෝරගන්න එක. ඕක සම්දෙත් ආහාරෙත් ධර්මෙත් හැම තැනම යෙදෙනවා. ඉතින් ওই ටික දන්නේ නැති මනුස්සයා මෝඩ වඩුව ආවුරත් එක පොරපදනවා වගේ මට පුළුවන් නම් සද්ද වැදවානකොට මම කැහුවාම ඒගොල්ලෝ කිගම ගන්න බෑ කාඩ කියන්නේ අර්ධ සත්‍යයක් තියෙනවා ඒකේ නැතුව නෙවෙයි මොකද අපි කොච්චර පරිසංයෙන් ගාවද කියනවා මට පුළුවන් නාට මට අනිගොල්ලන්ට බාධා කරනවා කියන්නේ ඒ වගේ මේ ධර්මතාවය දන්නේ තේකනට දෙස් දෙන්නයි කියන්නේ ධර්මතාවය රකින්න කෙනෙක් දැක්කොත් ආ නිකන් කියලා මොන තරම් දෙවියන්ට කටයුතු කරන්නේ ගැටිත් වෙනවද නිල බේරලා ඉන්නවා වගේ නේ කියලා ගරු කරලා පැත්තකට වෙන එක කියන්නේ ඒ එයාට අනිගොල්ල ඉස්සරදී නම් කරන්නේ කිව්වොත් ඒත් අර වල තමයි. අන්න ඒක කිසිම තැනක රිපකෂන් එකක් වෙන්නේ නැති විදිහට කිසිම තැනක ලක්ෂණයක් දෙයක් වෙන්නේ නැති විදිහට ඒකමම තියෙනවා. මොකද නැති දිය තින්කින් කරගෙන යනවා වගේ. හැමදේ ඇවිදිනවා වගේ යන්න නම් ඉතින් මේකේ සාමාන්‍ය බුද්ධියක් තිබුණා. මේකේ මට කියන්නේ මේ ටික බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ. ඒක common sense. ඒකට ඕනේ සූත්‍ර ටිකක් තියෙනවා. මොකද ඒක තේරුම් බේරුම් ගන්න බැරි වුණොත් මේක මේ ධර්මවද නම් කිව්වද මොකද වෙන්නේ හානි කිරීමකට. ඒ නිසා මෙතනදී ලෝකෙ කොච්චර විසම වුණත් අපේ ජීවන මාපේ භාවනා මාර්ගයේ කිසි කෙනෙකුට බාධා කරන්න බෑ මෙන්න මේ හතරකම් ප්‍රශ්න ගන්නවා. මම කොච්චර ගුණවන්ත වුණත් අනිත් කෙනකින් බලාපොරොත්තු වෙන්න එකයි ඒක. අපිට පුළුවන් නේද තමන්ගේ නිමේ අනුන් අනිල්ලපා. ඒක හරි අසාධාරණ ලෝකේ සම්පූර්ණ වෙන සාධාරණ වෙනක් මේ මානයකට වැටෙනවා ඒක සාමාන්‍ය බුද්ධ භාව දෙන්නේ. අහගමද අමොගත නිසද්ද වෙන්නේ. ඒ තමන්ද නිසද්ද වෙනවා කියන දේ ක්‍රෝධන කරන්න යනවා මොකක්ද අරසා වෙන්නේ. ඒ කියන්නේ නොරකපු කෙනා දැක්කට ඉක්මනට ගිහින් දොස් කියන්නේ නැත්නම්. ඒකවල අපි වහනම දැක්කන්නේ ගත යුතු හොඳ පැත්ත විතරක් අරගෙන නරක පිට පැත්තට ගන්න අනේ නැති. ඒක සඳහා මේ ගාක් භාවනා ඉදිරියට යනකොට යනකොට යනකොට තේරෙනවා මේ මේ තේරවාදී සාසනය බුදුරංගදී මෙල්ල අයින් කරලා ඔක්කොම අයින් කරලා ඇටෙත් අයින් කරලා මගේ විතරක් කරගන්න හැටි කියලා දෙනවා. ඔක්කොම මිශ්‍රිත දාලා කපලා කුඩු කරලා කන්න කියද හරියන්නේ නැහැ. මෙල්ල අයින් කරුවයි කියලා ඇටෙත් එක කාගොම හරියන්නේ නැහැ. ඇටෙත් අයින් කරනවා. මෙල්ලත් අයින් කරනවා. හරියට මගේ කාලේ කරගන්න අහකුරු කන්න ගුරෙක් ඕනේ කියලා. අහකුරු කන්න ගුරෙක් ඕනේ කියලා කියන්නේ. දැන් හැම තැනකම තියෙනවා අලයුතු ප්‍රතිපදා ගත යුතුයි. ওই දෙක හුඟක් වෙලාට දැන් තියෙන්නේ අනාගෙන තියෙන්නේ මොකද මූල ධර්ම විතර කරනවා ප්‍රායෝගිකත්වයක් නැහැ. ප්‍රායෝගිකත්වයක් තියෙන කෙනාට එනකොට තේරෙනවා මේක කියන්නේ කියන්නේ ඇයි කියන එක හැදෙන්න කරන්නේ. මේක යන්න ඕනේ යෝගාචරණය වැඩෙනකොට වැඩෙනකොට නිකන් ඉගෙනකොට ඉගෙනකොට කෙහෙකිදී පොත්ත ගලවන්න පුළුවන් ගැතියක් තියෙනවා. අමු කාලේ ගලවන්න බෑ. ඒක තමයි ඉගෙනීමේ ලකුණ. ඒක තිබුණයි කියලා පොත්ත නොගලව කායමඩ කියන්නේ. පොත්ත ගලවලා කන්න ගන්න. ඒකට ආහාර රසයි. අපි මේ හිතේ දෙල්ලත් එක කාලේ හරි සෞඛ්‍ය දෙසේ කියන කන්ටිනිය කට්ටිය තමයි අද බුද්ධහම ඉන්නේ. දෙල්ලත් එක කාලෙකින් දක්කලවත් නැවෙන ඉතින් කය ගහනවා බුද්ධහම හරි සෞඛ්‍ය යෝ කියන සැක නැහැ. නෑ මේ අපි ඉන්න එක තමයි ශූන්‍යාකාරය කියන්නේ. මේ අපි ඉන්න කට්ටිය තමයි ශූන්‍යාකාරය කියන්නේ. ශූන්‍යාකාරය කියන්නේ කාමභෝගින්ගේ නිස්කලක් වෙන්නේ. නිරවතේට නිරවත් රූප ගහගෙන නැත්නම් ඡායම උයන ඒ වගේ සංගීත සම්දර්ශන හරියට කාමභෝගී පිටක් එක්ක හිටියොත් දෙයලා කරන්න පුළුවන් නමුත් ඒක නැති එක හොඳයි ඒකයි ඒක ශූන්‍ය කරන්නේ එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකිරීමේ ප්‍රධාන ලෝක සංකීර්ණයි ගහ ගහ කවදාකවත් ප්‍රතික්‍රියා කරනවා පරෝකාරයටවත් ගහ තරහ නැගින්නේ ඌටත් වෙන තරකනවා නිසා ගහ සංකේත කරන්නේ රහකද එහෙම නැත්නම් නාගින ලෝකේ වෙන පද්ධති වලින් තාමත් ප්‍රසස්ත අදා මේ රඳුන්නේ ආස්තික පද්ධති ගමන් කැලේ කැලේ කියන්නේ ඕනම වැඩක් අරසා කරලා මනුෂයාට ඕන සේරම දෙන්න ඉතින් කැලේට ගියාට පස්සේ අපිට මේකට අවශ්‍ය කෙන දේවල් හොඳ නේද ඉදී හම්බුනේ ඒක අනිත් පැත්තෙන් අතුවාව ගැන කැලේ හොඳයි උෂ්ණීය ඉතින් ගියාම ශූන්‍යාකාර හොඳයි වතා එක්කේ. ශාස්ත්‍ර කාලේ තියෙනකොට ගහවුණයි කියලා පෙන්නලා දෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේ මැක්‍රෝ and මයික්‍රෝ කියන ක්ලයිමේට් දෙක හරි වැදගත්. ඒ කතා කරන්නේ මැක්‍රෝ ක්ලයිමේට්. හරි මේ විශාල වශයෙන් ගන්නකොට මේක වැදගත්. මේක විශේෂයෙන්ම ආධුනිකයට වැදගත්. කල්යනෝට කල්යනෝට ඒක ටිකක් ප්‍රශ්නයක් වුණා කමන්නේ. මේ භාවනා ජීවිතේ වැදගත්ම තැන තමයි ආධුනිකතාවය. ඉතින් ඔය සමීකරණය ඕන කරන්නේ. ශූන්‍යකාරයක් වෙන ඕනේ ගෙදරක ශූන්‍යකාරයක් වෙනවා රාය 11 12 වෙනකොට ඔක්කොම මලගේ මලගේ ඕනම ගෙදරක ඉතින් ඊට පස්සේ දැන් සාල්පුත්‍ර සාහිත්‍ය කියලා කියන්නේ දිවා රති සංඥා උපාදේත ඉපත්ති දිවා සංඥා උපාදේ. ඒක දවල් කාලේට බත් එක්ක වගේ නැංගිලා එළිය රැස් නැතුව ඉන්නවා. රාය වෙනකොට කට්ටු දිගත්තට පස්සේ රැකියුලා වැඩ. මධ්‍යමක් තියෙනවා නිකන් කොහොමඩක්වත් කවුරුත් ඇවිල්ලා අවුස්සන්න තරම් උද්‍යෝගයක් නැහැ රෑ වෙනකොට. ඔක්කොම අයින් වුණාට පස්සේ මිෂින් ඉන්නේ ඕන විදිහට වැඩ කරගන්න ගන්නේ. ඈ? නිදිමත මේක ස්වභාවිකයි. නමුත් නිදිමත කියලා කියන්නේ නිවස දන්නේ ඒකෙත් මුලමැදක් බලන්න පුළුවන් නම් නිදිමත නේනවට වැඩිය හොඳයි. පිළිගට කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම තියෙන බාධාවක් ඒකට හරුවත් යනවා කියලා වචනෙන් කියනවා නම් නිදිමතක් එන්නේ දත්යක් නැති, ඉසේකක් නැති, ශබ්ද නැති, හිතින් නැති, වේදනා නැති 100%ක්ම රසසිකත් තමයි නිදිමතේ. ඒක හරියට කියනවා කි වස්තු ඔක්කොම රැස් කරලා ගේ තිබ්බට පස්සේ ගේ කවුද හොරෙන් කඩන්නේ. දැන් නිදිමත අභ්‍යන්තර වෙන ප්‍රධානම සතුරා අන්තිම වෙලේ තමයි නිදිමත කියන්නේ තේරුම් කරගන්නේ ඉක්මන කෙලහිල්ලක් තියෙන වෙලාවක. ඉරේකට කොහොමද දතේකට කොහොමද සබ්දයක්, වේදනාවක් බාධාවක් තියෙනවද ජීවිතේට? ජීවිත එන්නේ ඉරල්ල සතුටුමත් වෙච්ච වෙලාව. හැබැයි ඒක ඔක්කොම කඩන. ඒ නිසා විතර බාහිර සතුටුන වැඩි භයානකද ඇතුළත සතුට තමයි. මොකද මේකත් අපි සාහිත්‍ය සාහිත්‍ය කියුවා වගේ මුලවට සිහියෙන් යුක්තව මුලමදාග දකින්න. එනවාමයි ඒ නිසා මට මට පොඩි ගහන ප්‍රශ්න දෙනවා විදිහට තමයි මගේ ජීවිතේ. කොච්චර විය ගැන කතා කරත් මොකක් වෙලාවට මට තේරෙනවා දෙල කඩාගෙන. ඉතින් මම කරන්නේ ඊට එහෙමයි වාඩි. ඒකට ලැජ්ජ වෙනවනේ මොන කරන්නේ කියන්නේ. හංගන්න දැන තනිකර ගියොත් අර වේගසහඩෝ කියනවා තනිකර ගියොත් ඔත්තේ හදලා ඇඳ හදලා ඉතින් වාඩි වෙනවා. ඉතින් වාඩි ඒකද බුදු වෙනවා කෝකටත් බුදියන එක නම් දීපේ. ඒ ළඟ ළඟ යන්නේ. මෙතෙන් ආවට පස්සේ බුදු වෙන්න නම් ආවේ බුදු වෙයන් නැත්නම් කටේ hina වෙනවා ලැජ්ජා කරනවා ඒකට බුදියන්න අමාරු ඒ නිසා group meditation දාලම කියන්නේ මේ අඩුපාඩුකම් කියන පිළිසක් නේද කියලා සම්මුතියකට අපි මේ පැයේ ඉන්නවා නමුත් භාවනා කරනකොට තරම් නිින්ද යන්නේ නිින්ද නැති රෝගයක් තියෙන ඕනම කෙනෙකුට භාවනා කරොත් ඒක නැති කියලා මට හිතෙනවා ඒ තරම්ම මේ වාතාවරණ ජීවකමන් උදේ විදියට නිින්ද ලැබෙනවා ඒ විදිහට මුදුනාගෙන බැගින්දී මැද බලනවා කියන්නේ. ඒකදී ඇත්තටම මැද බලනවා කියන එක කරන්න බෑ නින්දනේ. නමුත් මුලාක බලනවා කියලා කියන්නේ නින්දට හැමදාම නින්දට යන වෙලාවක් තියෙනව නේද? ප්‍රකෘති නින්දට යන වෙලාවක් තියෙනවා. ඒකදී යම් විවිධාකාර විදිහේ විවිධාකාර නැන්නේ. අන්නේ වැඩ පිළිවෙලක හොඳට නිරීක්ෂණය කරන්න කියනවා. ඒක වෙලාවක් වෙනවා විතර බෞද්ධ. ඔබ දන්නවා වැඩ කරන්නත් තියෙනවා. දැන් මේලා කරන්න බෑ. ඒ වෙලාවේ නින්ද ගන්න කියලා නිින්ද වල අපි ඉරියව්වක් මේ ඉරියව්ව ගත්තට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ඉරියව්ව කියන සීතල වේදන කියන ඔළුවට විතරක් අවධානය යොමු කරලා ඉල්ලන් වලට විතරක් අවධානය යොමු කරනකදී අපි බ්ලොක් කාලා අපේ මතකේ නැතිලා. ඒකකට වැඩ පිළිවෙලේ තියෙන්නේ මොකද්ද ඒකාකාරී වැඩ පිළිවෙල අසම්පූර්ණ අවදි භාගයේ ඉඳලා මේ දෙන්නේ ඉස්සලා කොහොමද කියලා සීතල වේදන සීතල වෙනවා වගේ තේරෙනවා. අන්න ඒක පුළුවන් තරම් ස්පදේ. මේක නෑ මුල. මේක මුල. ඊට පස්සේ දීපාන්ද අවදි වෙන වෙලාව හිනා දීපාන්ද කොහොම වෙලාද අවදි වෙච්ච ගමන් මෙන්න අවදි වෙන වැඩ පිළිවෙල දෙකට කඩන්නේ අපි එකක් තමයි හිත අවදි වෙන වෙලාව දෙක ඇසරෙන්නේ ඒක දෙකක් නේ නමුත් අවදි වෙන හැටනේ අඟ බලන්න දන්නේ කියලා මේක දන්නේ ඉතින් කියන එක වෙලාව නම් වෙනවා මොනවාගේ හිත අවදි වෙනවා ඒ තාම ඇසෙල්ලනේ ඒත් එකම ඇසරෙනවා බොහෝ විට අසතිය එහෙම වෙන්න දෙන්නේ අවදි වෙනවා මේ වෙලාවේ 49 වෙලා කියලා බලනකොට අවදිීමේ වැඩ පිළිවෙලක් එකක් නෙවෙයි වැඩ පිළිවෙලක්. ක්‍රියාවලියක් වශයෙන් තේරෙනවා. මෙන්න මේක භාවනා කියන එක ආහාරක භාවනා ආනාපානේ සංසිඳිලා නිස්සද්ද වේදන යනකොට පාරට දැසිලා අපි ඔන්න නැගිටින්න බලන්න. ඒකෝට හැකයක් වෙනවා කපේ ගන්නවා. මෙන්න ගියාද අරමන් නැතුව මොකද වෙන්නේ? නමුත් නැගිටපු ගමන් ඉතින් එනවාටත් ආනාපානෙට නම් මේක පරිශන කළ යුතුයි කියලා ගුරුවරු කියනවා. එහෙම ඉතින් නැගිට නැගිටුවාම හිත සබහින් ආනාපානෙ. එහෙමනම් මේක භාවනාවෙන් දැනගතිය යුතුයි. කොහොම ඉස්සෙල්ලා ආයෙ දැන් ආයෙ කරන්නයි කියලා කරගෙන කරගෙන යනකොට ඉස්සෙල්ලාම වෙන්නේ අරමුණේ ආස්වාද ප්‍රසාර දෙකේ වෙනකන් නිරන්තරයෙන්. මෙනෙහි කිරීම නතර වෙනවා. දැන් ඉතින් කොහොමද කරොත් භාවනා යන්නේ කියලා ඔය අර මේක අතහැරලා. අතන දිගේ ගියත් අත්කල ආයෙ ගහනවා ආයෙ නැගිටිනකොට ආයෙ ලැජ්ජාවල උපදිනවා. ආනේ දෙනකොටම නිින්දෙදී නිින්ද යනකොට ඇති මේ මතක තියෙනවා නම් මෙතනදිත් හිත අවදි භාවයේ ඉඳලා ඒ සීතල භාවයේ දැන් නිද්ද කියලා කියන නිදිච්ච ගතිය. නිද්ද ගතියට එනකොට ඒක වෙන්නේ එක මිනිත්තු පස්සෙ නෙවෙයි. බුදුදානන්දේ කියනවා මෙතන දෙයක් නැහැ අවකාශයක් පිටරෙදි මේ ඇකිලීගෙන එනකොට අපිට නිකමට හිතනලු අන්නේ පැත්තට කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ කියලා අපි අර නිදිමත ගතිය ඇප්‍රීෂিয়েට් කරන එකක් වෙනවා. ඒ සංඥාව අපි නින්දට ඡන්ද දෙන සංඥාවක් වෙනවා. මේකම කඩන්න ඕනේ කියලා බුදු දහම කියන්නේ එක ක්‍රමයක්. සංඥා වෙනස් කරන්නේ. නමුත් මේ වෙලාවට අපි අනුපුරුෂ ධර්මයේ සංදි දෙල ඉවරයි. සංදි දෙන්නේ නැතුව කවදාකවත් යන්නේ නැහැ. ඒකට උපක්‍රමයක් තියෙනවා මෙන්න එකට. ඔව්. අපේ අම්මා අදම අවුරුදු 76 ජීවත් වුණා. මොකද මම අන්තිම අවුරුදු 6 මෛත්‍රියක තමයි පොරකෑවේ මොකද මම පැවිදි වෙන්නේ දඟලන කාලේ. ඉතින් මම හැමදාම මේ වගේ සාකච්ඡාවක් කරලා ගියම අම්මට කියනවා. දැන් මෙලෝදයක් තියෙන දෙකේ පන්තියට කියලා තියෙන නිකම්ම නිකන් ඔය ඉතින් අම්මා තමයි. ඉතින් මම කියනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි දෙයිද මොනවාරි ඉඩයක් අහුවෙච්ච නැහැ කියන්න කවුරුත් නැහැ මටත් ඒක කතා කරන්න එපා කියලා කිව්වා ඉතින් මම කතා කරේ. අම්මට කිව්වා අම්මා කියනවා අනේ ඔය බණ මට තේරෙන්නේ නැහැ. උඹ හොඳ නම් කරපන්. මට දන්නේ. ඉතින් මම හැමදාම කියනවා තරහ කවතිනේ ජීවිතයක් තියෙන ආශාව කවත් මෙනේ කරන්නේ. ජීවිතයක් කවත් මෙනේ කරන්නේ කිය. අම්මා කියනම් මෙනේ කරනවා කියන්නේ මොකද ඉතින් ඔබ ජීවිතේ බුද්ධහම පොතේ නෑ. ඉතින් ධම්ම දාම්වලට ජීවමන් කියනවා ඔබ ජීවිතේ කවන මොනවාද කවන එන්නේ නෙදේ මෙනේ කරපන් කිය. ඉතින් මට මේක ඇත්තකුත් එනකොට ප්‍රායෝගිකව නෑ. ඉතින් අම්මා විතරයි කියන්නේ. ඉතින් අම්මට කියනවා. අම්මා හැමදාම කියනවා මට මේක තේරෙන්නේ නෑ. ඔබ කිව්වද තේරෙන්නේ නෑ. ඊළඟට ඊපස්සේ මම කරපු භාවනා කන්දරක හතර දීලා වාඩි වෙන්නේ අම්ම කියන වාඩි වෙච්චාම වැඩි අදියා ගේට් එක අදින් මාලිගාවට ලියම ඔයවා ඉඳ ගන්නවා විතරයි ඉතින් අපරි මහතයි ඉඳ ගත්තා ගන්න දෙවිය තිබ්බා ඉතින් අදම කියනවා මෙතින් මං කෝ මෙහෙ කරන්නේ මම දන්නේ ඉතරයි ඒක හරියන්නේ ඉතින් ඉතින් මම නිල්ලම ගියා දැසේ හම්බෙන්න සුමානක කරලා ඒක තියෙන කොටකින් බොහොම ගෞරවයෙන් සැලකනවා. ඉතින් දවසක් මම මේ අම්ම පුතේ වාඩිලා ඉන්න මම බිම ඉගෙන උකුල් එක ඔළුව තියාගෙන නාදී උරතුල. ඉතින් ඉතින් බලන්න. ඉතින් මම අම්මා ගාලේ ඒක උදේ උකුණා ඇති. ඉතින් හරියට නෑ කියලා. මම ආයෙත් බණ්ඩාරයන් කිව්ව මොනවද වෙන්න කියන්නේ මහානදී. මොකද්ද කියන්නේ කියලා. ඉතින් මම කියනවා මට මේ දවසක භාවනා කරනදී මම ගොරෝණ හද්ද ඇහුණා. මම තාම ගොරෝණ හද්ද ඇහුණා. ඒක හිතනවලු මොන තරම් විද්‍යාද්ද මේක මෙච්චර ගැඹුරු මේකත් නේ තියෙනවා උඹත් මට මේවා භාවනා කරන්න කියලා මේ මෙහෙම කරන්න කියලා ගොරෝණ හද්ද ආවපත් ආය නැගිට්ටා. ඇහිලා බලනවා බුද්ධාන සිහිට කරගෙන ඉඳලා. ඉඳලා ඌ මොකක්වත් නැහැ ගොරෝණ. ආය දෙයක් යනකොට අරක ආවලු. මේ නිදිමත නිදිදි දැන් නිදිමතට යන්නේ කියලා. ඒක පාරටම බුදුරජාණන් මතක් වුණා. මේ ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම ඉක්මනටම කියවන කියවන කියවන කියවන ගියා කියලා. ඒ නිකාරක ටික හැලහත් ටික අඳුම ආය බුද්ධානම ආයෙ නිදිලා. ඒ ආයෙත් ගොරෝන සද්දයන්. ඉතින් දැන් ආයෙ කොතර කරොත් නැහැ. ආයෙ නැගිටලා පස්සේ ආයෙත් දැන් නැහැ. ධාමින බැලුවට පස්සේ ඒ වෙලාව අල්පත් වැඩි වෙනක රත් වෙලා උණුසුමේ ආව මේකත් නිින්දයන්ට මට ඉන්න පුළුවන්. මොකද කොහොමරි කරගත්තයි. ඉතින් මම ගෝ අම්මා ජීවිතේ දරුවෝ 11ක් අදලා තියෙනවා. ගොඩක් පින් කරලා තියෙනවා. හැබැයි මේ පින විතර මරණ මොහොතක් දී කරන්න වෙන පිනක් නෑ. මේක තමයි අම්මගේ ජීවිතේ කරන ඔක්කොම පින්. ඒ නිසා මේක අමතක කරන්න එපා. මෙච්චරයි ජීවිතේ කියන්නේ. මෙච්චරයි භාවනා කියන්නේ කියලා මම එන්නාට විතර මෙච්චරම තයිරක් තියෙනවා. මොකක්ද ඒක? භාවනා කරගෙන ඉන්නකොට කාංගෙ ඉන්නකොට මදුරට එන රූ ගන්නල තිබ්බයි. තියෙනකොට අපි මෙතන යනකොටම වදින්න ඔන්න මෙන්න කියනකොට මතක් වුණා. හැබැයි නිකන් මේ අත්දකින් අපේ තරමට පාසයි දැන්. කොහොමද අපි දෙන්නද කියන්නේ දැන් මෙන්න විදිනා විදිනා විදිනා විදිනා විදිනා විදිනා විදිනා මෙනේ කරන මෙනේ කරන විදිහට ආයතනයක් වෙනකලේ ඒක නාව නැති මුකේ හරි කියලා. ඒක ඇතුළේ මේ ආයතන කන්නේ නැහැ. ගෙදර හරි අයින්නකොට ආයෙ කතන දඬු වෙලා මෙතෙන් යනකොට ඒකට මතක් වුණා. ඉතින් ආයෙත් මොන කරන්නේ? විදුනා විදුනා විදුනා යනදි ආත ආයෙ කන්නේ කියලා ගිහින් එන්න ඉත වේලාවකින් නැගිනුනේ දිලන්දුවක් විතරක් තිබුණලු. නතු කාන්නේ. මම කිව්වා ඔය මම තකනවා වැරදි වැරදි කරන ඔය දෙකවත් කරගන්න පුළුවන් වුණා නම් ඉතින් අර දෙය නිගතේ ශ්‍රී ලංකාවේ කියන එක නේද? සමහර වෙලාවකට ඒ වගේ උණු වෙලා හිට නැත්නම් අපි ආවම නිගතයි. ඉන්න මුලදී හරි පරාජිත හැකම කියන්නේ. නින්දට කියනවා පන්දිස්වාමි කියලා භාවනා කරනකොට මේ තියෙන්නේ කියලා හින්දලා එක වෙනවා සක්මන, එකේ ඉඳලා දෙක වෙන කම්පන, දෙකේ ඉඳලා තුන වෙනවා සක්මන, තුනේ ඉඳලා හතර වෙනවා සක්මන් කල්යන් කොහොමද තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ කාලාවදී තියෙන සක්මන් වල මන්ට ග්‍රහමනේ පැය මදි එකක්. ඇයි කාමර දෙකක් තියෙනවා. හැබැයි මුල් විනාඩි 20ක් විතර යනකම් ඉතියි. මට හොඳට තේරෙනවා වැඩක්. හැබැයි ඊට පස්සේ වගේ පයිකා දුන්නොත් නැගිටිනවා නැගිටිලා අය පැය ගානකට ෂුවර්ද. අසුනන් අදේටම කිසිදෙලිවා. අංගය කාන්ත නින්න මේකේදී වුණදර කාලා දිනනවා වගේ වාඩි වෙනවා වාඩි වුණාම හරි ඉන්න රටක ඊටි මත තමයි යන්නේ. ඊට පස්සේ මම දෙකලා තුනලා යනවා වලකවල යනවාගේ තේරෙනවා. ලැජ්ජත් ඇති වෙනවා. නමුත් මෙන්න කිව්වට පස්සේ පාට නේද විචිත කරත් වෙලා ආවම උන් වෙලා එනවා. ඊට පස්සේ මට යන්න පුළුවන් අර අර විනාඩි 20 ගත කරලා මට ආදයක් තියෙනවා කියන්නේ. ඊට සයිඩ් එකක ඒක ඉතින් මමමයි තියෙන කරණ තියෙන මේ මොන්ටිගේදී වාසිය තියෙනවා නම් එහෙම ඇගිත්වවල දිගට යන්නේ ඒක. ඒකට තමයි කිව්වා මේ නිදිමත එනකොට ගමන ගන්න නැගිටු කියලා. ඒක උදුවා නිදිමත නිසා නැගිටින්න කියලා තමයි දන්නවා. ඒක වෙනකට වැඩි ඉස්සක් හැබැයි නැගිටින එකත් නැගිටින්න අස්සතින එකත් සතිය යුක්තව මෙනෙහි කරගෙන හිතලා කරලා යන්නේ. ඒ එකක්වත් ඒ ගානේ දුර්ලභමක් විදිහට දකින්නේ නැහැ. නොමිය යුක්තක් නෙවෙයි. ඒක ෆයිට් එකක් දෙන්නේ. ෆයිට් දෙන විදියයි ඒකට උත්තර ලැබෙන්නේ නැත්නම් යෝගාවචරය වෙනතර වෙනවා. ඒකද බොහොම උනන්දු විශ්ල දෙන්නේ. ඒ නැතුව මේ ගොඩේන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ නිින්ද සම්බන්ධයේ මුලයි අගයි පිළිබඳව අපිට කුසලතාවය ගන්න දුන උනාට නිින්ද ඉන්නකොට අපිට දැනුමක් එන්නේ. ඒ කියන්නේ ඒක නැති වෙච්ච වෙලාව. ඒක කන්නේ නැති දුක් කියන්නේ ඉත්තං තරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත නිද්දෝ යම්තාක් නිද්දයෙන් වෙන්ව ඉඳගෙන ඉඳගෙන ඇවිගෙන ඉන්නකොට ඒකම් කපින අධිපේ කපිය අධිස්ථාන කරා යම් වෙලාවක මුදියේට වැදුනා නම් ඊට පස්සේ ඉතින් සතිය නැහැ කියන එක අහන්න දෙයක් නැහැ නමුත් මේ මුදියට යන්න ඉස්සරට සහ ගියාට පස්සේ ඒ දෙකේදී පුළුවන් තරම් ආයතන සතිය පිළිතුරනකොට තමයි මේක කොටු කරන්න පුළුවන් ඒක නිසා එතන මහ විශාල මේ මාර බලවේගයක් එක්ක වැඩ කරන්න වෙයි. මොකද ඒක කාර්යික මනසට දෙන්නා පුළුවන් නිින්ද එන්නේ අපේ භාවනා කවසි සියලුම හැප සම්පත් හරි කියලා. දැන් නිින්ද ඒක බින්දියට බසලා නැති නැති කරනවා. ඒක නිසා බින්දියට පේනවා කියලා කියන්නේ ඒක අසත්පුරුෂ දෙයක්. Thank you. ඒකදී විකල්ප තුනක් තියෙනවා. එකක් තමයි චීන නිද්දේ නිසා අන්න කවුදද. විස්තර කරගන්න බැරි චීන නිද්දේ තියෙනවා. චීන නිද්දේ මාපව ආවනම් නැවත ආනාපානෙට යනවා කියලා සත්‍යයක් නැහැ. පිටිවිලි වේදනා සම්බන්ධයෙන් ඒක නන්නත්තරල ඔද්දල් වෙනවා. සමහර වෙලාවට තියෙනවා අනිත්‍ය ප්‍රතිපද විඥානය කියලා මේ ඉංග්‍රීසියෙන් වෙන්නලා ඊට ඇතුළට නැමෙන වෙලාවක්. එසු නැමෙන්නත් අඳුම ගන්න කියනවා නම් මේ ආනාපානෙ තේරෙන්නේ. දැන් ආපහු ඉන්නේ ගැසිලා. ගැසුනට දුබාන්නේ යන්නේ ආනාපානෙට. ඒක කුරුද්දද. එහෙමනම් එතනදී මේ යම් කිසි විදිහක සම්දිස්ථානකට හිත ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ කවදා නොගිය නිසා විතර කරන්න. තව සමහරකට වෙලාවකට එනවා ඉස්සලම ආධිනිකයකට වෙනවා ඒ ආනපන යම් ප්‍රමාණයක් තැන්පත් වෙනවා ඒ පුද්ගලයා ආනපන නෑ කියලා බොහොම ඉක්මනට තීන්දුවකට පෙළඹෙනවා. ඇත්තම නැති වෙලා නෑ නමුත් තීන්දුවට බැඳිලා සතිය ගිලිනවා සතිය ගිලිනුන පස්සේ ආයෙ ගස් කාලා ගෙනත් ගන්නකොට පස්සේ ඉතින් අර ගන්නවා දැන් ඕන ආනාපානට යන්න පුළුවන් පිටත් යනවා මොකද ආනාපානෙට ගියොත් ඉස්සෙල්ලා කිව්වද නෑ කියලා දැන් මේ ගැඹුරකට යනවා ඒ කියන්නේ ආනාපානෙම තව සිවුම් මට්ටම් තියෙනවා හිත සිවුම් කරගෙන යන්න එතෙන්දි මේ වගේ නිකන් බල්ලාට බනිනවා වගේ ඉස්සලා යන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් හුඟක් ආධුනිකයට හුඟක් වෙන්නේ නිද්දෙහෙට යට වෙලා විස්තර කරන්න බැරි වෙනවා. නමුත් සාර්ථක යෝගාවතර සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය ප්‍රතිබද්ධ විඥානය. එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ going to the inner space කියලා කියනවා. go to the total body experience කියලා කියනවා. ඒක මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බොහෝම ලස්සන විස්තර කළා කියනවා. එයා කියලා තියෙනවා ඒ වෙනදී කියන්නේ මෙතන සයිකියාට්‍රිස්ලා ඉන්නවද මේ කන්සල්ට් කරනවා කරනවා කියන්නේ කවුන්සලින් කරන්නේ ලැප්ටොප් එකම කවුන්සල් කරන්නේ. අන්නේ කවුන්සල් කරන තමන් ළඟට කවුරු හරි දෙලෙක් ආවන සයිකියාට්‍රිස්ට් උගන්වනවා මේ ට්‍රීට්මන්ට් කොයි. එයාගේ මේ ලෙඩාට කතා කරන්න දෙන්නේ කියලා නිකන් මේ නිදහසේ කතාවට යනවා. ඒකෝර තමයි කියනවා විශ්වාසයක් ඇති වෙලා එයාගේ යද්දිත මතේ. හැටිද මතුවෙන ආඩපස්සේ ආ නතර කරන්න බෑ උහිදී ඒ ගන්නවා මේ අනාත බෙරි මගේ හිත ආරක් කියලා කියලා කියන්නේ නැහැ කියලා දෙන්න පටන් ගන්නවා. අන්නේ යනකොට අසන්නත් අර්ථමන සිරින්න තාක්කල් මේ ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ කියලා කියනවා උත්තර දෙන්නත් බෑ කියලා. ඒත් යන්න කියලා කියනවා අන්නර unconscious mind එක. ඒකට කියන්නත් කතා කරන්නේ unconscious mind එකකින්. දැන් unconscious මතකද යටදින්නේ අසන්නත් එතෙන් ගියේ නැත්නම් ඒක මයිඩ් වෙන්නේ නැහැ. මයිඩ් වුණත් උත්තරේ එනවා කියන්නේ. එතකොට අර බුදුරජාණන් වහන්සේ කියනවා ඇහුවට නම් බීරෙක් වගේ හිටපන් කියලා. අසන්නේ නමුත් කන් ඇත්තේ නමුත් දීරෙක් තේරුම්ද ඒ වගේ අරමංශ කියන දේ අහක් විදියට කිසි දෙයක් ඇනලයිස් කරන්නේ ඒක නිකන් ඔළුව උඩින් යනවා හැබැයි හුමිටි දෙනවා නිකන් අහගෙන ඉන්නකොට පෙන්නනවා තමයි ඒක සම්පූර්ණ අතෙම යනවා ඉතින් දෙනිච්ච මේ පුද්ගලයා බලාපොරොත්තු වෙන උත්තරේ මනසෙන් මනසට දෙනවයි කියනවා ඉතින් මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක කිව්වට පස්සේ ගෝලෝ සේරම බැලලා කියනවා එයාට එහෙනම් අන්කොන්ෂස් මයින්ඩ් එකකින් කොහොමද උත්තරයක් හම්බෙන්නේ ඊළඟට මේ මේ මාකට් සෙන් කියන මිනිස්සු බුද්ධහමින් භාවනා කරලා මේ කතා කරලා මේ බුදුජානක කියලා තියෙනනේ අන්‍යත් ඒ වගේ දීලෙක්ටි හිතන ඇත්තත් වෙනවොත් අන්දෙක් විදිහට මං කියන ඉතින් කියලා දෙන මේ දෙන්නම් කොයි ළමක් දැකලා දීප්ති මේ මට ඒක පිළිගත්තේ නෑ ඒක අන්නේ එතෙන් යනකොට මනසින් එතෙන් අපි යනකොට අපි දෙන්නේ අපි අන්ද ගොළු දීලි නැත්නම් අංශභාගය හැරි හිත කල්පනා කරගන්න බැරි නිකන් රූප දෙයක් බාදපත් වෙනවා. අපිට කියන්නේ ඉදින්දා ජීවිත නම් ගන්න. අරමුණේ මූල කරලා ගියා වගේ. අනිවාර්යෙන්ම සතියෙන් යන්න වෙනවා. ඒක තමයි මේ ප්‍රශ්නේ උත්තරේ මේ නිදිමත වෙනකොට අපි සතියට යට කරන්නේ කොහොමද? ඉතින් මුල නදාග බලන්න. ඉතින් යන්න ඉස්සෙල්ලා තේරෙනවා ක්‍රියාකාරී කරන භාවනාවකට කෙරෙන භාවනාවකට වැටෙනවා. කරනවා කියනවා කියන්නේ කෙරෙන භාවනාවට වැටෙනවා. රැකීම ටික වෙලා ගියාට පස්සේ ඔක්කොම අර බාහිර දින වෙලා තිබුණ අඳුබඳ ටික ඇතුළට එනවා. ඇතුළට එනාට පස්සේ සියල්ල ස්වයංක්‍රීය සිද්ධ වෙන කරන්නේ. එතකොට මෙමරි එකක් නැහැ. එතකොට දේවල් දෙක අතර වෙනසක් නැහැ. ග්‍රහණ එකට දාන්න බෑ, ලැන්ග්වේජ් එකට දාන්න බෑ. 아무තු කොහොමද එක්ස්පීරියන්ස් එක දෙනවා ඒක අපිට තේන්නේ බ්ලැන්ක් කියලා. ඒකට අපි මේක කියන බීලන්ති කනක් තියෙනවා. ඉතින් බුද්ධ ආගම නෙවෙයි හින්දු ආගමෙන් කියන්නේ බෑ. මේ දෙකෙන් ගිහිල්ලා හොඳට පුරුදු කරගන්න. මේ දරුවතනස විශේෂයෙන්ම මේ කලයන් විභංග සූත්‍රයේ සඳහන් කරනවා එතින් ගියාට පස්සේ හිත නානත්ත් සංඥා වෙන්නත් පුළුවන් ඒකත් සංඥා වෙන්නත් පුළුවන්. නානත්ත් සංඥා වෙනවා කියන්නේ මේක පිළිබඳව අන්දබන්ද වෙලා මේක පිළිබඳව පැහැදිලිකමක් නැහැ. මේක හරියටම නැහැ, වැරදිලාද දන්නේ නැහැ, හතියලා නැහැ මොනවද දන්නේ. නමුත් ඕනම කෙනෙකුට ඉතින් නැවත නැවත ගිහිල්ලා සතියෙම ගිහිල්ලා සමාධිය මොකද මේක හොඳ දෙයක් කියලා සංකේතය ඉදවාගත්ත පස්සේ බාහිර දෙයක් දුවන්නේ නැතුව ඇතුළට යනවා. ඒකත් සංඥාව. ඒකත් සංඥාවගේ සම්පූර්ණ අර විචිවිච විචිවිච රාශියම සමාහි දෙහිදී ඔක්කොම නිකන් తీරපු කොණ්ඩයක් වගේ අස්සරට බොනවා. ඉතින් මේකේ ප්‍රබාසලයක් විතරයි තියෙන්නේ. ඒක මහති කාඩේ තියෙන ප්‍රබාසලය කියන එළියක් නෙවෙයි. මොකද දුර පේන ගතියක් එකලස්සිතියක් පිළිදෙන. මේක බොහෝ දේලා සිද්ධ කරන්නේ. හරි අමාරු වෙන්නේ නැහැ. සිද්ධ වෙන දෙයක් කියන කරන දෙයක් නෑ. මුත් නැවත නැවත යෑමෙන් යෑමෙන් පුරුදු කරනකොට මොනවාද නැගිටට පස්සේ දැය ගානක් නිදාන් හිතෙදිදී ටෙස්ට් කරක් අන්න. වහලද. මේක කියන්නේ විස්තර වෙනවා. මේ තුල ඇති වෙන ගුණයක් තමයි පස්සද්ධිය. ඒ පස්සද්ධිය නැගිටට පස්සේ ගොඩාක් වෙලා යනකම් තේරෙනවා තමයි මම දැය ගානක් නිදාන් හිටියා වගේ හොඳට නුවතුරු භාෂාවක් ගත්තා වගේ ඉන්න පටන් අර ගන්නවා ආයතනයක් ඒක ගන්නම් ආයතනය මූලික ඉඳලාම අයන් ඉවරයි. ඒ නිසා ඒක විතර ගියාට පස්සේ කඩලා හදන්න යන්න ඒවා. බිලියන් තරම් වෙලා දෙන්නේ. ඒක මේ හීලින් බවර එක. ඒ හොක් කුරුදු කරනවා නම් දෙන කෙනෙක් කොහොමද හීල් කරන්නේ කියලා. ඒ විනය ගුණක් තමයි වඩා ගන්නවා නම් තව කෙනෙකුට මනසින් මනසට හෝ අත කියලා හෝ ෆීලිං කරන්න පුළුවන්. හැබැයි ඒක තමන්ගේ ආධ්‍යාත්මික ගමන අඩු බලනවා. බුලන් තරම් ගැනීම ප්‍රිසර්ව් කරගෙන ඉදිරියට යන්නේ කියලා. අනුන්ට බෙදා දෙන්න ගිහින් කරන්න බෑ. කරන්න වෙනවා නම් කරන්න වෙනවා. නමුත් බුලන් තරම් ඇතුළට ගන්න. ඒ නිසා ඒක මුගොය දෙන කමඩාන් සුද්ධ කරනකොට රිලේට් කරන්නේ නැහැ. කියන්නේ දන්නේ නැහැ මේක වැදගත් බව දන්නේ නැහැ. සාකච්ඡාවලදී ලස්සනට මේකවත් වෙලා ඉන්නේ. ඒ සාකච්ඡා හරිය නැවත මෙල්බන් ගිහලා දෙවෙනි ගමනේදී වගේ. දෙවෙනි ට්‍රිප් එකේදී වගේ මේක ඉන්න ගත්තා. ඊට දිනේ කතා කරන්න ගත්තා. මේ ළඟ ඉඳලා ඒ ගමන ඔක්කොටම වගේ මේක ටේස්ට් එක දෙන්න පටන් ගත්තා. ඒ හිතුවට කියන මිනිස්සු අල්ලගන්න පටන් ගත්තා. ඒ අර ආගත්තායනවා ඒ අර මේ මූඩ් එක ආවේ ඒ වයිබ්‍රේෂන් එක එන්න පටන් අරගෙන මේ ගොඩක් වෙලාට ওই සූත් වල තියෙනවා. නමුත් මේ සාමාන්‍ය අටකතෙන් දෙකම කියලා තියෙනවා. දැන් තුනම